හොඳයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. අපි එහෙම සාකච්ඡා කරමු. හොඳයි. හොඳයි. එහෙනම් කාට හරි පුළුවන් මොන ප්‍රවිෂ්ටයක් ගන්න කැමති තැනකින් ඕන තැනකින් අන්න ඒකයි. ඕන තැනකින් කාට හරි ප්‍රවිෂ්ටයක් ගන්න පුළුවන්. ඔබට මොකද්ද කොතනින්ද අපි අද කතා කරන්න ඕනේ? මොනවද වෙන්න ඕනේ? ඔබ කතා කරපු පොඩ්ඩක් කවුරු හරි පොඩි ප්‍රවිෂ්ටයක් ගත්තොත් තෙරුවන් සරණයි. චත් මහත්මයා අපි දා චචක සූත්‍රයේ මූලික කරගෙන ඒ විදිහට කතා කරමු අද සාකච්ඡාව. ආ හොඳයි. අපි එහෙමනම් ඒකනේ ධාතු පර්යාය නේද? ධාතු පැත්තකින් නේද? හොඳයි. අපි බලමු මේක හොඳ ගැඹුරුම පර්යායක් ඇත්තටම. එතකොට දැන් මොනවද ඔයගොල්ලෝ ධාතු ගැන දන්නේ? දන්න දේවල් ටික ඉස්සල්ල කතා කරමු අපි. එතකොට අපිට පුළුවන් මේක මේ අපි ජයචක්ක දේශනාවට එන්න ඉස්සල්ලා අපිට පුළුවන් පොඩ පොඩ වට පිටාව සුද්ධ කරගන්න. කොහොමද? මොනවාද ධාතු කියන්නේ? ධාතු කීයක් තියෙනවද? ඇයි ඒ ඒවා ඇයි තියෙන්නේ? මොනවද ඒවෙන් අපිට ගන්න පුළුවන්? මොනවද ඒකෙන් කියන්නේ? හරි. අපි කතා කරොත් ටික. ඔව් ඔබ වහන්සේ දැනෙන දන්න විදිහට පොත්පත්වල සඳහන් වෙලා තියෙන විදිහට පඨවි ආපෝ තේජ වායෝ ආකාශ විඥාන ඒ සයි ධාතු ඒවගේම ධාතු කියන්නේ අපිට හැට දකින්න පුළුවන් දෙයක් පත් මෙහෙම කියලා ද්‍රව්‍ය වස්තු භාන රාජ්‍ය නොවන මේක ඒක අපි නාමික හැඳින්වන එක ශක්තිශේෂයක් කියන එක එකම ඒ ඒ ක්‍රියාකාරීත්වයක් තමයි අපේ මේ කය සම්පූර්ණ තියෙන්නේ කියන ගැන දැනීමක් තියෙනවා. හොඳයි. හොඳයි. අපිට දැන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක් ගැන සඳහන් වෙනවා නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නේද හොඳයි එතකොට ධාතු හයක් අපිට ආයතන කීයක් තියෙනවද ආයතන 6 ආයතන 6යිනේ ආයතන 6ක් තියෙනවා නේ බලන්න දැන් ධාතු 6ක් තියෙනවා ආයතන 6ක් තියෙනවා මොකක් මොකක් හරි ওই දෙක අතර සම්බන්ධයක් එහෙම තියෙනවා ඒ ඒ ගැන දන්නවද? තියෙනවද? තියෙනවා නම් මොකද්ද සම්බන්ධය? ඔව් කියමු බලන්න. ඔව් දැන් අපි ගත්තොත් අපිට තියෙන සෝතේට කනට ආපෝ වායෝ ගන්න ආපෝ එතකොට නාසයට ගන්ධයට වායෝ එතකොට දිවට ගත්තොත් තේජෝ ඇසට ඇහැට ගත්තොත් ආකාශ ධාතුව සිතට විඥාන ධාතු හටවි කයට හටවි දැන් බලන්න අපි බලමු මෙන්න මෙහෙම හරිද ඔන්න බලන්න දැන් අපි එකේ එකේ ඉඳන් ලෙහා ගමු පඨවි පඨවි ධාතුව කියනකොට අපි දන්න ස්වභාවය මොකද්ද පඨවි වල පට්ටවි කියන්නේ මොන ස්වභාවයක්ද? මොකක්ද? ආ නෑ. මොකක් හරි ගතියක් දැනෙනවා නේද අපිට? අද්ද ගතිය, මුද්දු ගතියක් දැනෙනවා. දැන් ඕක දැනෙන්නේ කොහටද? ඕක දැනෙන්නේ ආ ස්පර්ශයට. කයට නේද? කයට. අන්න එහෙනම් කය කියන ආයතනයෙන් අපි අවබෝධ කරගන්නේ මොකක්ද? පටවි ධාතුව නේද? ඒකට නේද ඕක දැනින්නේ. ආන්න බලන්න. එහෙනම් බලන්න කාය ආයතනෙන් අපි මොකද්ද අවබෝධ කරන්නේ? පඨවි ධාතුව නේද? පඨවි ධාතුව. ආන්න වන කාය ආයතනෙන් අපි අපි අවබෝධ කරන්නේ පඨවි ධාතුව. එතකොට පඨවි ආපෝ. ආපෝ ධාතුව කුහා මොකද්ද ඒකේ ස්වභාවය? වැගිරෙන ගලන පිදු කරන ආන්න හරි ගලන වැගිරෙන ස්වභාවයක් නේ අන්නරයි අපි ඔන්න ඔතනින් ගත්තොත් ගලන වැගිරෙන දැන් ගලන වැగిරෙන එකත් එක්ක අපේ මේ ආයතන හයේ කොයි එකද සම්බන්ධ වෙන්නේ? ගලන වැగిරෙන. ඔන්න බලන්නකෝ. ඔකත් එක්ක මොකද්ද සම්බන්ධ වෙන්නේ? රස ධාතුව නේද? රසයක් අපිට දැනෙන්නේ ඔන්න ඔය ආපෝ ධාතුව නිසා. දිව ආන්න ජීව ආයතනය කියන තැන තමයි අපිට මෙන්න මේ ආපෝ ධාතුව අවබෝධ කරගන්න තියෙන ආන්න බලන්න දොර තමයි ওই තියෙන්නේ. අන්න ඔතනින් තමයි අපි ඒක අවබෝධ කරන්නේ. ආන්න බලන්න. එහෙනම් ජීව ආයතනය හරහා තමයි ජීව ඉන්ද්‍රිය හරහා තමයි අපි මෙන්න මේ කියන ආපෝ ධාතුව අවබෝධ කරන්නේ. පඨවි ආපෝ තේජෝ. තේජෝ ධාතුව. තේජෝ ධාතුවේ මොනවද වෙන්නේ? උණුසුම සීතල උණුසුම සීතල වෙන පහස හරි මම ඔබ ඔබ වහන්සේගෙන් අහනවා මෙහෙම දැන් උණුසුමක් දැනෙන තැන අපි හිතමුකෝ උණුසුමක් දැනෙන තැන ඒකට අනිත් පැත්තේ තියෙන තව දෙයක් තියෙනවා මොකක්ද ඒක? ඒ කියන්නේ අපි හිතමු මෙහෙම දැන් පහන් දැල් දැන් පහන් දැල්ලක් ගන්නවා. පහන් දැල්ලක උණුසුම තියෙනවා නේ? මේ අපේ මේ බල්බ් එකක අන්න අපිට එතනත් උණුසුම තියෙනවා. එතන අනිත් පැත්තෙන් අපිට ලැබෙන්නේ මොකද? ආලෝකයනේ. ආලෝකය. ආලෝකය. එතකොට බලන්න සූර්යා. සූර්යාගෙන් අපිට ආලෝකයක් ලැබෙනවා උණුසුමක් ලැබෙනවා නේ? ආන්න බලන්න. එතකොට බලන්න මේ දෙක එකටම සිද්ධ වෙන දෙකක් නේද? ආන්න ප්‍රත්‍ය ධර්ම නේද? ඔව්. එකිනෙකට ප්‍රත්‍ය ධර්ම. එතකොට බලන්න එහෙනම් අපිට කවදා එහෙනම් බලන්න ආලෝකයේ නිසා නේද අපිට යමක් වෙන් වෙන් කරලා පේන්නේ. එහෙනම් අපිට පේන්නේ තියෙන දේ කොහෙන් කොයි ආයතනෙද අපිට ඇහෙන්නේ හම් වෙන්නේ? චක්කායතනෙ. එහෙනම් චක්කායතනෙ කියන තැනින් අපි ආબોධ කරන්නේ මොකද්ද? චක්කායතනෙ කියන තැනින් අපි අවබෝධ කරගන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව. අන්න right. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ. වායෝ වායෝ ධාතුවෙන් මොකද්ද අපි අවබෝධ කරන්නේ? වායෝ ධාතුවෙන් අපිට මොකද්ද? ආනායතනෙ. ම්ම් හොඳට බලන්න. ගඳ සුවඳ. දැන් ඔබතුමියට ඔබ වහන්සේට කොහොමද සද්දය ඇහෙන්නේ? සද්දය ඇහෙන්නේ කොහොමද? ආ ඔව්. කම්පනියක් වේද තියෙන්නේ. හන හන කම්පනයක් එහෙමයි. අන්න බල. දැන් සද්දයක් කියලා වචන පිට වෙන්නේ මොකද්ද? වායව ධාතුවේ කම්පනයක් නේද තියෙන්නේ? කම්පනයක් එක්ක. එහෙමයි කම්පනයක් එක්ක. හරි එහෙනම් බලන්න එහෙනම් අපි වායව ධාතුව අපි අවබෝධ කරන්නේ මොකෙන්ද? ආන මේ සෝත ධාත් සෝත ආයතනෙන් තමයි අපි මේක අවබෝධ කරන්නේ. ආන බලන්න. එතකොට පටවියාපෝ තේජෝ වායෝ. දැන් ඔන්න ඉතුරුනා දෙකක්. ආකාශ. එතකොට ආකාශ කියනකොට ඒක කොතනටද දැන් සම්බන්ධ. තව දෙකයි නිතර උනේ. එකක් විඥාන විඥානය විඥානත් මන ආයතනේ අනිත් එක තමයි ගහන ආයතනේ. එහෙනම් අපිට එතෙන්දී අපිට පේනවා එතෙන්දී එහෙනම් ගහන ආයතනෙට. එහෙනම් අන්න බලන්න මේ මේ මේ අවකාශය තුල යමක් පැතිරෙනකොට ඒක අපිට දැනින්නේ කොහටද? නහයට. අන්න බලන්න. අවකාශය දැන් බලන්න දැන් එළියේ එළියේ මොන හරි සුවඳක් අපිට පැතිරෙනවා. ඒක එන්නේ අවකාශය හරහානේ අපිට. අන්න හරි ඒක තමයි. ඒ අවකාශය හරහා තමයි අපිට මේ යන්නේ බලන්න. එතකොට එහෙනම් අවකා ඒ කියන්නේ අවකාශ ධාතුව කියන එක අපි අවබෝධ කරන්නේ ගහන ආයතනය හරහා. ආ දැන් එහෙනම් බලන්න විඥාන ධාතුව අපි අවබෝධ කරන්නේ මන ආයතනය හරහා. හරිනේ? බලන්න ආ එහෙනම් බලන්න හයට හයක් තියෙනවා නේද? ධාතු හයක් ආයතන හයක්. අන්න ඕව අන්න දැන් දැක්කද ওই දෙක අතරේ තියෙන සම්බන්ධය. හරි. එකක්. අනිත් පැත්තට දැන් බලන්නකෝ තව පැත්තක්. ඒ කියන්නේ පැහැදිලිද අනිත් අයට ඒක? පටවි ධාතුවට පටවි ධාතුව අපි පටවි ධාතුව කියනකොට අපිට එතනට සම්බන්ධ වෙන්නේ කාය ආයතනය. හරිනේ? එතකොට නම් පටවි ආපෝ ධාතුව කියනකොට අපිට ඒක ජීව ආයතනය. එතනට සම්බන්ධ වෙන්නේ අන්න බලන්න පට වියාපෝ තේජෝ ධාතුව කියනකොට චක්කායතනය පට වියාපෝ තේජෝ තේජෝ වායෝ කියනකොට ආන්න අපිට සෝතායතනය හරිද ආකාශ කියනකොට අන්න අපිට මොකද ගානායතනය අන්න එතකොට විඥාන ධාතුව කියනකොට ආන්න අපිට එනවා මන ආයතනය එහෙනම් අන්න බලන්න එතන හයක් තියෙනවා මෙතන හයක් එහෙනම් මම දැන් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ දැන් ඇහෙන් කරන චක්කායතනෙන් කරන එක මේ જીවහායතනෙන් කරන්න පුළුවන්ද? බෑ. බෑ. જીවහායතනෙන් කරන එක සෝතායතනෙට කරන්න පුළුවන්ද? ඒත් බෑ. ඒත් බෑ. මේකේ කො ලොකු ලොකු හැංගිල්ලක් තියෙනවා. ලොකු ඥානයක් හොඳේ. ලොකු දෙයක් හැංගිලා තියෙන. ඒක මම මේ ප්‍රශ්නය මේ මේක ගන්න එළියට. එහෙනම් බලන්න අපිට එහෙනම් මේ අපි දැන් ගත්තොත් එහෙම කාය ආයතනෙන් දැනගන්න දේ පුළුවන්ද ගහන ආයතනෙන් දැනගන්න බෑ අහන්න බලන්න එතකොට බලන්න මන ආයතනෙන් දැනගන්න එක පුළුවන්ද චක්ක ආයතනෙන් දැනගන්න ඒකත් එතකොට බලන්න එහෙනම් මේ එකිනෙකට වෙනස් වෙනස් කෘත්‍යයන් තමයි මේ එකිනෙකට තියෙන්නේ එක ආයතනවල තියෙන එකිනෙකට වෙනස් කෘත්‍ය ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය හැටියට ගත්තත් මේ චක්කු ඉන්ද්‍රිය කියන එකට තියෙන කෘත්‍ය නෙමෙයි සෝත ඉන්ද්‍රිය කියන එකට තියෙන. සෝත ඉන්ද්‍රිය කියන එකට තියෙන කෘත්‍ය කෘත්‍ය නෙමෙයි ගහන ඉන්ද්‍රියට තියෙන. ගහන ඉන්ද්‍රියට තියෙන කෘත්‍ය නෙමෙයි ජීවහ ඉන්ද්‍රියට තියෙන. ජීවහ ඉන්ද්‍රියට තියෙන කෘත්‍ය නෙමෙයි කාය ඉන්ද්‍රියට තියෙන. එහෙනම් බලන්න මේවා එකිනෙකට වෙනස්. එහෙනම් එකක් නැති වුණොත් ඒ දේ ඒ එකක් එන්න බලන්න. එකක් නැති වුණොත් අපි හිතමු ඇහැ පේන්නේ නැහැ කියලා. උපතින්ම අන්දේ. අන්දයි. දැන් මෙයාට කවදාකවත් පුළුවන්ද තේජෝ ධාතුව ගැන අවබෝධයක් ගන්න සම්පූර්ණයෙන්? කවදාවත් නැද එයාට. ඒ කියන්නේ අනිත් ආයතන පහට ගෝචර වෙන්නේ නැහැ නේද මේ මේ මේ ආයතනේ කෘත්‍යය. අන්න බලන්න. එහෙනම් උතන තියනා නේද? මෙච්චර කාලයක් හැංගිලා තිබිච්ච රහසක්. අන්න බලන්න. අපි හිතමු කන ඇහෙන්නේ කියලා. කන ඇහෙන්නේ නැත්නම් එයාට පුළුවන් ද කවදාකවත් මේ වායෝ ධාතුව අවබෝධ කරන්න? බෑ. අන්න බලන්න. ඒ කියන්නේ සෝතායතනේ වැඩ නැත්තම් අන්න බලන්න වායු ධාතුව අවබෝධ කරගන්න බැරි වෙනවනේ. අන්න බලන්න. එතකොට බලන්න ඔය විදිහට දැන් ඔන්න පේනවා නේද මේ මේ එකේ එහෙනම් එකක් අඩු වෙනවා කියන්නෙම එක ආයතන කෘත්‍යයක් අඩු වෙනවා කියන්නේ එක්ක අන්ද ගොළු බිහිරි උප්පත්තියෙම ඒ කියන්නේ ಜಾති අර ජාත්‍යන්ද කි ජාත්‍යන්ද කියලා කියන්නේ උතන්ට නෙමෙයිද උප්පත්තියෙන්ම කෙනෙක් අඳගුළු බිහිරි මේ වගේ යම් ආයතනයක ප්‍රසාදයක් නැතිව ඉපදෙනවනම් ඒ කියන්නේ චක්කු ප්‍රසාදයක් හරි සෝත ප්‍රසාදයක් හරි එතකොට ඔන්න වගේ මොකක් හරි ප්‍රසාදයක් නැතුව ඉපදෙනවා නම් එයාට ඒ ආයතනය ගැන අවබෝධයක් කරන්න බැරි නම් එතකොට මේ සම්පූර්ණ ධාතු හය ගැන අවබෝධයක් එනවද කවදාවත් ගන්න බැරි වෙනවා නේද? එයාට ගන්න බැරි ගන්න බැරි වෙනවා කියන තැනම නිවන කියන තැනට කවදා හරි මේ නිවන කියන නිවනටපත් වෙනකොට මේ සියලු දේම අවබෝධ වෙලානේ මේ දයන්නේ ආයතන හයෙම. ආයතන හයෙම ආයතන හයෙම මිදෙනවා කියන්නේ ආයතන හයෙම අවබෝධ කරනවා කියන එක නේද? හරිනේ. එතකොට බලන්න අවබෝධ නොකරපු එකෙන් මිදුණොත් නිවන කියන තැනට සුදුසුද යන වෙනවද නැද්ද? වෙන්නේ නැහැ. ඔන්න බලන්න එහෙනම් එහෙනම් දැන් ඔබ දැක්ක නේද ලොකු රහසක් ඒ කියන්නේ ඇයි මේ උප්පත්තියෙන්ම මේ එක ප්‍රසාදයක් අඩු වෙච්ච කෙනෙක්ට මේක අවබෝධ කරන්න බැරි හේතු අන්න ඔවත් අපි බලාගෙන යන්න අන්න ඇයි එක ආයතනයක් අඩුවෙන් ඉපදෙන්නේ අන්න ඒකටත් දැන් යන්න ඇයි අන්න බලන්න පුරාණ ඒ කියන්නේ චුති ප්‍රතිසන්දි වෙනකොට ඔන්න බලන්න දැන් තමයි සංසාරේ බය දැනෙන්නේ. ඔන්න ඕවා දකින්නකොට. ඔන්න බලන්න. චුති ප්‍රතිසන්දි කියන තැනදී චුතිසිත ඇති වෙන තැනකට එතන පූර්ණ කර්මජ ක්‍රියාවලිය. පූර්ණ කර්මජයි. ඒ කියන්නේ ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානපාත බව ආයතන නම් පටිලාභෝ කියන මෙන්න මේ පියවරවල් හයම පූර්ණ කර්මජයි. කර්මයේ මුල් වෙලා තමයි ඔය හය වෙන්නේ. එහෙනම් බලන්න පූර්ණ කර්මජව සකස් වෙනකොට සංජාති කියන තැනදී ಜಾති සංජාති කියන තැනදී ඔන්න ඔතන සකස් වෙනවා දශක පරමාණු 7ක්. දශක පරමාණු 7 සකස් වෙන්නේ ඔන්න ඔතනදී. ඔන්න ඔතනදී ඒ කියන්නේ චක්කායතන ඒ කියන්නේ මේ චක්කායතනය, ගානායතනය, જીවහායතනය, එතකොට කායායතනය, එතකොට මනායතනය කියන තැන තමයි ඔය චක්කු ප්‍රසාද ඒ කියන්නේ මේ වස්තු රූපයේත් එක්ක සකස් වෙන තැන. ඒ කියන්නේ මේ විඤ්ඤා විඤ්ඤාණය කියන තැන මේ විදිහට භව රූපය කියලා ආයතන හයත් එක්ක ගැහණුද පිරිමිද කියන එකත් එක්ක පරමාණු දශක පරමාණු හතක් සකස් වෙනවා. ඒ දශක පරමාණු හත සකස් වෙනකොට අපි නිකන් එකක් ගත්තොත් චක්කායතනිය කියලා සකස් වෙනකොට අන බලන්න ඒ ඒ කියන්නේ මේ ඒ ඒ ඒ කියන්නේ චක්කු දශක චක්කු දශක කියලා. ඒ කියන්නේ දශක පරමාණු දශක පරමාණු වලින් සකස් වෙනවා ওই විදියට පරමාණු හතක්. චක්කු දසකය කියලා සකස් වෙනකොට චක්කු දසකය කියලා සකස් වෙනකොට පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඔන්න සුද්දාස්තක තියෙනවා. එතන අවිනිභෝග රූප කලාප 8 එතනට එනවා. ජීවිත ඉන්ද්‍රිය කියන රූපය එනවා උතන්ට. අන්න බලන්න ඔය තියෙන කර්මයෙන් අපිට එන ආයුෂයේ එන තැනක් තමයි ඔය තියෙන්නේ. අන්න බලන්න. ඊට පස්සේ දැන් අපි චක්කු දසකයේනේ අන්න චක්කු ප්‍රසාදයේ රූපය කියන එක ඔතනට එනවා. අන්න චක්කු ප්‍රසාදය. දැන් ඇහැ පේන්නේ නැත්නම් ওই චක්කු ප්‍රසාදය සකස් වෙලා නැහැ. අන්න නවයකින් සකස් වෙලා තියෙනවා. ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස ඕජා ජීවිත ඉන්ද්‍රිය අන්න චක්කු ප්‍රසාදය සකස් වෙලා නැහැ. අන්න බලන්න වෙලා තියෙන වැඩි. මේක සකස් වෙන්නේ නැති ඇයි? අන්න බලන්න එයාට ඇහැක් නොලැබෙන්න. ඒ කියන්නේ ඇහැ කියන්නේ පෙනීම. පෙනීම නොලැබෙන්න පුරාණ කර්මයක් තියෙනවා. අන්න බලන්න කර්මය උතන්ට ඇවිල්ලා එයාට ඇහැක් දෙන්නේ නැහැ. චක්කු ප්‍රසාදය කියන එක එයාට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් බලන්න චක්කු ප්‍රසාද රූපය කියන එක උතනට සකස් නොවිච්ච තැන අන්න එයා අන්දේ. දැක්කද වැඩි. අන කන කන ගත්තාම ওই විදිහටම සෝත දශකයේ සකස් වෙනකොට සෝත දශකයේ සකස් වෙනකොට අර විදිහටම පටවියාපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය රූපේ අන්න එතනට ආව 9යි අන්න බලන්න 10 වෙනි එක මොකද්ද අන්න සෝත සෝත ප්‍රසාද රූපේ අර බලන්න සෝත ප්‍රසාදය කියන එක දැන් ඔතනට සකස් නොවුනොත් මොකද වෙන්නේ? කන ඇහෙන්නේ. ආ ඔය විදිහට ඕන්න බලන්න ඇහැ කන නාසය දිවකය මන කියන මෙන්න මේ ටික සකස් වෙනවා. අන්න බලන්න දසක පරමාණු දසක පරමාණු 6කින් ওই ටික ඔන්න ඔය විදිහට සකස් වෙනවා. අර හත් වෙනි එක මොකද්ද? භව රූපය කියන එක. ස්ත්‍රී භව, ස්ත්‍රීද පුරුෂද කියන එක. අර විදිහටම පටවියාපෝ තේජෝ ආය වර්ණ ගන්ධ රස ඕජා ජීවිත ඉන්ද්‍රිය අන්න එක්කෝ ස්ත්‍රී ප්‍රසාද රූපය අන්න එක්කෝ ස්ත්‍රී ස්ත්‍රී භව රූපය එහෙම නැත්නම් පුරුෂ භව රූපය කියලා අන්න ස්ත්‍රීද පුරුෂද කියන කොටන සමස් දැන් බලන්න එන ඔන්න ඔය හතෙන් තමයි මූලිකවම සංජාති කියන තැනදී මෙන්න මේ ත්‍රිජකයක් සකස් වෙන්නේ. මොකද්ද ත්‍රිජකයක් කියන්නේ? පොඩක් කමක් නැද්ද කතා කරා ටිකක් ගැඹුරට? හරි? හොඳයි එහෙනම් බලන්න. වට විහාපු තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියනකොට අන්න බලන්න අවිනිබ්බෝග රූප කලාප ටික. අපි ওই ටික නිකන් අපි දැනට ගමු උත්තුජ රූප කියන පැත්තට. හරිද? ඊට පස්සේ බලන්න අනිත් එක මේ ඔය ওই ටික ඔක්කොටම බලන්න තියෙනවා. ඔය ඔක්කොටම තියෙනවා පටවියාපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන ඔය අවිනිභෝග රූප කලාපාට තියෙනවා. හරි? ඊට පස්සේ බලන්න ජීවිත ඉන්ද්‍රිය රූපය කියනකොට අන්න කර්මය. අන්න කර්මජ රූප කියන කොටස උතන්ට හැබැයි ඕක පූර්ණ කර්මජයයි. ඒ ඔය සිද්ධියම පූර්ණ කර්මජයයි. මේ අපි මේ කෙටි සටහනක් මේ පෙන්වන්නේ. හරි? ඊට පස්සේ අනිත් එක බලන්න ඔතන අර ප්‍රසාද රූප ටික ආන්න එනවා මොනවාද ප්‍රසාද රූප ටික කියලා එනකොට චක්කු විඥාන අන්න බලන්න චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ඔන්න ඔය ස්වභාව ටික දැන් අන්න විඥානය කියන තැන මේ වාන චිත්තද රූප කියන ස්වභාවය ඔය දැන් එතකොට බලන්න ඔතන මොනවාද වෙ තියෙන්නේ තුන් ආකාරයක රූප කලාප මොනවාද තියෙන්නේ කර්මජ රූප චිත්තද රූප උච්චද රූප කියන ආන්න තුන් ආකාරයක රූප කලාප වලින් තමයි මෙන්න මේ පරමාණු හද සකස් වෙලා මේන්න මෙතන මේ ත්‍රිජකයක් සකස් හරිද ඔන්න කර්මයෙන් සකස් කරන ව්‍යුහය ඕක ඇහැට පේන එකක් නෙමෙයි කර්මයෙන් සකස් කරනවා ව්‍යුහය. අන්න බලන්න ගන්ධබ්බාව ඔක්කන්ති හොන්ති කියනකොට අන්න ಜಾති සංජාති ඔක්කන්ති කියන තැනට එනවා. ඒ කියන්නේ ಜಾති කියන තැනද බලන්න අන්න ප්‍රතිසන්දි විඥානය. ಜಾති කියනකොට ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥාණයට පිහිටන්න බෑ නාම රූප නැතුව. අන්න බලන්න විඥානපච්චය නාම රූප කියන තැන තමයි සංජාති කියන්නේ. අන්න බලන්න අන්න එතන සකස් කරා නාම රූප. අන්න හම්බ වුණා දැන් විඥාණයට පිහිටන්න තැනක් ආවා. හරිනේ? අන්න බලන්න. විඥාණයට පීඩන දැනක් ආවා. විඥානපච්චය නාම රූප. අන්න එතනින් පස්සේ තමයි ಜಾති සංජාති කියන ಜಾති සංජාති ඔක්කාන්තිය කියන තැනදී තමයි හතර ආකාරයකට ඔක්කාන්තියක් වෙන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ පෙන්වන සත්‍යය හතර ආකාරයකට ඔක්කාන්ති වෙන්න පුළුවන් කියනවා. මොනවද? කියන්න බලන්න මේ පොඩ්ඩක් දන්නේවා. කොහොමද ඔක්කාන්තිය වෙන්නේ? මොනවද ඔක්කාන්තිය කියන තැනදී වෙන්නේ? ගත්තොත් එහෙම බිත්තරයකට. අණ්ඩජ කියන්නේ බිත්තරයක් ඇතුළට. කුරුල්ලු ඉපදෙන්නේ. කුරුල්ලු කුරුල්ලු බලන්න කොහෙන්ද ඉන්නේ කියලා බිත්තරයකින්. ඈ මාළු අන්න බලන්න මාළු බිත්තර වලින් නේද? ඔය වගේ අපිට දකින්න පුළුවන්. අන්න බලන්න අණ්ඩජ කියන එක. ජලහබුජ. ජලහබු කියන්නේ මොකද? ගර්භාෂයක් කියන එකයි. හරි? ඒ කියන්නේ අන්න බලන්න. එතකොට ජලහබුජ ජලාබුජ කියනකොට අන්න මෞකුසකින් බිහි වෙන තැන අන්න මිනිස්සයා කියන තැන ඉන්න උතන දැන් හරකෙක් ගත්තොත් ඒත් ඒත් බලන්න මව් කුසක් නේතනක් තියෙන්නේ. අණ්ඩජ ජලාබුජ ඈ සංචේතිත අනු තුන්වෙනි එක සංචේතිත මොන සංචේතිත කියලා කියන්නේ. අර බලන්න මේ පදාර්ථය ඇසුරු කරගෙන ඉපදෙන සත්‍යන සුද්ධ ජීවීන් වගේ අය. හරි? අපිට ඕන තරම් හම්බ වෙනවා. ආන බලන්න. එතකොට අණ්ඩජ ජලාබුජ සංචේතිත ඕපපාතික. ඕපපාතික කියලා එනකොට බලන්න සතර මහ සතර අපායෙන් තුනක්ම තියෙන්නේ උතන. අපිට තිරේ මොනවාද තියෙන්නේ කියන්න බලන්න. තිරිසන් ලෝකයේ ඇර අනිත් තුනම උතන්ට වැටෙන්නේ. ඕපපාතික කියන තැනට. හරිද? නිර අසුර പ്രേත කියන තුනම වැටෙන්නේ ඕපපාතික. එතකොට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඔක්කොම ඕපපාතික. එතකොට බලන්න අපි මිනිස්සෙක් හැටියට ඉපදුනා මව් කුසකට ගිහිල්ලා ජරා බුද කියන ස්වභාවයෙන්. මේ ආකාරයෙන් තමයි ඔක්කාන්තිය අපේ තියෙන්නේ. අන්න බලන්න. එතකොට බලන්න ඔක්කාන්තිය හතර ආකාරයකට නේද එන අණ්ඩජ ජලාභුජ සංචේතිත ඕපපාතික කියන හතර ආකාරයක් තිබුණට 31 ලෝක ධාතුවක් ගැන කතා කරාට අපිට පේන්නේ ලෝක කීයද? හොඳට බලන්න අපිට හම්බ වෙන්නේ ලෝක කීයද? දෙකයි. මනුස්ස ලෝකය කියන තැන අපිට හම්බ වෙනවා. තිරිසන් ලෝකය කියන තැන අපිට පේනවා. ওই දෙක විතර නේද අපිට පේන්නේ. අපිට අර 29ක්ම පේන්නේ නේද මේක අස්සේ? අන්න බලන්න අපිට විද්‍යමාන වෙන්නේ දෙකයි. මේ අන්න බලන්න බලන්න මේතන හරි ලොකු කතන්දරයක් තියෙනවා. මේ ඕපපාතික කියන එක අපිට කොහොමත්ම දකින්න බෑ. ඕපපාතික කියන තැන තමයි 29ක්ම තියෙන්නේ. දෙකයි තියෙන්නේ අර තුنين හටගන්න ඒවා. අන්න බලන්න. තිරිසන්, මනුස්ස කියන මෙන්න මේ ලෝක දෙක විතරයි. ඒ ලෝක දෙක හටගන්නේ මොනවෙයින්ද? එක්ක අණ්ඩජ එක්ක ජලාපජ එක්ක සංචේතිත මේ තුන විතරයි දකින්න පුළුවන්. එන බලන්න 29ක්ම අපිට පේන්නේ අපිට පේන්නේ නැති වෙනකොට අපි ඒව නැහැ කියලා කිව්වොත් හරිද? වැරදි. අන්න බලන්න මේක තමයි. ඈ අර බලන්න ඒක තමයි. ඒක විද්‍යාව කියන තැන ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒගොල්ලෝ පේන්නේ නැති දේ ලැබ් එකේ ටෙස්ට් කරන්න බැරි දේ නැහැ කියලා නිකන්නේ නේ. එහෙම එකක් ගන්න බෑ කියලා. ආන්න බලන්න. ඒක තමයි අන්න එක දැන් ਸਰවඥතා ඥාණයට බුද්ධ ඥාණයට අහුවෙච්ච තැන. බලන්න. එහෙනම් අපිට නොපෙනෙන කොච්චර ලෝක තියනවද නේ? අපිට පේන්නේ නැහැ අපිට දෙකක් විතරනේ හම් වෙලා තියෙන්නේ. පේන්නේ. එතකොට එහෙනම් බලන්න දැන් ඔබට ඔබ දැක්කේ උතන මොකද්ද? ඔන්න බලන්න. චක්කු දසක කියනකොට සෝත දසක කියනකොට මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත. <laughs> අන්න බලන්න. වර්ණ ගන්ධ රස ඕජා එවෙන් එවෙන් ඉපදෙන උපාදාය රූප. ආන්න බලන්න. එහිනම් දැන් බලන්න මේ හැම තැනකම එහෙනම් සම්බන්ධයක් තියෙනවා මේ ධාතුත් එක්ක. හරි නේද? එතකොට ප්‍රසාද රූප ටික ගන්නකොට අන්න විඥාන ධාතු. විඥාන ධාතු ඔන්න උතන්ට සම්බන්ධ වෙන තැන. අන්න බලන්න. ඔය ටික ඔක්කොම හට ගන්නකොට තමයි අවකාශ ධාතුව අන්න අපිට එන්නේ. හරිද? ওই ටික එක්රැස් වෙන්නේ අවකාශ ධාතුවත් එක්ක. ආන්න බලන්න. එතකොට බලන්න එහෙනම් ඔතන තියෙන්නේ මොනවද? ආන්න අර ධාතු 6. එහෙනම් අපි ඔතන වැඩි ගැඹුරට යන්නේ නැතුව ඔතනින් ඔහම ඔක්කාන්තිය වෙන තැනදී ඔන්න ඔතනට බලන අතන තියෙන චිත්තදරු කර්මජ රූප චිත්තද රූප උත්තුජ රූප කියන තුන් ස්වභාවය තිබුණා රූපකාණ්ඩ හතරයිනි බුදුහාමුදුරු විස්තර කරන්නේ ඈ එහෙනම් තව එකයි අඩු අන්න මව කුසට බැස්සා අන්න බලන්න යුක්තානුව හටගත්ත තැනදී අන්න යුක්තානුවට මේක එකතු වෙනකොට ආන්න ආහාරජ රූපේ පටන් ගත්තා. එහෙනම් බලන්න ඔක්කාන්තියේදී තමයි ආහාරජ රූපය කියන එක එන්නේ. අන්න ඒක තමයි ස්කෑන් එකට අහු වෙන්නේ. අන්න ස්කෑන් එකට ડોක්ටර්ස්ලාට අහු වෙනවා. දැන් මේක ඇතුලේ මේක වැඩෙනවා කියලා. හරි. ඒ ආහාරජ රූපේ මේක වැඩෙන්නේ මොනයිද? අම්මා ගන්න ආහාරය යෝජාවෙන් අම්මා ගන්න ආස්වාස ප්‍රාස්වාසය අනිත් අන්නේ කියන හේතු සමුදායක් එක්ක මේක ඇතුලේ වෙන්නන ආහාරජ රූපේ තමයි අපිට මේ විද්‍යමාන වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න දැන් හරි. දැන් ඒ කතන්දරෙත් අපි ඔතනින් නවත්තුමු. එහෙනම් දැන් ඔබ දැක්කා තුනක් ඔක්කාන්තියට ඉස්සල්ලා වෙනවා. චිත්ත කර්මජ රූප, චිත්තද රූප, උච්චද රූප වලින් ත්‍රිජකයක ත්‍රිජකයක් සකස් වෙනවා පරමාණුක සත්‍යයක්. අන්න වාර පරමාණුක ව්‍යුහය සකස් වෙන්නේ උතනින්. මේ ව්‍යුහයට අනුකූලව තමයි ආහාරජ රූපේ ඒක වටා වැඩින්නේ. අන්න බලන්න හැඩේ ඔක්කොම ඇහක් ඇහක් තියනවද නැද්ද? ඔය හැඩේ ඔක්කොම එන්නේ එතනින්. අර ආකෘතියට අර මුලින් නිර්මාණය වෙච්ච ආකෘතිය. ඕක ඉතින් දවස් ගණන් පැය ගණන් යන එකක් නෙවෙයි. ක්වෙස්චන් එක වෙන වැඩක්. ක්වෙස්චන් එක වෙන වැඩක්. එක අසුරක් ගහන තැනක බලන්න චිත්ත වීදි කෝටි ලක්ෂයක් දුවන තැනක පටිච්ච සමුප්පාද චක්‍ර එක චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාද චක්‍ර 16ක් යනවා නම් චිත්තක්ෂණ 17ක් එක චිත්ත වීදියක් වෙනකොට එක අසුරක් ගහනකොට චිත්ත වීදි කෝටි ලක්ෂයක් යනවා නම් පටිච්ච සමුප්පාද චක්‍ර කොච්චරක් දුවනද හිතා ගන්නවත් පුළුවන්ද එහෙනම් බලන්න මේක වේගයත් එක්ක සකස් වෙන සකස් වීම. එහෙනම් මට උතන පෙන්වන්න ඕනුනේ මෙන්න මේකයි. එහෙනම් මේ සම්බන්ධය අපි මේ එහෙ මෙහෙන් අරගෙන යනවට වැඩිය හොඳයි මේ ඔක්කොම දැනගන්න අපි කවුද කියන එක. එහෙනම් බලන්න ඔබ දැන් දැක්කා එහෙනම් මේ ආයතන හයක් හම්බු වෙච්ච තැනක තමයි මේක අවබෝධ කරන්න පුළුවන් තැන මේ ධාතු හයම අවබෝධ කරන්න පුළුවන් තැන. ආයතන පහක් තිබිලා හයක් අවබෝධ කරන්න බැරි බව ඔබට පේනවා. දැන් තේරුණාද? එහෙනම් ආයතන හතරක් තියලා කව කොහොමවත්ම බෑනේ. එහෙනම් ආයතන හයත්ම හයක්ම තියෙන්න ඕනේ මේක අවබෝධ කරගන්න. එහෙනම් එහෙනම් බලන්න 31 ලෝක ධාතුවෙම ගොඩ යන්න ඕනේ. ඔක අවබෝධ කරගන්න. තේරුණාද? මේ හයම් 31 ලෝක ධාතුවෙම මිදිච්ච දෙන තමයි ඔක අවබෝධ වෙන්නේ. එහෙනම් ධාතු හයම අවබෝධ කරා කියන්නේ අන්න බලන්න බුදු පියාණන් වහන්සේ නිවන ගැන පෙන්වනකොට න පටවි න ආපෝ න තේජෝ න ආන්න බලන්න මේ පටවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මේ එකක්වත් එතන නොපැන වෙනවා ඒ කියන්නේ මේ ටික පැනවෙන්නේ 31 ලෝක ධාතුවට. එහෙනම් මෙතනින් එහාට පටවියාපෝ තේජෝ වායෝ වර්ණ මේ කතන්දර එකක්වත් නැහැ. අන්න දැක නිවන කියන තැනට මේ මේ ධාතු හය අදාළ නැහැ. එහෙනම් මේ ධාතු හය අදාළ තියෙන්නේ කොහාටද? 31 ලෝක ධාතුවට. අන්න බලන්න ආයි සම්බන්ධය 31 ලෝක ධාතුව කියන්නේ ආයතන හයෙන් ඉපදෙන ලෝකය. අන්න එහෙනම් මේක 31 ලෝක ධාතුමයි තීකාවත තියෙන මායයට. අන්න දැක්කද? ඔය එකක්වත් බුදු පියාණන් වහන්සේට අයිති නෑ. අන්න දැක්කද? එහෙනම් බලන්න ලොකු තැනක් උතන අපිට පේනවා. නේද? ලොකු තැනක් අපිට උතන පේනවා. හොඳයි. උතනට එනකන් ගැටලුවක් තියෙනවා. තියෙනවනම් ලෙහාගෙන යන්න. කාටම හරි ගැටලුවක් තියෙනවද උතනට එනකන්? මොකද මම අර ගොඩක්ම විස්තර අපි අර ගොඩක්ම යටට යන්න අවශ්‍යමත් නෑ මේ මේ වගේ සාකච්ඡාවක ඔය මට්ටම ඇති මට හිතෙන්නේ ආයතන 6න් කිව්වට දැන් ඔය ප්‍රේතය වගේ වුණාම ශරීරය නෑ නේද ඒ ඒ ඒ ඒ දැන් මේ කතා කරේ අපි බලන්න අපි දැන් මේ කතා කරනකොට අපිට මේ සත්ත්ව ලෝකයට අනුව බ්‍රහ්ම ලෝකය ගත්තාම ආයතන කීයක් තියෙනවද ඒක තමයි එක එක තැන්වලට ඒකට අනුරූපව තමයි ඒක සකස් වෙන්නේ. හරි? හැබැයි අනිත් ඒවා නෑ නෙමේ. ඒවා තියෙනවා. ඒවා තියෙනවා. ඒවා තිබුණට ඒව ඒව මූලික වෙන්නේ නෑ. අන්න ඒකයි. ඒක නැතුව එහෙම වෙන්නේ නැහැ. ත්‍රිජකය සකස් වෙනකොට ওই ටික සකස් වුණාට අරවැය කෘත්‍යයක් වෙන්නේ නැහැ. කිසිම කෘත්‍යයක් වෙන්නේ නැහැ. අන්න ඒකයි එතන ඒකේ තේරුම. ගන්න ඕනේ එහෙමයි. තේරුණාද? ඒ ඒ ලෝකානුව ඒක සකස් වෙන හොඳ ප්‍රශ්නයක් ඒක. හොඳ ප්‍රශ්නයක්. ඒව නෑ නෙමෙයි. ඒව නෑ නෙමෙයි. හැබැයි ඒවේ ක්‍රියාකාරීත්වයක් නෑ. ආන්න ඒකයි. තව තව උනාක් තියෙන්නේ. ප්‍රේත ලෝකේ විතරක් නෙමෙයි. ඔව්. කියන්න. හොඳට ඒ කියන්නේ හොඳට හිටපු කෙනෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා මේ වයි මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ආයතනවල ඔව් එතකොට එයාට බලන්න එයා එයාට උප්පත්තියෙන් මේ ප්‍රශ්නේ තිබිලා නැහැ නේ එයාට අවස්ථාව තියෙන. එයා ලෝකේ දැකලා තියෙනවනේ. එයාට ඇහිලා තියෙනවනේ එහෙනම්. දැනලා තියෙනවනේ. පෙනිලා තියෙනවනේ. ඇහැ අන්ධ වෙන. ඇස් දෙක මන්ද වුණා කියන්නේ. නමුත් එයා ලෝකේ දැකලා තිබුණා නේද? ඉස්සල්ලා. ඒක වේ එයාට එනං අවස්ථාව තියෙනවනේ මේ ආයතනේ අවබෝධ කරගන්න. ආ ඇක්සිඩන්ට් එකත් ඉතින් කර්මජය තමයි නේද? ඔව් ඇක්සිඩන්ට් එකත් කර්මයෙන් නමුත් ඒක ඒක මේ කියන්නේ උපත්තියම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. එයාගේ ඒ කියන්නේ එයාගේ ප්‍රසාද ප්‍රසාදේ නැති උන්නේ නෑනේ. මේ උපකරණයේ ප්‍රශ්නයක් නෙවුනේ. ඇහැ කියන එක එකක් ප්‍රසාදය කියන එක තව එකක්. තේරුණාද? ඇහැ කියන එක එකක් ප්‍රසාදය කියන ඒ කියන්නේ පෙනීම කියන තැන එන්න නම් ওই පෙනීම කියනකොට අපි මේ ඇහැ කියන තැන විතරක් ගන්න එපා. මේ අපිට පේන ඔක්කොමත් එක්කම මේ ඇහි කෘත්‍යත් එක්කම ගන්න. අන්න ඒකයි. මෙතන මේ කිව්ව තැන. හරි? ඒ කියන්නේ අපි දැන් ඉපදුනාට පස්සේ ඒ කියන්නේ ප්‍රසාදයේ පිහිටන්නේ නැත්තම් ඊට පස්සේ මොන ශල්‍ය කර්මකින්වත් ඒක හදන්න බෑ. ඉපදුනාට පස්සේ. කිසිම ශල්්‍ය කර්මකින් ඒක හදන්න බෑ ලෝකේ තියෙන මොන දියුණු ශල්්‍ය කර්මකින්වත් ඒ ප්‍රසාද ප්‍රසාද රූපේ නැත්තම් එතන චක්කු ප්‍රසාද රූපේ එතනට හටගෙන නැත්තම් ඒක ආයි නිර්මාණය කරන්න බෑ. කවදාකවත් ඒක වෙන්නේ නෑ. නමුත් ඇහැ අන්ධ වෙනවා මේ යාට චක්කු ප්‍රසාදේ තිබුණා යාට රූප වුණා එයා ලෝකේ දැක්කා ඇහැ අන්ධ වුණා. හැබැයි යාට ඇහැ නැවත දාන්න පුළුවන්. සමහරක් කියලාට ඇහි ඇහි ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නේද? සමහරක් වෙලාවට අර දෘෂ්ටික ස්නායු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් CCTV කැමරාවක් අපි හයි කරලා තියෙනවා. දැන් මේ CCTV කැමරාව හයි කරලා CCTV කැමරාවේ ප්‍රශ්නයක් නිසා අපිට අර අපේ මේ තිරයට රූප වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. නේද? ඇතුලේ තියෙනවානේ අපි ස්ක්‍රීන් එකක් තියෙනවා ස්ක්‍රීන් එකට තමයි ස්ක්‍රීන් එකට තව මැෂින් එකක් තියෙනවා මේ මැෂින් එකට තමයි ඔක්කොම විස්තර ටික එන්නේ අර රූප අරකින් වැටෙන හරිද දැන් බලන්න කැමරාව කැඩලා තිබුණත් පේන්නේ නැහැ රූප. නමුත් කැමරා අමාරු කරාට පස්සේ පේනවනේ. හදාගන්න පුළුවන් කැමරාවේ ප්‍රශ්නයක් නැහැ. ඔන්න බලන්න ඊගාව එක. ඔය ඔය සිග්නල් එක මේ මැෂින් එකට ගේන වයර් එකක් කැඩලා තිබුණොත් ආ එහෙනම් අලුතෙන් ආයි වයර් එකත් එතකොටත් වයර් එක කැඩලා තිබුණත් පේන්නේ නැහැ. අන්න බලන්න අර දෘෂ්ටික ස්නායු කියන්නේ මොලේට යන සංඥා ටික කියන්නේ ඔතනින්නේ. හරි ඒක ඒකේ ආබාධයක් තිබුණොත් ඒත් පින්නේ එහෙනම් ඇහැ හොඳයි වයර් එක කැඩිලා හොඳ වයර් ඒත් ඒත් ඒත් ඒත් පින්නේ හරි ඊගාවට අපි හිතමුකෝ මේ මැෂින් එකේ ප්‍රශ්නයක් කියලා මැෂින් එකේ ප්‍රශ්නයක් තිබුණොත් ආන්න එතකොටත් පේන්නේ එතකොට බලන්න දැන් ඔන්න ඔය තුනෙන් කොයික වුණත් අපිට පේන්නේ හැබැයි උප්පත් හැබැයි ඔය තුන අපිට දැන් රිපෙයා කරන්න පුළුවන් මට්ටමක තියෙනවනේ අපිට මේ කැමරාව දාන්න පුළුවන්. හරිද? එතකොට මේ දෘෂ්ටි ස්නායු මේ මේ එතකොට මේ දෘෂ්ටි ස්නායු කියන එකේ ආබාධයක් තියලා ඒක රෙපෙයා කරගන්න පුළුවන් මට්ටමක තියෙනවා. අන්න ආයි පෙනීම එනවා කියන එක එනවා. දැන් මොලේ වෙච්ච ආබාධය මොකක් හරි ඒක හදාගන්න පුළුවන් නම් අන්න ඒකත් හදාගන්න පුළුවන් නම් ඒකත් කරන්න පුළුවන්. නමුත් එයාට පෙනීම ඒ කියන්නේ අපේ මේ මොලේ තියෙනවනේ වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ බලන්න ඔය පෙනීම කියන එකට යන සංඥා යන කොටසක් තියෙනවා. ඒ ඒ හරිය ඩැමේජ් ඒක හරිය උප්පත්තියෙන්ම පිහිටලා නැත්තම් ඒ ඕන කරන දත්ත ටික ගන්න ආන්න උප්පත්තියෙන් ඇවිල්ලා නැහැ අර ප්‍රසාදයේ කියන ආන්න බලන්න. එතකොට බලන්න. එතකොට එහෙනම් දැන් ඔතනදී මුලින්ම ප්‍රසාදයේ කියලා එනකොට දැන් මේ ඇහි තියෙනවා කහලපේ කියන එකක් තියෙනවනේ. ඔන්න ඔතනටනේ මේ පොඩි ආවේගයක් ඇති වෙන්නේ ඔය චක්කු විඥානය කියන එක අපිට හටගන්නේ ඔන්න ඔතනත් එක්ක. එතකොට බලන්න අන්න එතන ඒ ප්‍රසාදයට ඒ ප්‍රසාදයේ උනේ නැත්තම් කනිත් එහෙමයි කනෙත් තියෙන ඒ ප්‍රසාදය. ඒ කියන්නේ ඒක උනේ නැත්තම් ආන් අර අර අර කියන ඒවා ඇස්මාරු කරාට ඒ ඒව හැදුවට ඒක වෙන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒක උප්පත්තියෙන් ආපු ආපු දෙයක්. ඒ කියන්නේ කර්මයෙන්ම එයාට ඒ ඒක ලැබිලා නැහැ. අන්න ඒකයි. හරි. තව මොනවද තියෙන්නේ? එහෙනම් හොඳට ඔක්කොම ආයතන ටික තිබිලා කෙනෙක් අන්ධ වුණාට එයා ලෝකේ දැකලා තියෙනවනේ. එයාට ඒ ප්‍රමාණවත් නේ. බලන් ගියාම. හැබැයි එයාට කර්ම විපාකයක් ඇවිල්ලා සමහරකට ඇස් පේන්නේ නැහැ. ඇස් පේන්නේ දැන් ඔය ඇස කන දිව නාසය ශරීරය කියපම එක ශරීරයමනේ ඇත්තටම ශරීරේම කොටස්නේ කන දිව නාසය ඔව් ඔය ඔය එතකොට අර අර හැබැයි මෙහෙමයි ප්‍රේත ලෝකයි බ්‍රහ්මතලවයි ශරීරේ නැතිකොට ඒක මෙහෙමයි ඔතනදි දැන් අපි ඇහැ කියලා ගත්තාම මේ මාංශ චක්කුව නෙමෙයි ඇහැ කියන්නේ ඒක විතරක් නේ පේනවා කියන තැන පේනවා කියන තැන අන්න එතන තමයි දැන් පේන්නේ නැති තැනක් ඇහක් ගැන කතා කරන්න බෑනේ මේක ටිකක් ගැඹුරින් දකින්න ඕනේ. හරිද? ඒ කියන්නේ පේනවා කියන තැන. දැන් හරි දැන් ඔයා ගත්ත තැන ඔන්න බලන්න. ඇහැට ඇඟිල්ලෙන් ගන්නොත් ඒක දැනෙන්නේ මේ මස් ගොඩටනේ. ඒක දැනෙන්නේ කාය විඥාණයට මිසක් චක්කු විඥාණයට නෙමෙයිනේ. නේද? ඒ ඒ දැනීම දැනෙන්නේ කාය විඥාණයට. නමුත් ඇහැට ඇන්නා කියලා දැනෙන්නේ මනෝ විඥාණයට. අන්න බලන්න වැඩි. නමුත් පේනවා කියන එක කාය විඥාණයට නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ චක්කු විඥාණයට. දැක්කද? වෙනස. එහෙනම් පේනවා කියන ස්වභාවයත් එක්ක තමයි මේ ඇහැ කියන එක තියෙන්නේ. එහෙනම් ඇහැ කියන එක අපි දකින්න ඕනේ අපි මේ හිතන් ඉන්න ඇහෙන් නෙවෙයි දකින්න ඕනේ. අන්න බලන්න ප්‍රඥාවෙන් ප්‍රසාදේ නේද? අන්න හරිද? ඒ කියන්නේ ප්‍රඥාවෙන් අපි දකින්න ඕනේ මේ ඇහැ කියන තැනමයි පෙනීමක් තියෙන්නේ. අන්න එතනමයි ඇහැ තියෙන්නේ කියලා. තේරුණාද? එහෙනම් ඇහි කෘත්‍යයක් තියෙනවනේ. අන්නේ ඇහි කෘත්‍යයක් උතන්ට එන්න ඕනේ. තේරුණාද? ඇහි කෘත්‍යයක් උතන්ට එන්න ඕනේ. ඒ ඔක්කොමත් එක්ක තමයි ඇහැ කියලා තැනේ. ආ බලන්න. අන්න ඒකයි. ඉතින් ඔක මේ දැන් අපිට තියෙන අපේ ප්‍රශ්නේ විසඳ ගන්න නේද? අපේ ප්‍රශ්නේ විසඳගෙන යනකොට අනිත් ඔක්කොම ප්‍රශ්න ටික විසඳින අර 31 ලෝක ධාතුවම විසඳ ගන්න පුළුවන්. හරි? ඉස්සල්ලාම අපි අපි හොය විසඳ ගන්න ඕනේ අපේ ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නේ විසඳගත්ත තැන තමයි අපිට වෙන ප්‍රශ්නයක් විසඳන්න තියනවාද කියලා හම්බ වෙන්නේ. අන්න එතන එනවා. හරි? අන්න එතෙන්දී අපිට තේරෙනවා මේ කතන්දර. ඉස්සල්ලාම අපේ ප්‍රශ්නේ අපි විසඳගෙන යනවා. එහෙනම් අපි මේ කතා කරන්නේ ඔබේ මගේ අපේ කතාව. අපි හැමෝගෙම කතාව. හරිනේ? හරි. එතකොට තව මොනවද? තව මොනවද තියෙන්නේ? මොකද මේක හොඳ ප්‍රඥාවන්ත මේ ප්‍රඥාවන්ත පිරිසක් ඉන්න දහම් මණ්ඩපයක්. අපි මේකේ අපිට අපිට අවශ්‍ය ටික අපි අරගෙන යනවා. හරි? අපි අපිට අවශ්‍ය ටික අරගෙන යනවා. ඒ එතනට දුන්නාම අර අනිත් ඒවට අපි වැය කරන කාලය අපිට පොඩ්ඩක් පැත්තකට දාලා අපිට ලස්සනට අපිට මේ ගැටේ ලියා ගන්න ඕන. අන්න මේ ගැටේ ලියාගත්ත දැන් අර ඔක්කොම ගැටි ටිකට උත්තර හම්බ වෙනවා. ඔය තියෙන ප්‍රශ්න ටිකට උත්තර හම්බ වෙනවා. අන්න ඒකයි. මේක ලියුන්නේ නැත්නම් තමයි ඒකට උත්තර නැත්තේ. මේක ලියා ගමු. හොඳයි. ඊගාවට තව උනාද? තව උනාක් තියෙනවා. හරි. එහෙනම් අපි ඔහොම ඉස්සරහට යමු. හොඳයි. එහෙනම් දැන් අපි මෙහෙම බලමු. දැන් බලන්න දැන් එහෙනම් මේ ලෝකයේ කියන තැන දැන් අපි දැක්කා දැන් ධාතු 6ක කතන්දරයක් තියෙනවා. හරිද? එහෙනම් ධාතු 6ක් අවබෝධ කරන ආයතන 6ක් තියෙනවා. එතකොට දැන් එහෙනම් ඔන්න ඔතනදී අපිට හම්බ වෙනවා දෙකක්. පඨවි කියන තැනදී සත්පුජ අන්න බලන්න පඨවි කියන තැනදී ඒකේ ස්වභාවය කොහොමද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ස්වභාවයන් වලදී මේවට මේවට දැනගන්න පුළුවන්ද? ඒවා ගැන. පටිවි වලට පටිවි දැනගන්න පුළුවන්ද? ආපෝ වලට ආපෝ දැනගන්න පුළුවන්ද? තේජෝ තේජෝ දැනගන්න පුළුවන්ද? ඒවට ඒවා මුණ ගැහෙනවද? හම්බ වෙනවද? ආකාශ කිනුට එකට එක හම්බ වෙනවද? නමුත් විඥාන ධාතුව කියලා එනකොට අන්න ඔතන තියෙනව නේද පොඩි පොඩි පොඩි පොඩි තැනක්. විඥාන ධාතුව කියන තැනද බලන්න මෙහෙම ගින්නක් ඔන්න ඇවිලෙනවා. අපි හිතමු ලැබු ගින්නක් කියලා. දැන් මේ ලැබුගින්න ඇවිලිලා යනවා. ඇවිලිලා යනකොට ඔබ කරන වැඩි ආ මේක පැතිරෙන්නේ නැති වෙන්න මොකද්ද අපි කරන්නේ? එක්කෝ ඒ ඒ ඇවිලිලා යන ඇවිලෙන ඉන්ධනේ අයින් කරනවා. ඒ කියන්නේ අපි හිතුව වේලිච්ච කොළ කියලා. මේ වේලිච්ච කොළ අපි එක එක තීරුවක්ම අයින් කරනවා. එතනින් එහාට ඒ ගින්න එතනට එනකන් ආවට එතනින් එහාටපත් වෙලා යන්න ඉන්ධන නැහැ. ඒ කියන්නේ ලොකු කාණුවක් කපනවා. එක්කෝ අපි වතුර වතුර දාලා අපි ඔය බලන්න ලැබුගිනි නිවන හැටි ඔබ. හරිද? ලොකු ඒ කියන්නේ මේ ප්‍රදේශයට ආයේ මේ ගින්න පැතිරෙන්න තියෙන ඉන්ධනේ අයින් කරනවා. අන්න එතකොට මේ ඉන්ධනය මේ ගින්න පැතිරිලා පැතිරිලා එතනට එනකන් ඇවිල්ලා ආන්න එතනින් එහාට යන්න බෑ. ඇයි යන්න බැරි? මේ මේතන හිතන්න පුළුවන් එකක් නෑ මෙතන. අන්න ඒකයි. නමුත් විඥාන ධාතුව කියන එක එහෙම එකක් නෙමෙයි. විඥාන ධාතුවට පුළුවන් මේක අරගෙන එහා පැත්තට යන්න. මේ ગેප් එක පැනලා ගිහිල්ලා එහා පැත්තත් ආයි අවුලවන්න. තේරුණාද? ඒකට එහෙම දෙයක් කරන්න ඕනවා. අන්න ඒකයි වෙනස. එහෙනම් අපිට පේනවා සචේතනික අචේතනික කියලා දෙපැත්තක් නේද? සචේතනික ධාතු අචේතනික ධාතු දෙපැත්තක් පේන්න ගන්නවා. එතකොට බලන්න ජීවි අජීවි කියලා දෙපැත්තක් අපිට හම්බ වෙන්න ගන්නවා. නේද? ඔබ ඔබට තේරුණාද එතන? එතකොට බලන්න අවිඥානික අන්න හරි. අන්න හරි සවිඥා අන්න බලන්න. එතකොට බලන්න එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන පහට ඒවට ওই ඔය ටික කරන්න බැරි වුණාට විඥාන ධාතුවට ඕක කරන්න පුළුවන්. එහෙනම් බලන්න විඥාන ධාතුව අර පහත් උපයෝගී කරගෙන ගමනක් යනවා. ගමනක් යනවා. මේ යන්නේ ඒක තමයි. දැන් ගහට පුළුවන් ওই ටික කරන්න. ඇයි ගහට බැරි? ගලකට බැරි ඇයි ඒක? විඥානේ ආ එතන විඥාන ධාතුවක කතන්දරයක් නැහැ. නේද? එතන විඥාන ධාතුවක කතන්දරයක් නැති ඇයි? එතන තියෙන දශක පරමාණුවක් නෙමෙයි එතන තියෙන නවක පරමාණුවක්. අන්න එතනට අර ප්‍රසාද රූප කියන ස්වභාවය නැහැ. චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ගහන ප්‍රසාද මේ කියන ප්‍රසාද රූප නෑ එතන. අන්න එහෙනම් විඥානේ ඒ කියන්නේ විඥානයේ කියන ස්වභාවයක් එතන නෑ. එතන තියෙන නවක පරමාණුව. පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත ඉන්ද්‍රිය කියන එක තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. ඇයි ගහටත් ආයු කාලයක් තියෙනවා. එතනින් විතරක් ඒක දකින්න එපා. බලන්න ඔබේ වත්තේ ගහක් හිට වෙන්නේ ඇයි? ඔබේ වත්තේ අඹ ගහක් ආවනම් මේ ලොකු ගැඹුරක් මේක ඇතුලේ තියෙනවා. ඔබේ වත්තේ පොල් ගහක් තියෙනවා නම් ඔබේ ගෙදරයි මේ පොල් පරිහරණය කරනවා නම් මොකක්ද හේතුව? ඔබට හම්බ වෙනවා පොල් හැදෙන බවක් නේද? ගහ පොඩි පැලයක් තිබුණා මේ ගේ පොඩි ගෙඩි ඇටයක් දැම්මේ මේක පැල වෙලා පැලලා ලොකු ගහක් වුණා. අන්න ඔබට පේනවා මේකේ යම් පැවැත්මක්. ඒකේ ගෙඩි හැදෙනවා කාලයක් ගිහිල්ලා මේ ගහ මැරිලා යනවා. අන්න ඔබට ඔබේ ලෝකයේ තුල ගහත් එක්ක ඔබට සම්බන්ධයක් තියෙනවා. එහෙනම් අන්න බලන්න. එහෙනම් ඔතන ජීවිත රූප ජීවිත රූපේ කියනකොට ඔබ දකින්න වෙනස්ම හැකි වෙනස්ම තැනකින් ඕක. ගහට ආයුෂ තිබිලා ගහ මැරිලා යන කතන්දරයට වැඩිය වෙනස් කතන්දරයක් ඔතන තියෙනවා. ඔබ බලන්න ඔබට මේ පරිශ්‍රණයට මේක හරිම වැදගත්. ඔබේ වත්තටයි පොල් ගහක් එන්නේ. ඇයි කොස් ගහක් එන්නේ? ඇයි ඔබේ වත්තේ හැදෙන ගෙඩි ඔබේ ගෙදර අයට පරිභෝජනයට එන්නේ? නිකන් එනවද? අහේතුකද? ඕක දැනගන්න නම් දිව්‍ය ලෝක මේ ෂණේ මේ මෙතනින් චුත වෙනකොටම එතන දිවි ලෝකයකට ගිහිල්ලානේ කෙනෙක්. එතන හටගෙනනේ. අන්න බලන්න. අර පියවර 6ම ගිහිල්ලා තින්නේ. ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානපතු ආයතන පටලාවෝ අන්න බලන්න. ඒ කියන්නේ ඕපපාතිව දෙවි කෙනෙක් ඉපදෙනකොටම අන්න බලන්න එයාට සියල්ලම විමානිතකම පහළ වෙලා. එන මව්කුස මේ මව් සත්‍යයා කියන තැනදී මේ මිනිස්සයා කියන තැනදී මාස 10ක් ඉන්න ඕනේ. දැන් හැම සත්‍යයටම ඕක තියනවාද? අනිත් සත්තුන්ටත් ඔක්කොටම කොහොමද 10 10 ඉන්න ඕනේද? බල්ලන්ට ආ බලන්න. ඒක තමයි කිව්වේ. යා තේසං තේසං සත්තාන තම්මි තම්මි සත්තනිකායේ. ඒ ඒ සත්තු කොටාසයට අනුරූපව. අන්න ಜಾතිය සිද්ධ වෙන හැටි අන්න බලන්න මම ඒකයි ඉස්සලා කිව්වේ නෑ <laughs> ඒක තමයි අර ප්‍රශ්නේ ටික ආවේ කෙනාට යතේසං සේසං සත්තාන තම්මි තම්මි සප්තනිකාය ಜಾති සංජාති උක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව ආයතනනම් පටිලබ අයන් උච්චති ಜಾති ආන්න දැක්කද එහෙනම් ඒ ඒ සත්ත මේ ස්වභාවයන්ට අනුව ඒක හට එතකොට බලන්න දැන් දෙවියන් වහන්සේ ප්‍රාතභූත වෙනකොට එතනම උන්වහන්සේගේ වත්තේ දිනන අඹ පැලයක්. නිකම්ම ආවද? ඇයි අඹ අඹ ඇයි අඹ පැලයක් ආවේ? අඹ කන්න. ළඟ හේතුවට. බලන්න. අන්න බලන්න. එහෙනම් අන්න බලන්න අන්න දැන් මුංචිල්ලාවේ අන්න බලන්න කර්මයෙන් සකස් වෙන තැන. මේ හැම දෙයක්ම. ඒ කියන්නේ විපාක වටයක් නේද දෙවියන් වහන්සේටත් ආවේ. ඔබටත් තියෙන විපාක වටේක නේද? ඔබත් ඉන්නේ. ඔව් එහෙමයි. අද දැන් පේනවද මේ ගැඹුර? මේ ධර්මයේ ගැඹුර බලන්න. එහෙනම් බලන්න ඔය විපාක වටේ ආවේ කොහොමද? අන්න බලන්නකො. හ්ම් කම්මා විපාක වට්ටන්ති විපාකෝ කම්ම සම්භවෝ. තස්මා පුනබ්බවෝ හෝති ඒවන් ලෝකෝ පවත්තති කියන තැන. ඔව් කර්මේ නිසා. ආන හැම කර්මයකටම විපාකයක් සකස් වෙනවා. මේ විපාකේ නිසා නැවත කර්ම සකස් වෙනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ සංසාරේ ගමන යනවා. එහෙනම් බලන්න ඔබ දැක්ක ඔබට ඇහක් හම්බ වුනේ නොවුනියයි කියන සිද්ධියනේ. හම්බ වෙන නොවන සිද්ධිය. අන්න ඒ වගේ තමයි. එහෙනම් බලන්න දැන් මේ යන්නේ විපාක වටයක්. දැන් ඉතින් මට උදේට පටිසමුප්පාදයේ ගේන්න වෙනවා. කතා කරමු නේද? දැන් කෙනෙක් බලන්නේ විපාක වටයක් ආවේ කොහොමද කියලා එකපාරම. නේද? හරි. ඔන්න බලන්න පටිච්ච සමුප්පාදය මේ බුදු බුදු පියාණන් වහන්සේ පහළ වෙන කාලේ ඒ ඒ සමාජයේ තිබුණා විවිධ විවිධ විවිධ විවිධ දර්ශන කට්ටියක් කට්ටියක්ව සියල්ල කර්මය නිසා සිද්ධ වෙනවා කට්ටියක්ව නෑ සියල්ල භෞතිකව සිද්ධ වෙන සිද්ධියක් තියෙන සියල්ලක විඥාණය සියල්ල විඥාණයෙන් සිද්ධ වෙන්නේ අන්න බලන්න විඥානවාදය කම්පතවාදය භෞතිකවාදය එක එක එක එක වාද ඒ අතරට බුදු පියාණන් වහන්සේත් එකක් ගෙනාවා හැබැයි ඒ කාලේ තිබුණේ ඔක්කොම වාදනේ උන්වහන්සේ හේතුඵලවාදී උන්වහන්සේ ගෙනාව හේතුඵලවාදී අන්න බලන්න. උන්වහන්සේ අඳුන්වලා දුන්න හේතුඵලවාදය. මොකක්ද උන්වහන්සේ පෙන්වන්නේ? වලල්ලක් අර මම එදත් මේ කතාව කිව්වා. අපි තුන් වලල්ලක් තියෙනවා. මේකේ කොහෙවත් ජොයින්ට් එකක් පේන්නේ නැහැ. කොතනද මුල කියලා. මේ වලල්ලේ ජොයින්ට් එකක් පේන්නේ නැති වෙනකොට එක එක්කෙනා ඇල්ලුවා මෙන්න මෙතනයි මුල. තව එක්කෙනෙක් ඇල්ලුවා මෙන්න මෙතනයි මුල. තව එක්කෙනෙක් ඇල්ලුවා මෙන්න මෙතනයි මුල. තව එක්කෙනෙක් ඇල්ලුවා මෙන්න මෙතනයි මුල. මුල මෙන්න මෙතනයි කියලා එක එක්කෙනා එක එක තැන් වලින් අල්ලගත්තා. එක්කෙනෙක් ඇල්ලුවා කර්මය කියන තැනයි මුල, එක්කෙනෙක් ඇල්ලුවා විඥානීය කියන තැනයි මුල, එක්කෙනෙක් ඇල්ලුවා උතුරු උච්චදුරු උතුණියාය කියන තැනයි මුල. මෙහෙම මෙහෙම භෞතිකවාදයේ මේ ඔක්කොම ටික ඔන්න එක එක විදිහට අල්ලගත්තා. බුදු පියාණන් වහන්සේ ඔය ඔක්කොම ඔක්කොම දර්ශන සුන්නු විසි වෙලා යන්න බුදු පියාණන් වහන්සේ පෙන්වුවා මේ වලල්ලේ හරියටම මුල කොතනද කියලා. අර එක්කෙනෙක්වත් හරියට අර අන්දියෝ ටිකක් අලියෝ අලියෙක් ගැන කිව්වා වගේ තමයි ඒගොල්ලෝ බැලි ඒගොල්ලන්ට ලෝකේ අහුවුනේ. ඒගොල්ලෝ එක එක තැන් වලින් අල්ලගත්තා. හැබැයි ඒගොල්ලෝ දන්නවා මෙහෙම ගිහිල්ලා මෙතනින් මේක ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ දැනගෙනත් ඒගොල්ලෝ ඒගොල්ලෝ අහුවෙච්ච තැන ඉඳන් ඒක හරි කියාගෙන ඒගොල්ලෝ ගියා. හරිද? බුදු පියාණන් වහන්සේ ඔක පෙන්වුවේ මොකෙන්ද? අන්න ඒක තමයි ඒක හේතුඵලවාදී කියලා. හේතුඵලවාදී කියලා මොකද උන්වහන්සේ ඉදිරිපත් කරේ? මොකද්ද පෙන්වන්නේ? උන්වහන්සේ පෙන්වුවා ආන්න රයිට් උන්වහන්සේ පෙන්වුවා පටිච්ච සමුප්පාද න්‍යායය. මේ පටිච්ච සමුප්පාද න්‍යාය තුල උන්වහන්සේ පෙන්වුවා ත්‍රිපරිවට්ටයක් ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට මේ ත්‍රිපරිවට්ටය හරහා තමයි උන්වහන්සේ පෙන්වුවේ මේ මුළු විශ්වයම සකස් වෙන විදිහ මේ මුළු විශ්වයම ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අන්න එතනින් තමයි උන්වහන්සේ පෙන්වුවේ පංච න්‍යාම ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය. එක්කෙනෙක් හිතුවා කර්මයේ මුල් වෙලයි මේක මේක යන්නේ කියලා. අන්න ඒගොල්ලෝ දර්ශනයක් හදාගත්තා. කම්මපතවාදී කියලා. එහෙනම් සියල්ල කර්මයෙන් සිදු නොවන බව බුදු පියාණන් වහන්සේ කියනවා. සියල්ල කර්මයෙන් වෙනවා නම් ඔබට නිවන් දකින්න බෑ කවදාකවත්. බුදු කෙනෙක්ට පහළ වෙන්න බෑ. ඔබට කිසි දෙයක් කරන්න බෑ. ඒ සියල්ල කර්මයෙන්නේ. ඔබට කිසි දෙයක් කරන්න බෑ. ආනවන්. එහෙනම් කර්මයේ අතික්‍රමණය කරන රහස බුදුහාමුදුරු බුදු පියාණන් වහන්සේ පෙන්නවා. අන්නේ රහස ගිය කට්ටිය තමයි පහනක් නිවන වගේ නිවිලා ගිහිල්ලා ගියේ. එහෙනම් බලන්න අන්න ඒ රහස බලන්න මොකද්ද පින්නේ බුදු පියාණන් වහන්සේ බලන්න අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප මේ විදිහට මෙන්න මේ ධර්මතාවයක් ධර්ම නියාමයක් පෙන්නවා හේතුඵල ධර්ම නියාමයක් අවිද්‍යාව කියන හේතුව නිසා සංකාර කියන ඵලය හටගන්න සංකාර කියන ඵලය නැවතත් හේතුවක් බවට පත් වෙලා අන්න බලන්න විඥානීය කියන ඵලය හටගන්නවා විඥානයේ නැවත හේතුවක් බවට පත් වෙලා නාම රූප කියන ඵලය මේ විදිහට හේතුඵල ඵල හේතු ආකාරයකට මෙන්න මේ සකස් වීමක් වෙනවා. වෙන්නලා බුදුහාම බුදු පියාණන් වහන්සේ මේක තව තව තව දුරටත් විග්‍රහ කරා. දැන් බලන්න. අවිද්‍යාව කියන තැනම අවිද්‍යාව කියන්නේ මොනවද? අවිද්‍යාව කියන්නේ කෙලෙස්. අවිද්‍යාව කියන්නේ කෙලෙස්. ආන්න බලන්න. එහෙනම් අවිද්‍යාව කියන තැන කෙලෙසයක් තියෙනවා. කෙලෙස් නිසා මොකද වෙන්නේ? කර්ම බීජ වැපිරෙනවා. කර්ම බීජ වැපිරෙනකොට කර්ම රැස් වෙනවා. ආන්න සංකාර කියන්නේ එහෙනම් කර්ම වටයක්. අන්න බලන්න. සංකාර කියන තැන තියෙන කර්මය. හරි? ඒක නිකුයි සංකාර කියන තැනට තමයි චේතනා කියලා කියන්නේ. චේතනා හම් වික්කවේ කම්මං වදාමි. ආන්න බලන්න. මේ ඔක්කොම ගලපගෙන ඔබ බලන්න හොඳට. ඒතකොට බලන්න සංකාර කියන තැන තියෙන කර්ම කර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බලන්න විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන තැනට වෙනකොට සකස් වෙන්නේ මොකද්ද විපාකයක්. බලන්න කෙලෙස් නිසා කර්ම රැස් වෙනවා කර්ම නිසා විපාකයක් විඳින්න වෙනවා. විපාකයක් විඳිනකොට නැවතත් කෙලෙස් රැස් වෙනවා වේදනාපච්චය තණ්හා. අන්න කෙලෙස් වටය. අන්න බලන්න කෙලෙසයක්. එතකොට බලන්න තණ්හා වෙනකොට උපාදාන වලට යනවා. තව තව තව තව මේකට දැඩිව බැඳිලා යනවා. අන්න බලන්න උපාදාන කියන්නේ කෙලෙස්. ආන්න බලන්න. එහෙනම් බලන්න කෙලෙස් රැස් වෙනකොට නැවත වාරයක් අන්න කර්ම බීජ වෙපිරෙනවා. කර්ම බීජ වෙපිරෙනකොට ආන්න ආයිසරයක් කර්ම රැස් වෙනවා. උපාදාන පත්‍ය භව. අන්න භව කියන තැන ආයිසරයක් තියෙන්නේ කර්ම. කර්ම කියන ස්වභාවය. කර්ම රැස්සුනොත් විපාකයක් විඳින්න වෙනවා. අන්න බලන්න භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්බන්ති. එහෙම මේ තස්ස කෙවලස දුක්ඛ කන්දස්ස සමුදය හොතේ. ඔය මොනවාද ඔක්කොම විපාකයට හම්බෙච්ච තෑගි ටික. විපාකයක් විඳිනකොට නැවතත් කර්ම අන්න බාන විපාකයක් විඳිනු නැවතත් කෙලෙස් ඇති වෙනවා. ආන්න අවිද්‍යාව කියන තැනට ආයි එනවා. ආන්න බලන්න. ආයි කෙලෙස් රැස් වෙනකොට ආයි කර්ම බීජ වැපිරෙනකොට ආන්න කර්ම රැස් වෙනවා අවිද්‍යා පත්‍යා සංඛාරා. දැන් බලන්න ওই ටික අපි පොඩ්ඩක් මේක අපි ගොනු කරමු. බලන්න අවිද්‍යාව කියන තැන තියෙන කෙලෙස්. ඒක නිසානේ බලන්න ඔබ දැක්කනේ මෞකුසට එන්න හේතු අපි ඉදා කතා කරන්නේ කන්ද මම අද මේක ගැන කතා කරන්නේ. ඒ හේතු ටික තමයි අනබන කාමරාග පටික නේද? විචිකිච්ඡා භවරාග මාන උද්දච්ච අවිද්‍යාව. ඔය කියන්නේ රාග දේශ මොහ අංශය. ආන්න බලන්න. එහෙනම් ওই කෙලෙස් නිසා තමයි කෙනෙක් ඒ කියන්නේ නැවත උප්පත්තියක් ඇති වෙන්නේ කෙලෙස් ප්‍රහීනිය තමයි රාගක්ඛිය නිබ්බාන, දේශක්ඛිය නිබ්බාන, මෝහක්ඛිය නිබ්බාන කියන දන අවිද්‍යාව, තණ්හා, උපාදාන කියන මේ සෙට් එකම නිරුද්ධයි. කෙලෙස් නැහැ. එහෙනම් කෙලෙස් ප්‍රහීන වෙච්ච තැන ආන්න බලන්න නිවන. ඉදන් නිස්සරණ ආන බලන්න එතනට. එහෙනම් බලන්න රහතන් වහන්සේ කියන ස්වභාවය පහනක් නිවුණ වගේ නිවිල යන්නේ නැවත සකස් වීමක් එන්න හේතු නැහැ. කෙලෙස් නැහැ. එහෙනම් කෙලෙස් ප්‍රහීනයක් එතන මෙතන කෙලෙස් ප්‍රහීනයක් නැති නිසා තමයි ආයි මෞකසට ආවේ. එහෙනම් දැන් බලන්න හොඳට පැහැදිලි මට හිතෙනවා. හොඳයි බලන්න. එහෙනම් බලන්න අපි දැන් බලමු මේකේ ත්‍රිපිරි වටේ මොකක්ද කියලා. මම මේක පැහැදිලි කරා එක සැරයක් මම ආයි කරන්න. හොඳයි. අයිනම් ඔන්න බලන්න අවිද්‍යාව කියන තැන කෙලෙස් සංකාර කියන තැන කර්ම ඊට පස්සේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැනට එනකොට ආන්න බලන්න මෙන්න මෙතන තියෙන විපාක වට්ටය. අන්න බලන්න ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දාන පාත බව ආයතන පටලාභෝ කියන කොන්න උතන තියෙනවා. ප්‍රති ප්‍රතිසන්දි විඥාණයට අන්න විඥාණය. අන්න බලන්න. එතනින් එහාට මේ ගත සිහි සකස් වෙලා ආයතන පටිලාභයත් අරගෙන ආපු තැන සලායතන කියන තැනට එනකන් ආපු තැන ඉඳලා ආපු තැනටම උතන තියෙනවා. ආන්න බලන්න. එතකොට බලන්න එහෙනම් මෙන්න මේ වේදනාව කියන තැනට ඇවිල්ලා තියෙනවා. අන්න බලන්න වේදනාපච්චය තණ්හා. එහෙනම් මේ නාම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකම විපාකයකට අහු වෙච්ච එක. විපාක වට්ටයක් මෙතන යන්නේ. අන්න බලන්න විපාක වට්ටයක්. එතකොට එහෙනම් කෙලෙස් කර්ම විපාක. ඔන්න ඔතනට එනකන් ওই තුන විතරයි. හරිද? ඔන්න බලන්න ඊගාවට. දැන් ওই තියන්නේ ඔබ ඉපදිච්ච තැන. ඔබ ඉපදිලා ඉන්න තැන ඔය අන්න බලන්න නව කර්ම සැකස්සුන්නේ නැහැ. ඔය තින්නේ අර දැල වියාගේ මකුළුවා දැල වියාගෙන මැදට වෙලා ඉන්නවා. හැබැයි තාම සත්තු ඇල්ලුවේ නැහැ. තාම ලෝකයක් හම්බුන්නේ නැහැ. තාම ඔහි ඉන්න උඩ පිළි අතට. හරිද? අන්න බලන්න එක මොහොතක අම්මා හම්බ වෙනවා තාත්තා හම්බ වෙනවා මෙයා ඉපදෙනවා කිරි බෝතලෙ ඉපදෙනවා අන්න ඉපදෙන තැන වේදනා පච්චය තණ්හා ආන තණ්හා පච්චය උපාදාන අන්න බලන්න අන්න කෙලිස් රැස් වෙන තැන අන්න බලන්න විපාකයේ විඳිනකොට මොකද වෙන්නේ? අන්න කෙලෙස් හැදෙනවා. අන්න බලන්න තණ්හා උපාදාන කියන්නේ ආයි කෙලෙස්. උපා තණ්හා උපාදාන කෙලෙස් වෙනකොට ආයි අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්නේ? ආයි කර්මයක් එන්න ඕනේ. අන්න උපාදාන පත්‍ය භව කියන තැන අන්න භවය කියන තැන ආයි කර්ම. දෙආකාරයකට කර්ම. සහජාත පුනර්භව. ඒ කියන්නේ සහජාත විදියටත් කර්ම රැස් වෙනවා නානක්ෂණික කර්ම කියලා පුනර්භවයකටත් කර්ම රැස් වෙනවා. නිකම්ම නෙමෙයි හොදේ පින් කැට දෙකක් පිර වෙනවා. <laughs> හරි පින් කැට දෙකක් පිර වෙනවා. එතකොට බලන්න අන්න කර්ම. කර්ම එතන. එතකොට බලන්න කර්ම රැස් වුණොත් විපාකයක් විදිහින් වෙනවා. ජාති ආන ජරා මරණ ශෝක පරිදේව ආන්නයි විපාක වට්ටයක්. දැන් බලන්න වට්ට තුන. අවිද්‍යාව කියන තැන කර්ම වට්ටය ආන්න සංකාර කියන කොට අවිද්‍යාව කියන කොට කෙලෙස් වට්ටය කෙලෙස් නිසා කර්ම අන්න සංකාර කර්ම ආයි විඥානනාපුරු සලායතන පස්ස වේදනා කියනකොට ආයිත් විපාකයක්. ලෙස් කර්ම විපාක අන්න බලන්න ආයි සැරයක් විපාකේ එනකොට මොකද විපාකේ යනකොට මොකද කෙලස් වෙනවා ආයි කෙලස් කර්ම විපාක ආයි විපාක වෙනකොට ආයි කෙලස් කර්ම විපාක දැන් මෙන්න චක්‍රය දුවනවා චක්‍රය නොනවත්වාම දුවනවා අවිද්‍යාවෙන් බැටන් එක ගෙනල්ලා දෙනවා මූල දෙකක් තියෙනවා මේ පටිච්චසමුප්පාදේ මේ මූල දෙක තමයි එකක් තමයි අවිද්‍යා මූලය අනිත් එක තමයි තණ්හා මූලය අවිද්‍යාවෙන් බැටන් එක ගෙනල්ලා දෙනවා තණ්හාවට තණ්හාවෙන් ආයෙ සැරයක් වටයක් ගිහිල්ලා බැටන් එක ගෙනල්ලා දෙනවා අවිද්‍යාවට අවිද්‍යාවෙන් ආයෙ බැටන් එක ගේනවා තණ්හාවට තණ්හාවෙන් ආයෙ ගේනවා අවිද්‍යාව අන්න මූල දෙක එහෙනම් මේ පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වෙන කෙලෙස් මූල දෙක දැක්කද ඔබ මේ පටිච්ච සමුප්පාදයේ ආන බලන්න පුරාණ කර්ම නව කර්ම හැටියට මේ පටිච්ච සමුප්පාදයේ කරකෝල ගෙනියන හැටි එතකොට බලන්න දැන් එහෙනම් ඔබ දැක්ක මේක එහෙනම් නොනවත්වාම චක්‍රයක් අපිට හිතෙන්නේ මේක රේකීය ගමනක් කියලා. බලන්න චක්‍රයක් තියෙන්නේ. එහෙනම් මේ චක්‍රය අපි කොතනින්ද බිඳින්නේ? අන්න එතනින් අපිට මේ පටිච්චසමුප්පාද චක්‍රය බිඳින්න පුළුවන්. අන්න අපිට මේ ගමන නතර කරන්න පුළුවන්. ඒකයි සමහරක් අය මේ සංකාර කියන තැනින් මේක අවබෝධ කරගන්නවා. සමහරක් අය විඥානය අවබෝධ කරලා අවබෝධ කරගන්නවා. විඥානය කියන තැනින් අවබෝධ. සමහරක් කෙනේ නාම රූප අවබෝධ කරලා අවබෝධ කරගන්න. එක එක තැන් වලින් එක එක්කෙනා මේක අවබෝධ කරලා මේ පටිච්චසමුප්පාද චක්‍රය විදිනවා. හරිද? මේ පටිච්චසමුප්පාද චක්‍රයේ බිඳින්න පුළුවන් ක්‍රම 8කුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක මම අද ගන්නේ නැතුව යන්නම්. හරි අපි ඒක වෙන දවසක කතා කරමු. මට මේ ඔබට පෙන්වන්න උනේ මොකද්ද? එහෙනම් බලන්න. කර්ම කෙලෙස් නිසා කර්ම කර්ම නිසා විපාක. ආයි විපාක විඳිනකොට ආයි කෙලෙස්. කෙලෙස් නිසා කර්ම කර්ම නිසා විපාක. එහෙනම් පටිච්චසමුපාද චක්‍රයම කියන්නේ මොකද්ද? කෙලෙස් නිසා කර්ම කර්ම නිසා විපාක. ආන්න බලන්න. ආයි ආයි කෙලෙස් නිසා කර්ම කර්ම නිසා විපාක. ආයෙත් කෙලිස් නිසා කර්ම කර්ම නිසා වෙනවා මෙන්න චක්‍රය දුවනවා හෝ ගාලා දුවනවා මූල දෙකට රිලේ එකක් යනවා වගේ අවිද්‍යාවෙන් බැටන් එක ගෙනල්ලා දෙනවා තණ්හාවට තණ්හාවෙන් බැටන් එක ගෙනවා ආයෙ අවිද්‍යාවට දෙන්න මාරුවෙන් මාරුවට මේක ගෙනියනවා හරිද අවිද්‍යාවෙන් සකස් කරනවා තණ්හාවෙන් පවත්වගෙන යනවා අවිද්‍යාවෙන් සකස් කරනවා ආයෙත් තණ්හාවෙන් පවත්වගෙන යනවා අන්න ගේ හදන වඩුවක් තණ්හාව කියලා කිව්වේ ඇයි කියන එක ඔබට තේරෙයි එහෙනම් බලන්න මේ සංසිද්ධිය තමයි දැන් වෙන්නේ. එහෙනම් බලන්න දැන් අපිට කර්මය ගැන අපි මොනවත් අපිට අපිට ඒක අපිට ඒක ගැන දැනගන්නවත් පුළුවන්ද? කොහොමද වෙන්නේ කියලා දන්නේ නැහැ. එහෙනම් අපිට කර්ම නියාමය කවදාකවත් අවබෝධ කරලා මේකෙන් ගොඩ යන්න බෑ. හරිද? එතකොට අන බලන්න මේ උතු නියාමය අපිට අවබෝධ කරගන්නත් බෑ. එතනින් අවබෝධ කරලා ගොඩ යන්නත් බෑ. හරිද? එතකොට බලන්න එහෙනම් අපි බලමු මේ මේ මේ දැන් බුදුහාමුදුර කොහොමද මේක පෙන්වුවේ කියලා. ඔන්න බලන්න එහෙනම් බුදුහාමුදුර පෙන්වුවා පටිසමුප්පාදයේ මුලින්ම තියෙන්නේ කෙලෙස් වට්ටයක්. ආන්න කෙලෙස් කියන තැන මොකද්ද තියෙන්නේ? ආන්න බලන්න. ඔන්න බලන්න කෙලෙස් කියන්නේ බලන්න අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ මොකද්ද? ධම්මයක්. ධම්මයක්. ආන්න බලන්න අවිද්‍යාව කියන්නේ කෙලෙස් අන්න අවිද්‍යාව කියන තැන තියෙන කෙලෙස්. කෙලෙස් කියන්නේ අවිද්‍යාවට. එතකොට බලන්න මේ පටන් ගන්න තැනම මේ ලෝක මේ විශ්වයේ තියෙන ධම්ම නියාමයෙන් හැටියට පෙන්වන අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක. අනිච්ච කියන තැන මොකද්ද තියෙන්නේ? ඉතිමස්මින් සති ඉදන් හෝතු ඉමස් උප්පාදු ඉදන් උප්පජ්ජති. හ්ම් ඔන්න බලන්න සමුදය ධර්ම. හොඳට බලන්න. මේ ටිකක් ගැඹුරුද දන්නේ අනිච්ච කියන තැන ඔබ බලන්න හට ගන්නව අන්න බලන්න උපාද උපාද කියනකොට සමුදය මොනවාද සමුදය අවිද්‍යා පත්‍ය සංඛාරා එහෙනම් මුලින්ම තියෙන්නේ මොකද්ද මේ ධම්ම එහෙනම් ධම්ම නියාමයේ තමයි මුලින්ම තියෙන්නේ එහෙනම් කෙලෙස් කියන තැන තියෙන්නේ මොකද්ද ධම්ම නියාමයක් හරි මොන බලන්න මේ ගැඹුරු එතකොට බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ විශ්වයේ පවතින නියාමයක් තමයි අනිච්ච දුක්ඛ අනිත් අනාත්ම ස්වභාවය. ඒක ධම්ම ඒක ධම්ම නියාමයක් කියලා පෙන්වනවා. එතකොට බලන්න එහෙනම් මේ ධම්ම නියාමයේ ඇතුලේ අනිච්ච කියන තැන බලන්න සමුදය ධර්ම කියන එක එතනට එනවා. නිරෝධ ධර්ම කියන එක එතනට එනවා. උපාද වය කියන එක. අන්න බලන්න යමක් විපරිණාමයේ අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියන්නේ උපත මරණය. උපත කියන්නේ සමුදය. අන්න බලන්න. මරණයටපත් වෙනවා කියන්නේ නිරෝධය. අන්න බලන්න. සමුදය නිරෝධය උදය වය. හරි? ටිකක් ගැඹුරු ඇති. කමන්න අපි මෙහෙම යන්න. දැන් බලන්න ඊගාවට එහෙනම් මුලින්ම තියෙන්නේ ධම්ම නියාමය. ධම්ම නියාමයේ වෙන ධම්ම නියාමයේ තියෙනවා. එහෙනම් කෙලෙස් කියන තැන ක්‍රියාත්මක මොකක්ද? ධම්ම නියාමය. මේ ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙනකොට අන්න කර්ම බීජ වැතිරෙනවා. කර්ම බීජ වැපිරෙනකොට අන්න බලන්න කෙලෙස් නිසා කර්ම බීජ හැදෙනවා. කර්ම බීජ හැදෙනකොට අන්න අන්න බලන්න බීජ නියාමය. කම්ම නියා ඉස්සල්ලම ධම්ම නියාමය අන්න කර්ම බීජ වැපිරෙන තැනදී බලන්න බීජ අන්න බලන්න බීජ නියාමය බීජ නියාමය එතන සිද්ධ වෙනකොට ආන්න දැන් බලන්න බීජ නියාමයේ එනකොට කර්ම බීජ වැපිරෙනකොට අන්න කර්මය රැස් වෙනවා අන්න කර්මය ක්‍රියාත්මක වෙනවා අන්න කර්ම කම්ම නියාමය අන්න බලන්න කම්ම නියාමයේ තුන්වෙනියට එන්නේ එහෙනම් බලන්න වලල්ලේ මුල තිබුණේ කර්ම නියාමයේ නෙමෙයි එහෙනම් සියල්ල කර්මයේ සිදුවෙනවා කියන දෘෂ්ටි එතනින් ඉවරයි. ආන දැක්කද? කම් කර්මය හටගන්නේ කර්ම බීජ රැස් තමයි. කර්ම බීජ රැස් කෙලෙස් නිසා. ආන්න බලන්න. එහෙනම් එකිනෙකට හේතු තියෙනවා. මේ ඔක්කොම හේතුඵල. ඒතකොට බලන්න කර්ම නියාමයේ රැස් වෙනකොට චිත්ත නියාමයේ ඊගාවට. ආන්න බලන්න. ඒ කියන්නේ අවිද්‍යාපච්චය සංඛාරා කෙලිස් නිසා කර්ම කර්ම නිසා දැන් මොකද්ද හම්බුනේ ඊගාට තියෙන සංකාරපච්චය විඥාන කිනුට අන්න චිත්ත නියාමය. ආන්න බලන්න චිත්ත නියාමය. ආන්න බලන්න මේ චිත්ත නියාමයේ බලන්න විඥානයේ කියන දැනට පිටින්න බෑ නාම රූප නැතුව. ආන්න උතු නියාමයේ එන්න වෙනවා දැන්. අන්න බලන්න. උතු නියාමයේ එන්න වෙනවා. එහෙනම් බලන්න උතු නියාමයේ කියන එක තියෙන්නේ අගට. ওই තියෙන සර්පයාගේ නැට්ට. අද මේ විද්‍යාව කියලා අපි අල්ලගෙන තියෙන හොයාගෙන තියෙන තැන තමයි ඔන්න ඔය අන්තිමට කිව්ව උතු නියාමය. එතකොට බලන්න මුල මැද ඒකක්වත් නැතුව අගින් අල්ලනවා. <laughs> ඒ හොයන ඒවා එකක්වත් එතකොට ඇත්තද බොරුද? තනි කරව. අරවා එකක්වත් දන්නේ මේක මේක තමයි කියලා. එතකොට මේක ඉතින් අර කරුණු අර හේතු හතරෙන්. ධර්ම හතරෙන්. ඒ කියන්නේ ධම්ම බීජ කම්ම චිත්ත කියන හතරෙන් හටගත්ත අල්ප අවසානයේ නිර්මාණය වෙන එක තමයි උතු නිහාමී. ආ අන්න අල්ල ගන්නවා අන්තිමේකෙන්. දැන් අල්ලුවේ කොහෙද සර්පයාවගේ නැට්ටේ. අන්න බලන්න හැම තැනම දෂ්ට කරනවා. මේක නෙමෙයිද වෙලා තියෙන්නේ හැම තැනම ඕක තමයි. ඇත්තයි කියලා යන තැන තියෙන බොරුවක්. ඇත්තයි කියලා ගන්න හැම තැනකම තියෙන බොරුවක්. ඇත්තයි කියලා ගන්න හැම තැනකම තියෙන බොරුවක්. පේනව නේද? ආන බලන්න මායාව. ඒතකොට බලන්න මේ මායාව ඇත්ත කරගත්ත තැන තමයි අවිද්‍යාපත්‍ය සංඛාර. ආන බලන්න. එහෙනම් අපි මේ අද දකින්න ලෝකය මෙන්න මේ භෞතික ලෝකය කියලා අපිට හම්බ වෙන ඍතු නියාමය. ඍතු නියාමයේ ඇත්තයි කියලා ගත්ත තැනම බලන සංසාරය. ඇයි මේක ඇත්තයි කියලා ගත්ත දැන බලන්න ඒක අවිද්‍යාවෙන්මයි සකස් වෙන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වනවා මේක මේක නිරෝධ කරන්න පුළුවන් තැන කොතනද කියලා. බලන්න අපිට උතු නියාමයේ අවබෝධ කරගන්න පුළුවන් අපිට ලෝකයක් කියලා ඔන්න දැන් ධාතු ටික අපිට එන තැන. බලන්න මේ හොඳ ගැඹුරු සාකච්ඡාවක් මට පේනවා. ඒතකොට බලන්න මේ එහෙනම් මේ ඔක්කොම කතන්දරෙත් එක්ක අභ්‍යන්තර බාහිර කියලා ලෝකයක් අල්ලන් ගියා. අපිට එක මොහොතකදී මේ ධර්මය ස්පර්ශ වෙනකොට කල්යාණ මිත්‍ර සේවනයෙන් ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුදම ප්‍රතිපදාවෙන් මේ ධර්මය අපිට මුණ ගැහෙනකොට අපිට පේනවා බාහිරයක් අපිට කවදාකවත් හම්බ වෙලාද නැද්ද කියලා. සිතකට කොටු වෙච්ච කතන්දරයක් අපිට අහු වෙනකොට දැන් බලන්න මේ සිතකට කොටු වෙච්ච කතන්දරේ අහු වෙනකොට මේ සිතක සිතක සිතකම ක්‍රියාවලිය ලෝකේ හටගන්නේ නිරෝධ වෙන්නේ මෙතනින් කියලා අපි දකිනකොට අපිට අනිත් එකක් ගැනවත් කතා කරන්න බෑ. එහෙනම් අවබෝධ කරන්න තියෙන්නේ එකයි. සිත. අන්න බලන්න ඊයෝ එදා අපි සාකච්ඡාවෙන් පෙන්නවා සිත කියන්නේම දුක දුක අවබෝධ කරනවා කියන්නේ සිත අවබෝධ කරනවා. එහෙනම් බලන්න මොකක්ද අවබෝධ සිත අවබෝධ කරන්නේ මොන නියාමයෙන්ද ඔබ? සිතනේ. චිත්ත නියාමයෙන් එහෙනම් බලන්න ඔබ අවබෝධ ඔබ මේ පටිච්චසමුපාදයේ චක්‍රය මේ පංච නියාම ධර්මය විරුද්ධ කරන්නේ චිත්ත නියාමයෙන් අරගෙන එහෙනම් අපිට කිව්වේ සිත අවබෝධ කරන්න කියලා සිත බලන්න කෙලෙස් හටගත්තේ කයේද හිතේද හිතේ අන්න බලන්න සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා මේ ඔක්කොම රාග දේශ මෝහ යෙදුනේ කොහටද මේ සිතට එහෙනම් සිත අවබෝධ කරනවා කියන්නේ ඔබ අවබෝධ කරන්නේ මොකද්ද ඔබ නිරුද්ධ කරන්නේ මොකද්ද සිත අවබෝධ කරනවා කියන්නේ ඔබ මේ සිතින් මිදිලා ඔබ ප්‍රඥාවට එනවා කියන තැන අන්න අන්න බලන්න අර චක්කු උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි අවිද්‍යා උදපාදි ආලෝක ආලෝක උදපාදි විද්‍යා උදපාදි කියලා ඔහොම එනකොට දැන් බලන්න ඔබ එන්නේ කොහාටද කියලා. එහෙනම් බලන්න මේ ඔක්කොම මායයට අයිති තැන. එහෙනම් මෙතනින් දහම්මැස පහල කරගත්ත තැනදී තමයි තුන්වෙනි හැ පහල වෙන්නේ. ආන්න ප්‍රඥා චක්ෂුව නේද? එතකොට බලන්න චක්කුම් උදපාදි ඥානං උදපාදි ආන බලන්න ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියනකොට තුන්වෙනියට පහළ වෙන්නේ මොකද? අන්න දෙවිනි ඇස විවෘත වෙනවා. දෙවිනි හැ කියන්නේ මොකද? ප්‍රඥා. ප්‍රඥා අන්න බලන්න. එතකොට එහෙනම් දැන් ඔබ හොඳින් බලන්න. එහෙනම් අපි සිත සිත අපි සිත පිළිසිඳ දකින්නවා කියන තැනදී අපි පිළිසිඳ දකින්නේ මොකද? රාග, දේශ, මෝහ. අපි පිළිසිඳ දකින්නේ මොකද්ද? මෙන්න මේ අවිද්‍යාව, තණ්හාවෙන් ගිනින කතන්දරේ. අපි පිළිසිඳ දකින්නේ මෙන්න මේ. එහෙනම් අපි ගහන්නේ මොනවටද? අපි අපි අපි දැන් ගහන්නේ කොතනද? කෙලිස් වලට ගහන්නේ. කෙලිස් කෙලස් තමයි අපි දැන් දුරු කරන්නේ. අපිට අනිත් එකක්වත් දුරු කරන්න බලන්න කෙලස් දුරු වෙනකොට කර්ම බීජ වැතිරෙන්නේ නැහැ. කර්ම බීජ වැපිරෙන කඩු වෙනවා. කර්ම බීජ වැපිරෙන කඩු වෙනකොට කර්මයට අන්න බලන්න. කම්මා විපාකා වට්ටන්ති විපාකෝ කම්ම කම්මා කම්ම කම්මා සම්භවෝ කියන කතන්දරේ මෙතනට ගෙනියන්න බැරි වෙනවා. අන්න බලන්න. අන්න බලන්න. එතකොට කියනවා මේ කර්ම බීජ අන්න බලන්න කර්ම බීජ වැපිරෙන්නේ නැති වෙනකොට මේ සංසාරේ යන්න අන්න බලන්න කර්ම කර්ම රැස් වෙන එක අන්න බලන්න මේ සංසාරේ යන්න කර්ම රැස් වෙන එක නතර වෙන්න ගන්න. ටික ටික. අන්න බලන්න. එතකොට ආයෙත් ඒව ඔස්සේ ආයෙ මේ චිත්ත නියාමයේ පණ ගැන්වෙන එක අඩපණ වෙනවා. අන්න බලන්න. ඒ කියන්නේ විඥාණයට අහු වෙන එක අඩු වෙනවා. අපේ හිත අපි මේ විඥානේ අවබෝ විඥානේ කියන්නේ හරියට අඳුර වගේ. හරි? අඳුර වගේ. ප්‍රඥාව කියන්නේ ආලෝකයට. ප්‍රඥාව කියන්නේ ආලෝකයට. බුදුහාමුදුරු සිව්වෙනි මානිය හැටියට පෙන්වන්නේ මොකද්ද? අන්න බලන්න සිව් මේ මේ මේ ලෝකය පදාර්ථ ඒ කියන්නේ මේ ලෝකයේ සකස් වෙන්නේ ප්‍රධාන වශයෙන් ඝන ද්‍රව වායු කියලා පෙන්වුවා විද්‍යාවේ. නේද? බුදුහාමුදුරුවෝ පෙන්වුවා ඔය තියෙන පදාර්ථයේ ප්‍රධානම කොටස් තුන. ඝන ද්‍රව වායු. ඔය තුනෙන් තමයි කෝ සකස් වෙන්නේ. බුදුහාමුදුරුවෝ බුදු වෙනනන්සේ පෙන්වනවා. නෑ ඕකත් සක ඕකත් ඕකත් සකස් වෙන්නේ වෙන එකක් නිසා කියලා. ඔය තුනත් තීටන්නේ වෙන එකක් නිසා කියලා. අන්න හතරවෙනි පදාර්ථය බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට එලි කරනවා. ඒ මොකද්ද? ආලෝකය කියන පදාර්ථය. ආන්න බලන්න. ආලෝකය කියන පදාර්ථය උන්වහන්සේ මේ ලෝකෙට එලි කරන. මොකක්ද ආලෝකය කියන එකෙන් අපිට පෙන්නන්නේ? ආන්න බලන්න. මේ ඝන කියන තැනදී අන්න බලන්න. අපි මේ ධාතු පරයය ගැන කතා කරනකොට අපි ඕක චූට්ටක් උතන්ට ගමු. ඝන ද්‍රව වායු කියන තැන බලන්න. ඔතන තුනයි තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ මේ භෞතිකය ගැන කතා කරනකොට හතරක් පෙන්වනවා. පඨ ව්‍යාපෝ තේජෝ වායෝ සතර මහ භූත කියලා. එහෙනම් හතරක් තියෙනවා. විද්‍යාවට තුනයි. බුදු පියාණන් වහන්සේට හතරයි. හරි? සතර මහා භූත කියලා අන්න බලන්න සතර මහා භූත නිසා තමයි අපිට මේ උපාදාය රූප ඔක්කොම සකස් වෙන්නේ. නේද? සතර මහා භූත නිසා. සතර මහා භූතයන්ගේ සකස් සැකසීම නිසා තමයි අපිට මේ මුළු උපාදාය රූප ඔක්කොම ටික සකස් වෙන්නේ. එතකොට බලන්න මේ සතර මහා භූත කියනකොට පටවි. අන්න පටවි කියනකොට අපිට හම් වෙන්නේ මොකද්ද? අපි දන්නවා ඝන ස්වභාවයක් කියලා. ඝන කියනකොටම උස. ඝන කියනකොට මොකද උස? උසක් තමයි එතන පැනවෙන්නේ. අන්න බලන්න. ඝන ද්‍රව ද්‍රව කියනකොට බලන්න මේකේ ස්වභාවය මොකද්ද කියලා ගලන වැగిරෙන ස්වභාවයක් නම් අපිට මොකද්ද මතක් වෙන්නේ ගඟ. එහෙනම් ගඟක තියෙන්නේ මොකද්ද අපි? දිග. එහෙනම් බලන්න දිග. හ්ම් පඨවි ආපෝ කියනකොට බලන්න උසයි දිගයි. තේජෝ ආ පඨවි ආපෝ වායෝ කියනකොට බලන්න වායෝ කියන වායෝ කියන්නේ විසිරෙන පැතිරෙන කියන ස්වභාවය පළල. පළල. එහෙනම් උස දිග පළල තමයි මේ තියෙන්නේ. ඔන්න බලන්න බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් බලන්න. ඔය තුනම ඔන්න බලන්න. උස දිග පළල. මෙහිණින් වහන්සේ ඉන්නවා කුටියට මීටර 50ක් ඈතින්. මෙහිණින් වහන්සේට යම් උස දිග පළලක් කුටිය ගැන පේනවා නේද? ඔව්. ඔබ වහන්සේ මීටර 100ක් ආපස්සට යනවා. ඔබට අර උස දිග පළලද පේන්නේ? වෙනස් වෙනවා. වෙනවා. නේද? නෝ. ඔබ වහන්සේ ඈතට යනවා. දැන් මොකද වෙන්නේ? තවත් ඈතට ඈතට යනකොට දැන් අර උස දිග පළලට මොකද? තවත් වෙනස් වෙනවා. අන්න බලන්න. නිරීක්ෂකයාගේ දුර අනුව නේද මේ උස දිග පළල තීරණය වෙන්නේ. ඔව් සාපේක්ෂව. ඔබ වහන්සේ ඔබ වහන්සේ මීටර 100ක් දුර ඉඳලා ඔබ වහන්සේ කියනවා මෙන්න මේ වගේ උසක් මේ වගේ දිගක් මේ වගේ පළලක් තමයි තියෙන්නේ කියලා. මීටර 50ක් විතර ඈත ඉඳලා එක්කෙනෙක් කියන නෑ නෑ මට හම් වෙන්නේ ඊට එයාට හම් වෙන්නේ ඊට වැඩි අගයක්නේ. ඇයි ඊට වැඩි ලොකෝට එයාට බීන්නේ. තව එක්කෙනෙක් කුටියට මීටර 5ක් විතර ඈත ඉඳලා කියන නෑ නෑ මේ කුටිය උස මෙච්චරයි පළල මෙච්චරයි දිග මෙච්චරයි. දැන් කොයි එකද හරි? කොයි එකද? දෙන්නම. එහෙනම් මේ උස්සදිග පළල කියන්නේ තව එකකට සාපේක්ෂව නේද? නිරීක්ෂකයාට සාපේක්ෂව නේද? එයා ඉන්න දුරට සාපේක්ෂව නේද? එහෙනම් ඒක අනිත්‍යයි නේද? ඔව්. ඒ කියන්නේ ඒක ස්ථිර එකක් කියන්න පුළුවන්ද? මේකේ උස මෙච්චරයි, දිග මෙච්චරයි, පළල මෙච්චරයි කියලා. ඒ නිරීක්ෂකයා ඉන්න දුරට අනුව නේද උස දිග පළල නිර්මාණය වෙන්නේ. එහෙනම් මෙන්න මේ දුර කියන එක හොඳට බලන්න. ඔබ වහන්සේ ඔක බලාගෙන ඉන්නකොට එකපාරම ඔක්කොම අඳුරු වෙලා යනවා. එකපාරම මොනවත් නැහැ. දැන් ඔබ වහන්සේට අර උස දිග පළල ගැන මොකද්ද කියන්න පුළුවන් කුටි. කොච්චරක් උසයි දැන් ඔබ වහන්සේට උස දිග පළල හම්බ වෙනවද දැන්? හම්බ වෙන්නේ කියන්න බෑ. එහෙනම් අඳුරේදී අන්න බලන්න අඳුර කියන්නේ තේජෝ ධාතුව නැති නැති වුණානේ එතන. අන්න බලන්න. එතකොට බලන්න එහෙනම් තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙනකොට ආලෝකය එන්න ඕනේ. එකපාරම ආලෝකය ආපු තැන නේද ඔබ වහන්සේට අර උස දිග පළලක් එන්නේ එකපාරම. ඔව්. අන්න බලන්න උස දිග පළල උස දිග පළල උතන්ට එනකොට ඔබ වහන්සේ ඉන්න දුරත් එක්ක නම් එන්නේ. ආන්න බලන්න දුර කියන මානයට සාපේක්ෂව නේද උස දිග පළල තීරණය වෙන්නේ. ඔව්. සාපේක්ෂව. එහෙනම් ඒ දුර කියන මානිය ආවේ ආලෝකය ආවට පස්සේ නේද අච්චරක් ඈතින් තියෙන්නේ කියන්නේ. අන්න බලන්න. පැහැදිලිද? පැහැදිලි. පැහැදිලි. ආ එහෙනම් අපි නොදැක්ක මෙච්චර කාලයකට මේ තේජෝ වායෝ කියන හතරේ රහසක් දැක්කනේ. ඒ විතරක් නෙමෙයි. ඔය දුර කියන තැන තියෙන්නේ අවකාශ ධාතුව නේද? ඔව් ඒ අතර අවකාශ ධාතුව. එහෙනම් පහක් දැක්ක නේද දැන්? ඔව් එහෙමයි. ඔය ඔක්කොම ටික තීරණය කරේ අච්චරක් කුසයි මෙච්චරක් කුසයි කියලා කොහෙන්ද? හිතින්නේ. විඤ්ඤාණ ධාතු. ආන්න දැක්කද? ඔප්ප මං අර මුලින්ම කිව්වා නේද මේ එකක් නිසායි අනිත් ඔක්කොම එයා මේ අරන් යන්නේ කියලා. අන්න දැන් දැක්කද ඒ කායවල මොකද්ද කියලා. අන්න බලන්න. අන්නවල. මේ අවකාශ ධාතුව දන්නවද මෙච්චරක් දුරයි කියලා? අර පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව දන්නවද මෙච්චරක් උස දිග පළලයි කියලා? ඒක තීරණය කරේ කවුද? මෙයා නේද? මෙතනින් නේද? අච්චරක් උසයි මෙච්චරක් දිග. අන්න දැක්ක. එහෙනම් දැන් දැක්කද මේ අර පහ උපයෝගී කරගෙන මෙයා ලෝකයක් හදාගන්න හැටි. ඔව් එහෙමයි. එහෙනම් දැන් ඔය හදාගත්ත එක දැන් කොහෙද තියෙන්නේ? අර උස දිග පළල දැන් නැන්නේ කොහෙද මෙයා? මේ හිත එළියට ගියා. හිත එළියට ගිහිල්ලා වෙන්නද? දෙන්න මොකද කොහිද මිච්චකට දැන් මෙයා වෙන්නේ? හිතේ දැන් පේනව නේද ලොකු කතාවක්. අන්න බලන්න. එහෙනම් බලන්න මේ ආවර් මේ මේ මේ කතන්දරි. තව අපි බලමු. දැන් බලන්න. දැන් අපි ඔය ඉස්සල්ලා කතා කරේ භෞතිකය ගැන. එහෙනම් දැන් තව රහසක් ඔතන එළියට එන්නේ නැද්ද? මේ ධාතු පරයයක් ගැන කතා කරන හන්ද මම මේක මේ ආයි මුකුත් ඉතුරු වෙන්නේ නැතුවම ගහලා දාන්නම්. හරි <laughs> මේ හොඳයිද මේ යන විදිය හොඳයිද මේ ඒ කියන්නේ අපි මේ මුලාවේ ලෝකය ගැන දැනගන්න හරියටම දැන් බලන්න එහෙනම් අපිට මේ හිතින් හැදෙන ලෝකය මේ සිත තුළ තමයි මේ දුර උස දිග පළල ඔක්කොම මැන්නේ නේ දුරත් මැන්නේ ඔක්කොම ටික ඔතන ඉන්නේ අන්න බලන්න දැන් අපිට නමුත් මේ දුර මැන්නේ එළියෙන් කියලා ලියන්නේ එළිය නිසා අවකාශයක් ආව ඒක නිසා එළිය ගයක් අපිට හම්බුණානේ. ඒක උස දිග බලනකොට හැබැයි මේ ටික ඔක්කොම මේ ටික ඔක්කොම චිත්ත රූප ටික අන්න හරි. අන්න බලන්න. එහිනම් බලන්න දැන් ඉතින් මට මෙතනට ගන්න වෙනවා. තව පරයයක්. මොකද දැන් බලන්න කර්මජ රූප, චිත්තද රූප කියනකොට මේ පට අපි අපි තව පැත්තක් ගමු. එතෙන්දී ওই ප්‍රශ්නේ මම ලිහලා දෙන්න හරියටම හරියටම රැවටෙන තැන. මොකද්ද මේ අපි අපිටයි ඝනත්වයෙන් මේක හම්බ වෙන්නේ කියලා. අපි ওই මොනවා කිව්වත් අපිට තේරෙනවා නේද? ඝනත්වයෙන් තියනවාමයි කියලා. අන්නේ රහසත් අද ලෙහෙමු මෙතෙන්දී. හොඳට බලන්න. එහෙනම් මේ ලෝකේ සතර මහා සතර මහා භූත පඨවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත. එහෙම නැත්නම් මේ සුද්ධාෂ්ටක. පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස අවිනිභෝග රූප කලාප කියන එක දැක්ක අර දසක පරමාණු සකස් වෙන කොට. එහෙනම් මේ සතර මහ භූත ඒවැයින් ඒවැයින් හටගන්න මේ මේ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සුද්ධාස්තක කියන ස්වභාවය. මේක පවතින භෞතිකවද අභෞතිකවද දෙකටම පවතිනවද නැත්නම් කොහොමද තියෙන්නේ? හොඳට කල්පනා කරලා උත්තරයක් දෙන්න. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියනකොට සුද්දාෂ්ටක. සුද්දාෂ්ටක කියලා කියන්නේ කුඩාම ඒකකය. දෙයක් සකස් වෙන්න පුළුවන් කුඩාම. තව දුරටත් මේක තව දුරටත් වෙන් කරන්න බෑ. හරිද? එතකොට ඔයක තුල සකස් වෙලා තියෙන පටවි කියන එකත් වෙන් කරන්න බෑ ආපෝ කියන එකත් වෙන් කරන්න බෑ තේජෝ කියන එකත් කරන්න බෑ වායෝ කියන එකත් වෙන් කරන්න බෑ මේවා එකට තියෙන්න බැඳිලා පඨවි කියලා වෙන් කරන්න බෑ වෙනම මේ පඨවි කියලා. හරි. ඒකට උදාහරණයක් කිව්වොත් ඉස්සල්ලාම. ඒකට උදාහරණයක් කියන්න. පඨවි නිත්‍ය දෙයක් අන්න හරි. දැන් ජලය කියලා අපි ජලයයි අයිස්ුයි ගමු. නේද? අපි ජලය ටිකක් භාජනයකට දානවා. මේ ජලය භාජනයකට දැම්මහම අපි මේක අපිට දැන් වැඩියෙන්ම විද්‍යමාන වෙන්නේ මොකද්ද? ආපෝ ස්වභාවය. ආපෝ ස්වභාවය. නමුත් ඒකට ඇඟිල්ලක් දානකොට අපිට දැනීමක් එනවා නේද? නිකන් ගැටෙන දැනීමක්. අන්න පටවි ස්වභාවය. අන්න බලන්න. දැන් මේක උෂ්ණයක් දැනෙනව නේද? අන්න තේජෝ ස්වභාවය. ඒක හෙල්ලෙනවා නේ. මේ මේ මේ වෙනස් කරන්න පුළුවන් දිගපල. අන්න වෙනස් කරනකොට බලන්න අන්න වායෝ ස්වභාවයක් මෙතන තියෙනවා. දැන් මේක දානවා ෆ්‍රිජ් එකක් ඇතුළට. දාලා තියෙනකොට අන්න අපිට පේනවා අපි මේ ෆ්‍රිජ් එක දාලා ටිකක් කියලා යනකොට ආයි බලනකොට අන්න පේනවා අපිට මේ දැන් අර ආපෝ ස්වභාවය පොඩ්ඩක් අඩුයි. ටිකක් ඝන ස්වභාවයකට එනවා කියලා තේරෙනවා. දැන් පොඩ්ඩක් අල්ලලා බලනකොට අන්න බලන්න පඨවි ස්වභාවය වැඩි වෙලා තියෙනවා, ආපෝ ස්වභාවය අඩු වෙලා තියෙනවා, තේජෝ ස්වභාවය සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා, වායෝ ස්වභාවය සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. දැන් තව ටිකක් ඕක දාලා තියෙනවා ෆ්‍රිජ් එකට. දාලා තිනකොට ආන්න මේක තනිකර අයිස් කැටයක් දැන්. දැන් මේක එළියට අරගන්නවා. ඔය භාජනයේ පිටිම ගන්නවා. අරගෙන බලන්න. ඒ වෙලාවේ අපි අල්ලලා බලනකොට අන්න එතන අපිට තද්දටම අහු වෙනවා. අපිට එතන උෂ්ණයක් හම්බ වෙනවා. අන්න සීතලක් හම්බ වෙනකොට අන්න එතනක් තියෙන තේජෝ ධාතුව. හරි? පටවි අන්න බලන්න පටවි ධාතුව අපිට විද්‍යමාන වෙනවා ලොකුවටම පටවි ධාතුව. තේජෝ ධාතුවත් විද්‍යමාන වෙනවා. හැබැයි ආපෝ ධාතුව එච්චරම නෑ. නමුත් අපිට පොඩි ක්ලේශමනයක් දැනෙන නිසා ආපෝ ධාතුවේ පොඩි දැනීමක් අපිට එනවා. අපිට වායෝ ධාතුව එතන ගොඩක් විද්‍යමාන වෙන්නේ නමුත් මේ හතරම දැන් මෙතන නැද්ද? බලන්න මුලින් තියෙනවා. මුලින්මත් ඕක තිබුණා. එහෙනම් මොකද උනේ? අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකටපත් වෙලා ගිහිලා වෙනස් ස්වභාවයකටපත් වෙලා දැන් නේ. නමුත් ඔය හතර තුලම හතරම තියෙනව නේද? ඔව්. ඒකට එකක් වෙන් කරන්න බෑනේ. එකකට එකක් වෙන් කරන්න බෑ. අන්න ඒකයි. වෙන් කරොත් මොකද වෙන්නේ? ඇයි වෙන් ඇයි අවිනිබ්බෝග රූපකලාප කියලා කිව්වේ? හොඳට බලන්න. කරන්න බැරි. වෙන් කරන්න බැරි නිසා. ඇයි වෙන් කරන්න බැරි? පටවි කියලා අපි වෙන් කරන නිට්ටය වෙනවා නේද? අනිත්‍ය ධර්මතාවයක නිට්ටය කලවන්න පුළුවන්. මේ පටවි කියලා පටවි කියලා අපිට හම්බ වෙන එක ඒක වැඩියෙන් එතන විද්‍යමාන වුණාට අනිත් තුනක් තියෙනවා නේද? ඒ තුනක් විතරක් නෙමෙයි. දැන් ඕක අවකාශයක නෙමෙයි සකස් වෙලා තියෙන්නේ. ඒ වස්තුව. ඔව්. අන්න අවකාශ ධාතුවක් තියෙනවා නේ. අන්න බලන්න. අයිස් කියලා ගත්ත තැන ඒ තියෙන අවකාශ ධාතුව ඕක වතුර කියන එක අපි ලොකු භාජනයකට දැම්මම දැන් අවකාශය වෙනස් වෙන්නේ නැද්ද? ලොකුවට ওই ටික පැතිරෙන්නේ නැද්ද? පැතිරෙන්නේ. ආ එහෙනම් බලන්න අවකාශ ධාතුවත් ඔතනම තියෙනවා. එහෙනම් බලන්න අර ටික වෙනස් වෙනකොට ඒකත් වෙනස් වෙනවා. නේ? එහෙනම් පඨවි තේජෝ ආයෝ අවකාශ කියන එක. දැන් ওই ටික ඔක්කොම දැක්කේ මොකෙන්ද? විඥාන දා විඥාණයෙන් නෙමෙයි දැක්කේ. අන්න අයිස් අන්න දැන් ආ දැන් ඒකත් වෙනස් වෙන්නේ නැද්ද? ඉස්සල්ලා වතුර ඊගාට අහන්න දැන් මෙහෙම වෙනවා අරම වෙනවා දැන් අයිස්. ওই ටික දැක්කේ කොහෙද? වෙනස්. ඒ කරන් රූප වෙනස්. දැන් ඔබ දැක්කද අනිච්ච කියන ස්වභාවය? මේ හැම තැනම එහෙනම් මේක තියෙනව නේද අපිට දකින්න? ධාතු 6 නේද? ධාතු 6 විපරිණාමයක් නේද මේ පේන්නේ? හැම මොහොතකම. එහෙනම් මේ ධාතු 6 ස්වභාවයම විපරිණාමයට අන්‍ය අන්‍ය අන්‍ය අන්‍ය ස්වභාවයකට යනවා. දැන් ඔබ දැක්කද මේ ධාතු 6 චක්‍රය කරකැවෙන විදිය? ආ එකකට එකක් වෙන් කරන්න බෑ. මාර මාර කතන්දරයක් නේ. බලන්න. ආ දැන් ඔබට පේනවනේ මේ මේ මේවා එකින් එකට තියෙන සම්බන්ධය නේද? ධාතුපරියය ඔබ මන් දන්නේ මේවා අහලා තිබුණාද කියලා. මේ අපි හොයන් තව යන් ඉස්සරහට. දැන් බලන්න එහෙනම් අර අයිස් කැටේ අරන් එළියෙන් තියනවා. දැන් මොකද වෙන්නේ? අර ටිකක් කියලා යනකොට ආන්න මේක දී වෙලා දී වෙලා දී වෙලා යනකොට අන්න බලන්න අවකාශයත් වෙනස් වෙනවා. අර පටවියාපෝ තේජෝ වායෝ අන්න මේ ඔක්කොගෙම මෙන්න ස්වභාවය වෙනස් වෙවි වෙනස් වෙවි විපරිණාමයටපත් වෙවිපත් යන ආන්න බලන්න. එහෙනම් ඕක තමයි හැම තැනම තියෙන්නේ. ඕක තමයි හැමතැන සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු මේ හතරටම පොදු මේ මේ විශ්වයේ ওই හතරනේ තියෙන්නේ. ওই හතර තුලනේ ඔක්කොම ගොඩ තියෙන්නේ. සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හතර තුල තමයි ඔක්කොම තියෙන්නේ. ඔය හතරේම ස්වභාවය අනිච්ච දුක්ඛ අනබන අනිච්ච ස්වභාවයක් තියෙන. යමක් අනිච්ච නම් දුකයි දුක නම් අනාත්තයි. ආන්න බලන්න. එතකොට බලන්න එහෙනම් එහෙනම් මේ ධාතුන්ගේ ස්වභාවය දැන් අවබෝධ කරගත්තා නේද? ධාතුන්ගේ ස්වභාවය මොකද්ද? විපරිණාමයට අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකටපත් වෙනවා නම් දැන් ඔබ දැක්ක මේ කය සකස් වෙනකොට අර දශක පරමාණු සකස් වුණා කියලා ඔබ දැක්කේ මොකද්ද? ඒ හැම තැනකම තිබුණා නේද මේ සුද්දාස්තක? මේ හැම තැනකම සුද්දාස්තක. එහෙනම් බලන්න මේ සුද්දාස්තක වෙනස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? චලනයක් නේද? සුද්දාස්තක වෙනස් වෙනවා කියන්නේ චලනයක්. හොඳට බලන්න චලිතයක්, ভাইබ්‍රේෂන් එකක්, කම් ඒ කියන්නේ කම්පනයක්. කම්පනය. අන්න දැක්කද ඔබට මේ දැන් පේනද ටිකක් ගැඹුරට ගැඹුරට දැන් මේ යන්නේ ගමන. එතකොට බලන්න එහෙනම් මේ හැම තැනකම තියෙන චලනයක්, කම්පනයක්. ආන්න බලන්න. එහෙනම් මේ 31 ලෝක ධාතුවට උරුමම දේ මොකද්ද? කම්පනය. කම්පනය. කම්පනය කියන්නේ කම්පනය කියන තැනම දුක නෙමෙයිද තියෙන්නේ. දුක දුක කතා බලන්න. මේ හැම තැනකම තියෙන එතන. එහෙනම් මේ මේ ලොකු කතන්දරයක් අපිට මේ තියෙන මේක ඇතුලේ දැන් එළියට එන්නේ. හරි? එතකොට මම ඔබෙන් අහපු ප්‍රශ්නයක්. එහෙනම් බලන්න මේ කයේ ස්වභාවය. ඔබ දැක්කා චක්කු දසක, සෝත දසක, ගහන දසක, જીවහ දසක, කාය දසක, වස්තු දසක ආන්න බලන්න භාව දශක කියන පරමාණු හදෙන් සකස් වෙනකොටම මොනවද තිබෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජාන ඔබේ මේ කය, සිත, කය කියන දෙකම සකස් වෙලා තියෙන තැන ওই ටික තියෙනවා නේද? සතර මහා භූත කියන එක. ඒ කියන්නේ මේ මේ සුද්දාෂ්ටක කියන එක. එහෙනම් සුද්දාෂ්ටකයන්ගේ ස්වභාවයෙන් මොකද්ද? අන්‍ය ස්වභාවයකටපත් වෙනවනේ. ආන්න හරි හැමතිස්සෙම විපරිණාමයටපත් වෙනවා නම් මේ කයේ ස්වභාවයෙන් මොකද්ද? වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් ඒ කියන්නේ එක රූපයක් ක්ෂණයක් දැන් එහෙනම් එක ඇහක් කියන කතන්දරේ ඉවරයි නේද ඔතනින් ඇහ ඔපරේෂන් කළාම දාන්න පුළුවන් නේද දැන් එක කනක් එහෙනම් එක්කෙනෙක් ඉන්නවද මේ වෙනකන් අවුරුදු 60ක් ආපු නෑ අවුරුදු 60ක් කියන්නේ හරියට ගැවීමක් නේද? ගලන ගැවීමක් නේද උතන තියෙන්නේ. එක තනකවත් නතර වීමක් තියනවාද? හැම ෂණයකම ගලන බවක් නේද තියෙන්නේ. ප්‍රවාහයක් නේද? අන්න හරි ගඟක් වගේ ප්‍රවාහයක් තියෙන්නේ. අන්න බලන්න. ඒ වගේ තැනක තමයි අවුරුදු 60ක් ජීවත් වෙච්ච ලීලාවති හම්බ වෙන්නේ අපිට. අවුරුදු 80ක් ආයු වළඳලා මේ මේ පරිලෝසපත් වෙච්ච හරමානිස් හම්බ වෙන්නේ. තේරුණාද? <laughs> <laughs> ආන්න බලන්න. එක්කෙනෙක් ඉඳලා තියනවා කියන තැනම දෘෂ්ටියක් නෙවෙයිද එතකොට? අන්න දෘෂ්ටියක්. අන්න ඒක ආපු තැනම බලන්න. තියෙන ලෝකෙක ඉපදිලා ලෝකෙ තීචිදි මැරිලා යන්නේ අන්නේ කට්ටිය. ඒගොල්ලෝ මව්කුස් එන බලන්න ඒගොල්ලන්ගේ වල දාන්න වෙන්නේත් මහ පොළොවේමයි. මහ පොළොවේ වල දැම්මොත් මොකද වෙන්නේ? ආයි මව්කුසකට, බිත්තරයකට, සංචේතිත උපතකට, ඕපපාතික උපතකට යන්න වෙනවමයි. ආන්න බලන්න. ඒ කියන්නේ කෙනෙක් පුද්ගලෙක් ඉඳලා තියෙනවා. දැන් බලන්න දැන් මේ පංච නියාම ධර්මයන් අන්දරයක් නේද මේ වෙන්නේ දිගටම. මිසක් ධර්මයව ධර්මීය පවත්වනවා මිසක් කෙනෙක් පුද්ගලෙද්ද හොඳට බලන්න මේ සංසිද්ධිය ධර්මය ධර්මය ධර්මය ධර්මීය ධර්මීය පවත්වනවා නම් බලන්න එතන නිස්සත්තු නිස්ජීවෝ ශුන්‍යෝ කියන ස්වභාවයනේ තියෙන්නේ එන ඔබ ධාතු පරයයෙන් බලන්නකො ඔය ධාතු තුන ධාතු කියන්නේම සත්පුද්ගල භාවයක් පනවි පැනවිය නැහැ කියන එකයි. එහෙනම් ඔය ඔක්කොම ධාතු විපරිණාමයක් තුළ ගොඩ නැගෙන දෙයක් නේද මේ දෙන්නේ ධාතු හයක කතන්දරයක් නේද මේ තියෙන්නේ? ධාතු හයක් විපරිණාමය වෙන සිද්ධියක් නේද? එතනින් එහාට වෙන මොනවද තියෙන්නේ? දැන් දැක්කද ඔක ඇතුලේ? කෙනෙක් ඉන්නවද කියන එක? අන්න බලන්න. එහෙනම් සත්‍යත්වයක් ආපු තැනටත් අපි එහෙනම් බලන්න. දැන් මම ඇහුවා නේද? මේ සුද්දාස්තික තියෙන්නේ භෞතිකව විතරද කියලා. බහු අභෞතිකවත් තියනවාද? එහෙම නැත්නම් භෞතික අභෞතික කියන දෙක දෙආකාරයටම තියනවාද? දෙආකාරයටම තියනවා නේද? දෙආකාර. එහෙනම් බලන්න අන්න බලන්න කර්මයෙන් සකස් වෙනකොට අන්න බලන්න මේ කර්ම න්‍යාමයේ ක්‍රියාද භෞතික අභෞතික කියන දෙආකාරයෙන් සුද්දාෂ්ටක පවතිනවා. තව ටිකක් කියන්න. එහෙනම් විද්‍යාවට කවදාකවත් හම්බු වෙච්ච නැතිම තැනක් ඔබ දැක්කද? කර්මජ සුද්දාෂ්ටක කියන එක කවදාකවත් විද්‍යාවට හම්බ වෙන්නේ නැහැ. චිත්තද සුද්දාෂ්ටක කියන එක කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. කවදාකවත් ඒගොල්ලන්ට මේක දකින්න බෑ. මේක දකින්න නැතුව ඒකෙන් සමහරවිට හිතකින් ලෝකයක් ගැන කතා කරන එක ගැන ඔබට මොකක්ද කියන්න දෙන්නේ? දුක්ඛේ ඥානන්ද දුක්ඛේ අඥානන්ද. අඥාන දුක්ඛේ අඥාන. අන්න බලන්න. දැන් ඔබට තේරුණා නේද බුදු පියාණන් වහන්සේ මොන්න මේ ඇයි උන්වහන්සේට ලෝක විදෝ කිව්වේ? එහෙනම් මේ විශ්වයේ පහළ වෙච්ච මහා ප්‍රඥා කවුද? මහා විද්‍යාඥයා කවුද? බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේලා මේක දැක්කේ. උන්වහන්සේමයි දන්නේ මේක. අපි නෙවෙයි. කිසි කෙනෙක් උන්වහන්සේමයි මේක දැක්කේ. නාසයමයි මේක දැක්කද එහෙනම් බලන්න ඔබ ඔබ සරණ ගියේ ඒ වගේ ඒ වගේ මහා ප්‍රඥා ප්‍රඥාවන්ත එක්ක හරි එහෙනම් මේ විශ්වයේ පහළ අසමසම ප්‍රඥාවන්තයා එයාව තමයි අපි සරණ ගියේ එහෙනම් හොඳට බලන්න මේ කතාවේ අපි තව ටිකක් තව ටිකක් බලමු මේ විශ්වයේම ඔන්න ඔය කිව්ව ධම්ම නියාමය වීච නියාමය කම්ම නියාමය චිත්ත නියාමය උත්තු නියාමය කියන තැන ඔය හතර කියන්නේ රූපකාණ්ඩ හතරක් කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. ඔය හතරමනේ විශ්වය කියන්නේ දැන් බලන්න විශ්වය කියන්නේම ඔය හතරේ කතන්දරේ. එතකොට බලන්න ඔය හතර කියන්නේ රූපකාණ්ඩ හතරක් කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. කර්මජ රූප, රූප, ආහාරජ රූප කියන හතර ආකාරයකට පෙන්නනවා. ඔය හතර ආකාරයටම පොදු වෙච්ච ඒ කියන්නේ ඔය හතර ඔය කර්මජ රූප කියලා ගත්තාම කර්මජ රූප 18ක් ඔස්සේ බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. අන්න ඒ කර්මජ රූප 18ක් ඔස්සේ පරමාණු 9ක් හැදෙන හැටි. චිත්තද රූප 15ක් ඔස්සේ පරමාණු 6ක් හැදෙන හැටි. උත්තජ රූප 13ක් ඔස්සේ පරමාණු 9ක් 4ක් සැකසෙන හැටි. ආහාරජ රූප 12ක් ඔස්සේ පරමාණු දෙකක් සකස් වෙන හැටි. එහෙනම් බලන්න මේ රූපකාණ්ඩ හතර කියන්නේ පරමාණු 21ක්. මේ පරමාණු 21ක චලිතයක් තමයි පරමාණුවක් කියන තැන බලන්න චලිතයක් තියෙන්නේ. හැම තැනකම න්‍යෂ්ටික චලනයක් තියෙනවා. මේ පරමාණු හතර පරමාණු 21 චලිතය තමයි මුළු විශ්වයේම ශක්තිය. නිෂ්පාදනය වෙන්නේ උතන. ඒ කියන්නේ මේ රූපකාණ්ඩ හතරෙන් තමයි මුළු විශ්වයේම කතන්දරේ තියෙන්නේ. එතකොට බලන්න ඔන්න ඔය කාණ්ඩේ මුලින්ම කියන්නේ කර්මජව සකස් වෙන පටවියාපෝ තේජෝ වර්ණගන්ධ රස ඕජා කියන ආන්නර විනිබ්බෝග රූප කලාපයක්. අවිනිබ්බෝග රූප කලාපයක් කියනකොට බලන්න මේ ධම්ම න්යාමය මේ රූපයන්ගේ චර මේ සුද්දාෂ්ටක මේ මේ කියන්නේ සුද්දාෂ්ටක. මේ සුද්දාෂ්ටක කියනකොටම බලන්න මේකට උරුමම දේ තමයි චලනය. කම්පනය. ආන ඒ කියන්නේ වෙනස් වෙන ඒ කියන්නේ අන්‍ය ස්වභාවික පරිණාමයකට පත් වෙන ස්වභාවයමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ චලිතය. එහෙනම් බලන්න කර්මජීව සිදුවෙන චලිතයක් තියෙනවා. ආන්න බලන්න. කර්මජීව සිදුවෙන චලිතයක් තියෙනවා. චිත්තදව චිත්තද කියලා ගන්නකොට අන්න එතනත් පටිඝාපෝ තිසු ගන්ධ රස ඕජා කියන ආන බලන අවිනිබ්බෝ පටක් සකස් වෙනවා චිත්තද ස්වභාවයට අනුරූපව. ආන්න බලන්න එතනත් මොකද තියෙන්නේ චිත්තද ස්වභාවයට අනුරූපව සුද්දාෂ්ටක චලිතයක් තියෙනවා. ඊට පස්සේ බලන්න උච්චද රූප කියලා ගන්නකොට ඒ කියන්නේ අපි මේ ඔන්න භෞතික භෞතිකව අපිට ওই කතන්දරේ තියෙන ඔන්න උතන භෞතික විද්‍යාව කතා කරන්නේ ඔන්න උතන උත්තුජෝ උත්තුදි රූප කියලා ගන්නකොට උත්තුජෝ සකස් වෙන ඊට අනුරූප සකස් වෙන පටවියාපෝ තේජෝ ආය වර්ණගන්ධ රසෝජා කියන අභිභෝග රූප කලාප ටික තියෙනවා. ඒ කියන්නේ සුද්දාෂ්ටක තියෙනවා. එහෙනම් උත්තුජ ස්වභාවයට අනුරූප සුද්දාෂ්ටක පවතිනවා. සකස් වෙනවා. ඊට පස්සේ බලන්න ආහාරජ රූප කියලා ගන්නකොට අන්න බලන්න ඔක්කාන්තියෙන් පස්සේ. අන්න ඔක්කාන්තියේදී සිදුවෙන දේ. ඔක්කාන්ති වුණාට පස්සේ ඊට පස්සේ බලන්න ආහාරජ රූප කියලා ගන්නකොට අන්න එතනත් ඒට අනුරූපව පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණකන්ත රස ඕජා කියලා අවිනිබ්බෝග රූප කලාප රූප කලාප සකස් වෙනවා. අන්න බලන්න ඒ කියන්නේ සුද්දාෂ්ටක. ඒ කියන්නේ ඒ ආහාරජ රූප ස්වභාවයට අනුරූප සුද්දාෂ්ටක ආන්න බලන්න අන්න එතන ඊට අනුරූප චරිතයක් තියෙනවා. ඔය ඔක්කොමත් එක්ක ඔය රූපකාණ්ඩ හතරටම ආකාශ ධාතුව කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒකත් එතන තියෙනවා කියලා රූපකාණ්ඩයක් හැටියට. එතකොට බලන්න සුද්දාස්තක චලිතයක් කර්මජව ඊට අනුරූප අවකාශ ධාතුව අවකාශයක්. චිත්තද රූප සුද්දාස්තක චලිතයක් ඊට අනුරූපව අවකාශ අවකාශයක්. අන්න බලන්න අවකාශ ධාතුවක්. ඊපස්සේ උත්තජ රූප චලනයක් උච්චද රූප වල සුද්දාස්ඨක චලනයක ඊට අනුරූපව අවකාශ ධාතුවක්. ආන්න බලන්න. ආහාරජ රූප වල සුද්දාස්ඨක චලිතයක ඊට අනුරූපව අන්වාන අවකාශ ධාතුව. දැන් බලන්න ඈ ලොකු කතන්දරයක්. චිත් උත්කර්මද චිත්තද කියන මෙන්න මේ සුද්දාස්ඨක චලිතයත් එක්ක මේ රූප භාණ්ඩය තුල මේ පරමාණු 9න් පරමාණු 9න් පරමාණු 6න් නිපද වෙන ශක්තිය අන්න නිෂ්පාදනය වෙන්නේ මොකක් හැටියට තරංගාකාරයකට. අන්න බලන්න. ඊට පස්සේ මෙන්න මේ උත්තුජ ආහාරය කියන ස්වභාවයේදී අන්න අංශු ආකාරයකට අන්න පදාර්ථයේ කෞතුකලා සිද්ධ වෙන සිද්ධියක්. ආන්න බලන්න. එහෙනම් මේ විශ්වය කියන්නේ අංශු තරංග කියන කම්පන ස්වභාවයක් ශක්ති ස්වභාවය හැම තැනකම තියෙන්නේ ඕක හැම මියස්තිය කැඩෙනකොට තමයි ශක්තිය නිර්මාණය වෙන්නේ. න්‍යෂ්ටි කැඩෙනකොට තමයි ශක්ති නිර්මාණය. එන හැම මොහොතක්ම මේ ලෝකේ මොකද්ද? ශක්ති ගලණයක් නේද තියෙන්නේ. අන්න බලන්න. අපි මේ නවීන නවීන විදියට මේ පොඩ්ඩක් කතා කරොත් ඔන්න හැම මොහොතක්ම කියන්නේ ගලණයක්, ශක්ති ගලණයක්, ශක්ති ගලණයක්. හැම මොහොතකම තියෙන උච්චරයි. එහෙනම් බලන්න. එහෙනම් සුද්දාස්තක අන්න බලන්න කර්මජ චිත්තද කියනකොට අභෞතිකයි. අභෞතික සුද්දාස්තක. බලන්න උත්තුජ ආහාරය කියනකොට භෞතික. අන්න බලන්න භෞතික අභෞතික දෙපා දෙආකාරයකටම සකස් වෙනවා. හරි දැන් ඊන. එහෙනම් කෙනෙක් භෞතිකව විතරයි කියන තැන ගත්ත තැන අන්තයක් නෙමෙයිද? ආනවන කෙනෙක් අභෞතිකව කියලා ගත්තොත් එහෙනම් මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ මොකද්ද මේ? අන්න බලන්න. මේ අභෞතික කියන දැනින් තමයි විඥානවාදයට ගියේ. භෞතික කියන දැනින් තමයි උත්තුජ වෙන මේ භෞතික කියන දැනින් භෞතිකවාදයට ගියේ. හරිද? එතකොට ඔබ බලන්න එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ අන්ත දෙකටම නොවැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් මේක පෙන්වනවා. දැන් ඔබට උදාහරණයක් පෙන්වන්න පුළුවන්ද මේ මෝසේ ওই දෙකම සකස් වෙලා මධ්‍යම ප්‍රතිපදාවෙන් මේක ඔබට වෙන්නන්න පුළුවන්ද? හරි පහසුයි. හරි පහසුයි. කොහොමද ඔබ වෙන්නන්නේ? ඔබ හොඳට බලන්න. ඔබ ඉන්න විපාක වට්ටයක නම් මේ ත්‍රිපිටක කර්මයට සකස් වෙච්ච විපාක වටයක් නම් ඔබ අහලා තියෙනවා මෙන්න එක පේන්නේ කර්මයට කියලා විපාගයකට පේන්නේ කියලා ඔබ ඒක ඔප්පු කරගෙන තියනවාද කවදාවත් ඕක නිකන් වචනෙට අහලා තියෙන්නේ ඇයි වචනෙට විතරක් අහලා තිබ්බේ එහෙනම් ඔබ කවුරු හරි කිව්වේ එහෙම නෙමෙයි ඔබ මේක බලන්න බුදු පියාණන් වහන්සේ කොහොමද ඔක පෙන්වන්නේ කියලා දැන් බලන්න ඔබ ඔබේ ඔය ඇහැ කියනකොට හරිද ඔබේ ඔය ඇහැ කන නාසය ඔය චක්කු ප්‍රසාද ඔය ඔය කියන ටික කොහේදීද සකස් වෙන්නේ ඔබට බලන්න ඔබට ඔය ඇහැ ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය රූපය සෝත ඉන්ද්‍රිය රූපය ගහන ඉන්ද්‍රිය රූපය ජීව ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය රූපය කියන ඈ ඔය අතේ රූපය කියන කොන්න ඔය ටික කොහෙන් සකස් හොඳට බලන්න ඔය ටික සකස් වෙන්නේ කොතනදීද කියලා ඔය ටික සකස් වෙන්නේ කර්ම එහෙනම් ඇහැ කියන්නේම කරුමෙට නේද? කර්මෙට පේන එකක් නේද? ඇහැ කියන තැන තියෙන්නේ. පේනවද ඔබට? කර්ම විපාකයක් නේද? එහෙනම් ඇහැ කියන්නේ ඔබ බලනවා නෙමෙයි. ඔබ කර්මයට පේනවා. කර්මයට රූපේ මුණ ගස්සෙනවා. ඒක කර්මයෙන් ඇයි ඇහැ ඉපදෙන්නව කර්මෙට? කන ඉපදෙන්නව කර්මෙට. ඔබට පේනවද දැන් මේ කතන්දරේ? එහෙනම් ඔබ මෙච්චර කාලයක් අහලා තිබුණාට ඔබ බලන්න මේක ධර්මයේ තුලින් ගිහිල්ලා මේ මොකද්ද මේ කියලා. එහෙනම් ඔබට පේනවා කියන තැනම පට්ටම දෘෂ්ටියක් නේද? මට පේනවා අරයට පේනවා මෙයාට පේනවා අරක පේනවා. ඔබට තේනක් පින්න තියෙනවා. කර්මයට මේ ඇහැට රූපේ කනට සද්දේ දිවට රස නහයට ගඳ සුවඳ ආන්න බලන්න කයට පොට්ටබ්බ ඒ කියන්නේ දසම පරමාණු හතම කර්මජයනේ. අන්න හරි හරියටම එතකොට බලන්න ඔබ එකයි පූර්ණ කර්මජය සකස් වෙනවා කියනකොට ඔබ බලන්න. මේ ගනු ගන්න. එහෙනම් පේනවා කියන දේ ඔබ කරනවද? ඔබ දකින්නවද කවදාවත්? නෑ. එතනම නේද මමත් තියෙන්නේ. එතනම නේද අහුවෙලා තියෙන්නේ. අන්න බලන්න. මූල හේතුවම දැක්කද දැන් ඔබ? මේ වෙන සිද්ධියයි එහෙනම් මේ ඔක්කොම ධර්මතාවයක් නේද? ඒක එන්නේ. ඒ කියන්නේ ධම්ම නියාම, ධම්ම නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම, උතු නියාම කියන මේ ධර්මතාවයක් නේද මේ සිද්ධ වෙන්නේ හැමතැනම. විසක් සත්‍ය කෙලෙස්. පුද්ගලෙක් කරන කතන්දරයක් නෙවෙයිනේ හත් දෙයියනේ. අන්න බලන්න. නමුත් අර කෙලෙස් තියෙන නිසා අවිද්‍යාව තන් අවිද්‍යාව තියෙන නිසා අවිද්‍යා තණ්හා කියන ස්වභාවයට ලක් වෙලාම ඒ ප්‍රහාරයේම ඉන්න නිසා ඒක ඇතුළෙම ඉන්න නිසා බලන්න මේ මේ ගමන යනවා එහෙනම් ටිකක් ගැඹුරු ඇති. ඒ වුණාට ඔබ මේක දැනගන්න ඕනේ. ඔබ මේක දැනගත්ත තැන ඔබ මේ ගැටේ හරියටම ලියනවා. ඔබට කිසි ප්‍රශ්නයක් ඔබ මේක දකිනවා මේ කතාව මොකද්ද බුදුහා බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ කියලා. ඇයි සත්‍ය පුද්ගලෙ ඉන්නෝනේ කියලා. එහෙනම් දැන් ඔබට හොද්දටම පැහැදිලි අන්න බලන්න ආ භෞතිකවත් අභෞතිකවත් මේ සුද්දාස්තක චලිතයක් පවතිනවා. ඒ චලිතය තුළ මේ ලෝකේ ගොඩාක් මේ සම්පූර්ණ මේ 31 ලෝක ධාතුවේම කතන්දරේ තියෙන්නේ ඔන්න එහෙනම් දැන් බලන්න. දැන් ඔන්න අපි හොඳ පරිය හොඳ තැනකට දැන් අපි ආවේ. මේ ඔතනට එනකම් මොකක් ප්‍රශ්නයක් තියෙනවා. අපි හුඟාම්ම ගැඹුරට යන්නේ නැතු ওই ගාන්ටයක්. තව ඕකේ ගොඩක් යටට යන්න. හරි? ඒනට අපි ওই මට්ටමින් යන් දැන්. මේ මට්ටමින් යන්න. මොන හරි ඔතනට එනකම් තේරිච්ච නැති තැනක් තියෙනවා. එහෙනම් බලන්න අපි නිකම්ම මේ පාඨවි නිකම් මේ තදස තද මුතු ස්වභාවය මේ ආපු ගලන වැగిරෙන කොහොම හෝම යන ගමනේ අපි ඉන්නේ කොහෙද කියලා බලන්න. අපි හරියට අලියාගේ එකක්වත් දැකලාද? අලියා ගැන කතා කරන්නේ. දැකලා නැහැ. දැකලා නැහැ. එහෙනම් බලන්න මේ දැන තුල ඔබට සැක කියන ටික නැති වෙලා යනවා. අන්න බලන්න. එහෙනම් බලන්න දැන් ඔබට මේ චිත්තදව මේ ඝන සංඥාවක් හැදෙන්නේ කියන එක. අන්න දැන් මම ඔබට උත්තරේ දෙන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නවා චිත්තද රූප කියනකොට මේ සිත කියලා හටගන්න තැන පටවියාපෝ තේජෝ ආය වර්ණ ගන්ධ රස ඕජා කියන චිත්තද ස්වභාවයෙන් සකස් වීමක් තියෙනවා. නේද? අන්න බලන්න. එහෙනම් එතන සකස් වීමයි අපිට දැනෙන්නේ ඒ තුල පවතින පටවි ස්වභාවයත් එක්ක නේද අන්න බලන්න. දැන් ඔබ දැක්ක බලන්න 11 ආකාරයක රූප සකස් වෙන අර රහස දැන් ඔබට එලි කරගන්න පුළුවන්. අතීත වර්තමාන අනාගත දුර ළඟ හීන ප්‍රනීත ඝන මෘදු අභ්‍යන්තර බාහිර කියන ඒ 11 ආකාරයකටම රූප කතා සකස් වෙන මෙන්න මේ මැජික් එක දැන් දැනගන්න ඔබටම මේක ලියා ගන්න. ඇයි දැන් ඔබ දකිනානේ මේ චිත්තද රූප කියන තැන මොන හැබැයි මම ඔබට පෙන්වුවේ චිත්තද රූප කියන තැන ඔබට මම පෙන්වුවේ රූපකාණ්ඩ අබිනිබ්බෝග රූපකලාපයයි මම ඔබට පෙන්වුවේ ආකාශ ධාතුවයි ගැන විතරයි. ඔන්න ඔතන තියෙනවා ශබ්දය කියන එක. ශබ්දය කියන එක තියෙන්නේ ශබ්ද රූපය කියන එක තියෙන්නේ ඔය කියන කර්මජ චිත්තද උච්චුද ආහාරජ කියන එකෙන් දෙකක විතරයි. එකක් තමයි චිත්තද කියන තැන. අන්න බලන්න සද්දය කියන තැන. අන්න සද්දය ගැට ගැහෙන්නේ නම් හිතට මෙතන මේ කතන්දරේ ඔබට දැන් ලියා ගන්න පුළුවන්. අනිත් එක තමයි උත්තුජ රූප කියන තැන. අන්න එතන තියෙනවා ඔන්න ඔය කියන ශබ්ද ධාතුව. ඔන්න ඔය ශබ්දය කියන රූප කාණ්ඩයේ තියෙනවා. එතකොට බලන්න එහෙනම් ඔබට දැන් ඔන්න ඔතන ඔය ගැට ටික ඔක්කොම ලියා ගන්න මම උදව් කරන්නම්. හොඳට බලන්න. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ චිත්ත රූප කියන තැන බලන්න පටවියා පොතේජෝ ආයේ වර්ණ ගන්ධ රස ඕජා අන්න අවිනිබ්බෝග රූප කලාප ටික තියෙන ආකාශ ධාතු කියනකොට අන්න 9යි. හරි? ශබ්දය කියනකොට 10යි. පොතක තියෙනවා විඤ්ඤාප්ති රූප දෙක. වචී විඤ්ඤාප්ති, කාය විඤ්ඤාප්ති. හරිද? වචී විඤ්ඤාප්ති, කාය විඤ්ඤාප්ති කියන දෙක තියෙනවා. හොඳට බලන්න. සිත කියනකොට සිත කියනකොටම ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන තැනම ඔන්න උතන. වචී විඤ්ඤාප්ති රූපය කියනකොට අන්න ඔබට දැන් එනවා වචී සංකාරය එන්නේ කොහොමද කියන එක. කාය විඤ්ඤාප්ති රූපය කියනකොට අන්න කාය සංකාරය කියන එක එන තැන ඔබ දැන් අල්ලගන්නවා. බලන්න. සිත මුල් වෙලා වචන හදෙන හැටි, කත සද්දේ එන හැටි. සිත මුල් වෙලා මේ කය ක්‍රියාත්මක වෙන හැටි. ඔතන තියෙන ඔය කතන්දරේ. ඊයද පොඩ්ඩක් උඩින් යන්න. ඊට පස්සේ ඔතන තියෙනවා ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන. ඒ කියන්නේ අපේ මේ හිතේ ඒ කියන්නේ අපේ මේ මුතු බව සිතේ, අපේ මේ ඝන බව හිතේ, ඈ අපේ මේ සරල බව, අපේ මේ සිතේ කාර්යක්ෂම බව අන්න මේ ඔක්කොම ටික ඔන්න ඔතන තියෙනවා. දැන් මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. දැන් ඔබ බලන්න ඔබ අර දැකපු ගේ ඔබ අර දැකපු ගේ ඔක්කොම ටික හම්බ වුණේ සිතට. එහෙනම් සිත තුල උස දිග පළල කියලා රූපේ නිර්මාණය වුණේ කොතනින්ද? හොඳට බලන්න. ඒ දුරාවේ කොහින්ද? අන්න අර 11 ආකාරයක දුර ළඟ ඔක්කොම ටික සකස් වෙන දැන් ওই රහස දැන් ඔබට අහුවෙන්න ඕනේ. දැන් බලන්න. දැන් අපි අර භෞතිකයේ සකස් වෙන හැටි පෙන්වන්නේ ඉස්සර. දැන් අභ්‍යන්තරේ බලන්න. ඕක සකස් වෙන විදිය. අරක මෙච්චරක් උසයි අරක මෙච්ච ඒක මෙච්චරයි මෙච්චරක් දිගයි කියලා ඔබට හම් වෙන්නේ කොතනින්ද දැන්? අන්න ඔබ චිත්ත රූපේ ඇතුලේ තියෙනවා නේද? ওই චිත්ත රූපේ ඇතුලේ ගන්න ගන්න බලන උස විඥාන විඥාන ධාතුව ආන්න මේ විඥාන ධාතුව තුලත් පඨවි ආපෝ තේජෝ වායු සතර මහා භූත තියෙනවා ආන්න දැන් ඕකෙන් සකස් කරන එක නේද අපි මේ ලෝකේ පරිහරණය කරන්නේ හ්ම් එළියේකද ඔව් දැන් ඔබ දැක්කනේ ඒක වෙන්නේ කොහොමද කියලා අන්න බලන්න මේ චිත්තද රූපවල තියෙන සුද්දාස්තකවල තියෙන සතර මහා ධාතු. මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙනකොට අපිට හම්බ වෙනව නේද ඝනත්වයෙන් යමක්. ත්‍රිමාන රූපයක්. ඊ ත්‍රිමාන රූපයේ සකස් වෙන තැන බලන්න ඒක සකස්ුනේ කොහොමද කියලා. ඔන්න ඔය චිත්තද පවතින පටවි ස්වභාවයෙන් උස. චිත්තද පවතින මේ ආපෝ ස්වභාවයෙන් දිග. චිත්තද පවතින වායු ස්වභාවයෙන් ආන්න පළල උස්ස දිග පළල කියන්නේ ත්‍රිමාණයේ සකස් වුණා නේද? අන්න චිත්ත රූපේ හැදුනා. දැන් ඕකට දානවා නේද? දුර ළඟ කතන්දරේ. අභ්‍යන්තර බාහිර ආයතන දෙක හැදෙන්නේ. උතනේ. අනවන විඥාන මායාව වෙන තැන හොලා ගන්න දැන්. අභ්‍යන්තර බාහිර කියලා දෙපැත්තකට දානකොටම ආන්න බලන්න අන්න එතනට තේජෝ ධාතු එන්නේ. අන්න දැක්කද? ඒ කියන්නේ චිත්ත සත්‍යදව පවතින සුද්දාෂ්ටකවල තියෙන සතර මහා භූතය කියන්නෙම ඔන්න ඔතන පදාර්ථයේ සකස් වෙන තැන. දැන් ඔබට තේරුණාද ලොකු කතන්දරයක්. අන්න බලන්න චිත්තදෝ සකස් වෙන විදිය. එතකොට ඕකේ තව ගොඩාක් ගැඹුරු තැනක් තියෙනවා. එතකොට අපිට ඕක අහු වෙනව නේද මේක ඝන. ඒ කියන්නේ අපිට යමක් අල්ලන්න ඕනේ නෑ නේද කියන්නේ මේක ඝනයිද මොකයිද කියලා. අම්මෝ ඒක නම් මෙහෙමයි මෙහෙමයි කියලා නේ. ඒ කියන්නේ අන්න බලන්න මෙතනින් මෙතෙන්ට මෙතනින් තමයි ඒක එන්නේ. ඒ ඝන ඝන රූපයක් අපිට හම්බ වෙනවා. ඝනත්වයෙන් තියෙනවා කියලා බලන්න පෙන්නන තැනම අපි අහුවෙලා තියෙන ඔන්න ඔතන. එහෙනම් ඔබ මේක දකිනකොට ඔබ මේ කතන්දරේ දැන් දකිනවා මේ හිතට කවදාකවත් එළියට යන්න බැරි කතන්දරේ. නමුත් ලෝකේ කියන්නේ හිතමයි. එහෙනම් බලන්න ඔබ චිත්තද රූප කියන ස්වභාවය අවබෝධ කරනකොට මේක එළිය ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් බලන්න අන බලන්න මේ සිත තුලමයි හොඳ සිත තුළමයි නරක, සිත තුළමයි ප්‍රිය, අප්‍රිය මේ දෙකේ දෙකේ අන්ත ඔක්කොම සකස් කරන්නේ මෙතනින්. අර බලන්න දුර ළඟ අභ්‍යන්තර බාහිර ඝන මුදු අන්න මේ තියෙන්නේ. ඔය තියෙන්නේ ඔක්කොම ටික. ඔය ඔක්කොම ටික එන්නේ කොතනද? ඔය චිත්ත දුරූපෝල තියෙන මෙන්න මේ රූපකාණ්ඩ 15න් පරමාණු 6කින් තමයි ඔක සකස් කරන්නේ. එක එක විදියට. හරිද? පරමාණු 6කින්. ඒක තමයි අපිට ලෝකයක් අහුවෙන්නේ තියෙනවා ඉන්නවා කියලා. අපි අහුවෙනවා. ආන්න බලන්න. එතකොට බලන්න මේ කතන්දරේ දැන් කොච්චරක් ලොකු විශාල කතන්දරයක් මේ අපි කතා කරේ. එහෙනම් බලන්න දැන් ඔබට එහෙනම් මේ රහස සෑහෙන්න දුරට මං හිතන්නේ එලි කරගන්න පුළුවන් වුණා. මං හිතනවා මීට වැඩිය ගැඹුරට නොයා අපි මෙතනින් මේක ආයි හරවමු. එහෙනම් ලෝකීය කියන දැන අපිට හටගත්ත සිතින් <laughs> මේ සිතට එළිය ගැන කතා කරන්නත් බැරි නම් එහෙනම් බාහිර ලෝකයක කතන්දරය අපිට අයින් කරන්න පුළුවන්. හැබැයි බලන්න අපිට ලෝකයක් හැදුනේ කොහොමද? ඇහැ රූප කියන තැනින්. කන සද්ද කියන තැනින්. දිව රස කියන තැන. මේ ආයතන හය අභ්‍යන්තර බාහිර විදියට ගැටෙනකොට එහෙනම් ඒක හේතුවක් වුණාට ඒ ඒ හදාගත්තදී ඒ ඒක නෙමෙයි මේ හිත දැනගන්නේ. මේකයි මෙතන තියෙන ගැටි. ඒ කියන්නේ මේ සිතේ හටගන්න එක අර ඇහැට ගැටිච්ච එකවත් කනට ඇහිච්ච එකවත් දිවට දැනිච්ච එකවත් නහයට දැනිච්ච එකවත් කයට දැනිච්ච එකවත් නෙමෙයි. මේ හිත හදාගත්ත එක වෙන එකක්. අන්න ඒකයි මේක අරකට අයිති නැත්තේ. ඒ කියන්නේ අන්න ඕකයි පෙන්නේ බුදු පියාණන්සේ. හේතු හට ගන්නකොට ඵල හට ගන්නවා. ඒ හේතු නිසා. හේතු නිරෝධ වෙනකොට ඵල නිරුද්ධ වෙනවා. හැබැයි ඵලය හේතුවට අයිති නෑ. ඵලයේ හේතුවට අයිති නෑ කියනකොට උතන ලොකුම ලොකු ගැටයක් තියෙන්නේ. ඒකට අපි තව ටිකක් බලමු එහෙනම්. එහෙනම් දැන් අපිට පේනවා ඔන්න දැන් අපි යම් විවරණයක් කරගත්ත මේ ධාතු පිළිබඳව. මේ ධාතු කියන්නේ මොනවද? එහෙනම් මේ විශ්වයම කියන්නේ මේ ධාතු ශලනයක් විතරයි. මේ ධාතු ධාතු වල විපරිණාමයක් විතරයි. විපරිණාමයක් කියන්නේ ඒ ඒ රූපකාණ්ඩ 40 සුද්දාස්තික චලනයක් තව තව පරමාණුත් එක්ක එකතු වෙලා ගොඩ නැගෙන කතන්දරයක් විතරයි. ඒක හරියට අන්න බලන්න ගහක් හැදෙනවා. කොහොමද ගහ හැදෙන්නේ? අන්න බලන්න බීජයක් අපි පොළොව යටට දානවා. දැන් මේ බීජේ පැලවෙන්න නම් තියෙන්න ඕන හේතු මොනවද? මොනවාද හේතු? මේ බීජ පැලවෙන්න නම් මොනවද තියෙන්න ඕන හේතු ටික? කියන්න බලන්න. බීජ ප්‍රරෝහණ ශක්තිය සරු බීජයක් අන්න හරි සරු බීජයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ බීජ ප්‍රහාණ ශක්තිය දෙන්න ඕනේ මේකට. අන්න ඒක තමයි ඇත්තටම අවිද්‍යාව කියන තැන. අපි හිතමු අන්න එහෙම. ඒ කියන්නේ මූලම හේතුව තමයි බීජ බීජ ප්‍රහාණ ශක්තිය. ඒ කියන්නේ සරු බීජයක් කියන එක. අන්න ඒක තමයි අවිද්‍යාව. ඉතුරු ටික ප්‍රත්‍ය වෙන්නේ මොනවද? හිතක්. ආ ඒ කියන්නේ පොළොවක් වාතය ඉරේලිය ජලය නේද මේ තියෙන්නේ ප්‍රත්‍ය ධර්ම අන්න බලන්න හේතු ප්‍රත්‍ය මේ දෙක එකතු වෙච්ච තැන අන්න මේ බීජ පැලවෙනවා මේ ටික හේතු අන්න බලන්න දැන් මේ බීජෙට කොච්චර බීජ පොරවන ශක්තිය තිබුණත් ඕක අපි පොළොවට දානකම් පැලවෙනවද පැලවෙන්නේ නැහැ අර ටික එන්න ඕනේ එන හේතු ප්‍රත්‍ය වෙන්න ඕනේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ එතකොට බලන්න දැන් ඔන්න වගේ අන්න බලන්න අන්න හේතුව සකස් වුණා. අන්න පොළොවට දැම්මා මේකට. දැම්මා. මේක සරු බීජයක්. ওই විදිහටම යුක්තාණු සකස් වුණා මෞකසේ. හරි? යුක්තාණු සකස් වුණා මෞකසේ අන්න එතනට අන්න අර ගන්ධබ්බාව ඔක්කන්ති හොම්ති කියන සිද්ධිය සිද්ධ වුණා. අන්න බලන්න දැන් මේක ආන්න දැන් මේකට ඒක එකතු නොවුනොත් අර අර කියන සරු සරු ස්වභාවය නැත්තම් අන්න අර අර යුක්තාණුවයි යුක්තාණු හැදුනට දැන් ওই හැදෙන හැම යුක්තාණුවකම දරුවා හම්බ වෙනවද? අන්න එතනත් බලන්නකෝ දැන් වැඩි. එහෙනම් මෙතන මේ ශක්ති ස්වභාවය එකතු වෙන්න ඕනේ. එකතු වෙච්ච තැන තමයි මේක සක්‍රිය වෙන්නේ. ආන්න මේක වැඩෙන්න පටන් ගන්නවා. දැන් බලන්න. ඔන්න බලන්න. ඔන්න ඔතන. දැන් වුණා. අන්න ಜಾති සංජාති ඔක්කාන්ති වුණා කියලා හිතන්නකෝ. අපි සරු මේ සරු බීජෙත් පොළොවට දැම්මා. එකපාරම මේක පොළොවෙන් උඩට ආවද ටක් ගාලා අංකුරයක් දාගෙන ආවේ නෑ. හොඳට බලන්න මේ දැන් අපි කතා කරන්නේ ඔන්න ධාතු පරයයට අවතීර්ණ වෙන්න හදන්නේ තවත් පැත්තකින්. හරි? තවත් පැත්තකින් අවතීර්ණ වෙන්න හදන්නේ. එතකොට බලන්න දැන් මේ ටික දවසක් යනකොට අනේ මෙන්න උඩට එනවා චූටි අංකුරයක්. හරි නේද? අන්න ඔය වගේ මාස 10ක් ගිහිලා එළියට ආව බබා. හරිනේ? දැන් බලන්න. දැන් බබා අන්න බලන්න දැන් බබා කිරි බොනවා. දැන් මේ ආස්වාස ප්‍රාස්වාසය වෙනවා අනිත් ඔක්කොම ටික සිද්ධ වෙනවා මේ ගහ පැලයක් දැන් මේ පොඩි අංකුරයක් ඒකට ජලය වැටෙනවා ආන දැන් මේකත් වැඩෙනවා කොළ එක දෙක එනවා දලු දානවා අතු බෙත් කොහොම කොහොම යනවා අන්න ළමයාත් වැඩෙනවා ටික ටික එනවා අන්න ළමා කාලේ අන්න අර ගහටක් තිබුණ චූටි පැලේ කියලා කාලයක් හරි අංකුරය කියලා තිබුණ චූටි පැලේ දැන් ওই විදියට ওই විදියට ওই විදියට අන්න ළමයා දැන් මේ තරුණයෙක් වෙන අන්න ගහත් අන්න දැන් හොඳ ටිකක් හොඳ නැඩට හැදිලා තියෙනවා හරිද? ඔහොම ඔහොම එතකොට දැන් අතු බෙදිලා අන්න දරුවගෙත් තියෙනවා මේ කොණ්ඩේ වැවෙනවා කිස් වෙනවා නේ. හොඳට හයියට හැදෙනවා. අන්න දැන් හොඳ තරුණ ජවයක් තියෙන කෙනෙක් අන්න විවාහ වෙනවා. අන්න ටික කාලයක් යනවා අන්න බබෙක් හැදෙනවා ඈ දරුවෝ හැදෙනවා අන්න ඒ වගේ මේ ගහත් මොකද වෙන්නේ අන්න මල් එනවා අන්න ගිනි හට ගන්නවා බලන්න තම කතන්දරේ. හරිද? ඒ වගේම මේ ගහේ ඊට මෙටි අතු කඩාගෙන වැටෙන දරුවක් අර අර අර අර දරුව අර යනත් ඒ ටිකම වෙනවා. හරිද? එයාත් එයාත් ඔය ඇක්සිඩන්ට් එකක් වෙනවා අතු කඩා ගන්නවා කකුල් කඩා ගන්නවා මේක විපරිණාමයට වෙනකොට එක එක ලෙඩ හැදෙනවා ගහේටත් ඒ විදිහට වෙනවා. ඕම ගිහිල්ලා කාලයක් ගිහිල්ලා මේ ගහ අන්න එන්න එන්න අන බලන්න චූටි කාලේ අල්ලන්න අල්ලනකොට අර කොළ බලන්න අර අර කඳ බලන්න හරි සිනිඳුයි. අර පොඩි ළමයා ඉපදිච්ච මොහොත ඉපදුනා ඉපදිච්ච කාලේ බලන හරිම සිනිඳුයි. හරිම සිනිඳුයි. ඔහොම යනකොට ටික ටික වැඩෙන ගොරෝසු වෙනවා. අනර කඳ අර ගහිත් හැදෙනකොට ඒ ඒ විදිහමයි. අර ගහින් ඉන්න කඳ කොහොමද ගොරෝසු. මේ මේ යනකොට ඔහොම ඔහොම යනකොට අන මැදි වයස අන වයසට යනවා කියලා මේ ගහත් අර අපිට මේ දරුවටත් ඒ ටික සිද්ධ වෙනවා. අනේ අර ගහටත් ඒ ටික සිද්ධ වෙනවා. හරි? දැන් ගහ දුර්වර්ණ වෙනවා. අර පොතු ගැලවිලා යනවා. අන දත් ගැලවෙනවා නේද? දත් ගැලවෙනවා, දිය වෙනවා, කොළ වැටෙනවා, කෙස් වැටෙනවා නේද? නියපොතු කපනවා නේද? මේ විදිහට දවසක මේ ගහ ආන්න පොළොවට කඩාගෙන වැටෙනවා. එකපාර පොළොවට කඩාගෙන වැටෙනවා. අන්න අපි කියනවා මැරුණා කියලා. අනේ ගහ මැරුණානේ. මේ දරුවත් දවසක අන්න මැරිලා ගියා. ආයා මැරිලා. අනවන දැන් දෙකම එක. අපි කරන වැඩි අරුවට මොකද කරන්නේ? අපි හිතමු මුකුත්ම මේ මේ එම්බාම් එකක් මුකුත් ගහන්නේ නේ. අන්න අර ගහින් ඉරා ගන්නවා ලී ටිකක්. හරි. අර ලී ටිකක් අරගෙන ආ ඕකේ ලෑලි ටිකක් ඉරාගෙන පෙට්ටියකුත් ගහලා මේ දරුවව අන්න අර පෙට්ටි අර අර පෙට්ටියට දාලා අපි මේක වලට වත්න දානවා. මේ කතා කරන්නේ ඔබේ මගේ අපේ අපි සියලු දෙනාගේම කතාවක්. ස්වභාව ධර්මයේ කතාව. හරි හොඳට අහගන්න. දැන් <laughs> බලන්න ටික කාලයක් යනවා. ටික කාලයක් ගිහිල්ලා අපි ඔය පොළව හාරලා බලනවා. ඉතින් අවුරුදු ගාණක් කියන්නේ. අවුරුදු ගාණක් ගිහිල්ලා අපි ඔය පොළව හාරලා බලනකොට ඉතින් කාලයක් තියෙනවා. හරි කාලයක් ගිහිල්ලා අපි පොළව හාරලා බලා අපි එතන සලකුණක් දාලා තිනවා අහවලා මැරිච්ච මැරිලා බලනකොට තැන කියලා. හරි දැන් අපි සලකුණු කරලා තියෙනවා දැන් කාලයක් ගිහිල්ලා අපි කරන වැඩේ මේ ටික හාරලා බලනවා හාරලා බලනකොට අපි දාපු පෙට්ටිය අපිට හම්බ වෙයිද අපි හිතමු සෑහෙන කාලයක් ගිහිල්ලා කියලා සෑහෙන කාලයක් ගිහිල්ලා පෙට්ටිය ගෑනක් හම්බ වෙන්නේ පෙට්ටියට මොකද උනේ දෙයියෝ අරන් ගියාද නෑ පොළොට දිරලා ඒ අන්න එතන ඔබ දන්න තැන කියන්න බලන්න ඔබ දන්න තැන ඔතන කියන්න. ඒක ක්ෂණයක් පාසා විපරිණාමයට අනුස්වභාවයට පත්වෙවි පත්වෙවි පත්වෙවි පත්වෙවි ගිහිල්ලා අ දැන් අපිට ඒක දකින්නම නැහැ. අපි හිතමු පෙට්ටියක් කියලා නාමයක්වත් එතන දකින්න නැහැ. මොකද වුනේ එතන? ඒක පස් පස් එකම <laughs> ඒ ධාතුන්ට එකතු වුණා. අන්න හරි. ඒ කියන්නේ පටවි පටවි ස්වභාවයට නේද? ආපෝ ආපෝ ස්වභාවයට වායෝ වායෝ ස්වභාවයට තේජෝ තේජෝ ස්වභාවයට එකතු වෙලා ආන්න දැන් අපිට පේන්නේ පස් විතරයි. හරිනේ? එතකොට අර වල දාපු කෙනා දැන් එයාටත් දැන් එයාට එයාට මොකද උනේ? එයාට ඒ ටිකම වෙලා. ඒ දේම සිද්ධ වුණා. ආන්න අපි හිතමු ඇට කටුවක්වත් නැහැ කියලා හොයාගන්න සම්පූර්ණයෙන්ම මේක ඉවරටම ඉවර වෙලා කියලා. දැන් ඔතන තියෙන්නේ මොනවද? පස් ටිකක් විතරයි නේද? මස් කයට එහෙමයි. ආන්න බලන්න. ඇයි ඇටක් දිරලා යනවා කාලයක් යනවා. අපි හිතමු මේ කාලයක්ම ගිහිල්ලා කියලා. හරි? මේ කාලයක්ම ගිහිල්ලා කියලා මේ සම්පූර්ණයෙන්ම මේ සියල්ලම දිරලා ගිහිල්ලා. නැති වෙලාම ගිහිල්ලා කියලා අපි හිතමු. සෑහෙන කාලයක් තියලා අපි මේක බලනවා. හරි? මොකද මේක අපි මේ පරීක්ෂණයක් කරන්නේ. හරි එතකොට හරි දැන් බලන්න දැන් අපිට එහෙම කතන්දරයක් හොයන්න බෑ දැන් බලනකොට දැන් ඔක්කොම පස් බවටපත් වෙලා නේද පස් බවටපත් වෙලා එතකොට දැන් අර අපේ කයි අර මැරිච්ච එක්කෙනාගේ පස් කොයි ටිකද වෙන් කරන්න හොයන්න බෑ අර ලෑලි ටික දිරලා ගිහිල්ලා ගෙච්ච පස් ටික හැදිච්ච පස් ටික කොයි ටිකද? වෙන් කරන්න. අමාර වැඩක්. හරි. අපි අපි හිතමු එයා මැරෙන්නත් ඉස්සල්ලා ඒගොල්ලන්ගේ પરම්පරාවේ ඔක්කොමලත් වල දාලා තිබුණේ උතන. එතකොට දැන් ওই පස්වල පස් කාගේද? මැරිච්ච එක්කෙනාගේද ඉස්සල්ලා කට්ටියගේද ලෑලි ටිකද නැත්නම් එනේ වේද? කාගෙද දැන් වෙන් කරන්න පුළුවන් තමා බුද්ධ තමා අන්න බලන්න දැන් බලන්න ඔතන හැදෙනවා ගහ අපි ඉන්දන ඔතනින් ඊට පස්සේ අපි ඉන්දන ඔතන ගහ ඕක උඩ දැන් ওই ගහේ ගෙඩි හැදෙනවා හරිද අර මැරිච්ච කෙනා ඔබ කියලා හිතන්නකෝ හරිද ඊට ඉස්සෙල්ලා මැරිලා වල දාලා තිබුණේ මම කියලා හිතන්නකෝ හරිද <laughs> අපි දෙන්න විතරක් ගමුකෝ දැනට. දැන් මගේ පස් මගේ ටිකත් හොයාගන්න බැරි වුණා, ඔබේ ටිකත් හොයාගන්න බැරි වුණා, අර පෙට්ටි වල ඒවත් හොයාගන්න බැරි වුණා. නේද? දැන් උතන අපි ගහක් කිව්වා. දැන් ওই ගහ හැදෙන්න අන්න අර කිව්ව පොළවේ සාරය නේද? වෙනවද නේද? ওই ටික වෙලා ඔකේ කිලිත් හැදෙනවා. අපි දෙන්න ආයසරයක් මනුස්සාත්මික ඉපදිලා අපි දෙන්න තමයි දැන් මේ පරීක්ෂණය කරන්නේ. හොඳට බලන්න මේ කතන්දරේ. අපි දෙන්න මේ ගහේ ගෙඩි කඩ කඩ කකා අපි දෙන්න මේ පරිශ්‍රණයක් කරනවා දැන්. හරිද? දැන් මාර වැඩක් නේ තියෙන්නේ. දැන් ওই ගෙඩි හැදෙන ගහ හැදෙන්න අර පස් වලින් එන සාරය ඕන උන්නේ වෙන්නේ නැද්ද? ඕන වෙනවා. එතකොට ඔබේ මැරිගේ කොටසක් උතන්ට ආවේ ගිහිල්ලා නැද්ද දැන් බලනකොට? ඔබ කියලා හිතන් හිටපු තැන හොඳට බලන්න. දැන් ආයිත් ඔබ අපි ගහිනුත් ගෙඩි කඩාගෙන කරානේ. ඔව්. ආර වැඩක්. ඔය වගේ ඔබයි මමයි වල නොදාපු තැනක් මේ සංසාරේ පොළවේ තැනක් හොයන්න පුළුවන් වේද? හොයන්න බෑ. ඈ අර නොමැරිච්ච ගෙදරකින් අබෑට ගේන්න කිව්වා වගේ කතන්දර. එහෙනම් මේ අනන්ත සංසාරේ ඇවිල්ලා තියෙන තැන්වල උපත් මාත් වල නොදාපු තැනක් දැන් හොයන්න පුළුවන් වේද? මේ පොළවේ. ආනවා. අර බුදු පියාණන්සේ පෙන්වන නේද කන්දක් හැදුවා නම් ඇටකටු ටික එකතු කළා මේ මේ කොයි වගේ කන්දක් හැදෙනවද කියලා එහෙනම් බලන්න. මේ කුල්ල පාරතේ වගේ. අන්න අන්න බලන්න. එහෙනම් ඔබට සම්බන්ධ නොවිච්ච තැනක් තියෙනවද මේ තැන කොහෙවත්? දැන් බලන්න අන්න බලන්න. ඔබත් මමත් වලදාපු තැනින් හැදෙන ගහේ ගෙඩි කාලා තව කට්ටියක් හැදෙනවා නේ. එයාටත් එයාටත් නැද්ද සම්බන්ධයක් ඔතනින් ආපු. ඔබේ සම්බන්ධයක් නැහැ. එහෙනම් ඔබට සම්බන්ධ නොවිච්ච කිසි කෙනෙක් මේ ලෝකේ හොයන්න පුළුවන් ඔබට. හොයන්න. ආ එහෙනම් දැන් අර තේරෙනවද ඔබට අම්මා නොවෙච්ච තාත්තා නොවෙච්ච සහෝදරය නොවෙච්ච ආ මෙනිවාස එතන පොඩ්ඩක් කියන්නකෝ. තුරු වෙන් කරන්න බැරි ස්වභාවයක්. එහෙනම් අපිට නෑ ආන හරි. කියන්න කෙනෙක් නෑ. ඔව් අපිට නෑ නෝ කෙනෙක් නැහැ. අම්මා නෝ පිය නෝ සහෝදර සහෝදරි නෝනු කෙනෙක් නැහැ මේ ලෝකේ. ආන්න බලන්න. එතකොට බලන්න එන හැම තැනකම කොටසක් තියෙනවා නේද? සම්බන්ධ වෙලා. එතකොට බලන්න මම දැන් මේ පෙන්වන්න යන වෙන තැන වෙනම තැනක්. හොඳයි මේ සංසාරේ ආපු ගමනේ. එතකොට බලන්න මේ හැම තැනකම තියෙනකොට ඔබ මෙතනින් නිදහස් වෙලා යන්න යනවා. හරිද? ඔබට ඒ අය කිරේ මොකක්ද ඇති වෙන්නේ? ඔය හැම තැනකම ඔබේ සම්බන්ධයක් තියෙනව නේද එහෙනම්? හැම තැනටම. අනවරන්න. ඇත්තටම ඔබ ඔබට එහෙන අහන්න බලන්න දැන් බලන්න එහෙනම් ඔබ දැන් මේ හැම තැනකම ඔබේ නියෝජනයක් තියෙනකොට ඔබම නේද හැම තැනකම බලන් යනකොට ඇයි ඔබේ කොටසක් තියෙනවනේ හැම තැනකම බලන්න ඔබට අර සතර බ්‍රහ්ම විහරණය කියලා එකක් අහලා තියෙනවද ආ දැන් ඔබට පේනව නේද ආ මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කියන ඔබට දැන් ඕක නෙමේද පැතිරෙන්නේ ඒක තමයි. අය දැන් ආන්න බලන්න. එහෙනම් බලන්න එහෙනම් ඔබට දකින්න පුළුවන් නේද මේ දකින්න කෙනා ඔබේම නංගි කෙනෙක් අයියා කෙනෙක් අන්න ඔබට දැන් එනවනේ පේනව නේද බුදු පියාණන් වහන්සේ පෙන්නපු සිද්ධිය. එහෙනම් බලන්න. ඒ ඇහෙන් බලන්න පුළුවන් වෙනව නේද? ඕක දැක්කහම ඔහොම. අනිවාර්යයෙන් පුළුවන්. බලන්නකෝ. අන්න බලන්නකෝ මේ සිද්ධිය දැන්. දැන් මොකද්ද වෙන්නේ කියන කතන්දරේ. හරි ලොකු කතන්දරයක් නේද දැන් මේ එළි වෙන්නේ. එන ඔබේම කොටසක් එකක් තියෙනවානේ. ඔබේම ජාතිත්වයක් තියෙනවානේ. අන්න බලන්න. එහෙනම් ඔබට බලන්න ඒකෙනෙක්ටවත් විරුද්ධව ඔබට දේශයක් ඇති කරගන්න පුළුවන්ද දැන්? ඇයි ඔබේම කොටසක් අන්න බලන්න. ඈ එහෙනම් බලන්න අන්න අර කියන මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කියන ඇහෙන්නේ නේද ඔබට බලන්න වෙන්නේ. ඇයි ඔබගේ දරුවට ඔබගේ දරුවා දිහා ඔබ ඔය ඇහෙන්නේ නේද බැලුවේ? ඔබ උපදින කොටම බලන්න ඔබට මෛත්‍රී තියෙන ඔබේ දරුවට නේ මෙත්තා උපේක්ෂා කියන දෙක ඔබ ගාව තියෙනවා හ්ම් දස දස මේ සතර බ්‍රහ අන්න රයිට් ඒ කියන්නේ හරි මගේ එතනට ගෙන්න හරි එතකොට බලන්න ඔබ බලන්න එහෙනම් ඔබගේ දරුවට තියෙන ආදරේම ඔබගේ දරුවට තියෙන දයාවම මේ මෛත්‍රියම මේ මුදිතාවම අනිත් දරුවා කෙරෙත් ඔබට ඇති වෙන්නේ නම් දැන් ඇහක් පහළ වෙනවා නේද? එතනත් ඔව් කොටසක් තියෙනවා. එහෙනම් හැම දරුවම හැම කෙනාම බලන්න එක ඔබට බලන්න පුළුවන් නේද වෙනස් ඇහැකින්. අන්න බලන්න ඔය බලනකොට බලන්න මේ පැත්තේ තියෙන මමත්වයට මොකද වෙන්නේ කියලා. මම මේ පෙන්නුවේ පොඩ භෞතිකවත් මේ කතන්දරේ අපි අපි මේ කතන්දරේ ගස්ගල් වගේ යන්න බෑනේ අපිට නේද ආන්න බලන්න එහෙනම් බලන්න ඔබ කනකොට ඔබට දැනෙන බඩගින්න අනික් කෙනාට දැනෙනවා කියන තැනට ඔබට එන්න ඕන මේ බලන්න මේ සුද්ධ වෙන්නේ මොකද්ද මේ ඇතුළාන්තයේ තියෙන කුණු ගොඩ නෙමෙයිද මම මගේ මගේ කියලා අල්ලන්ගේ කුණු ගොඩ ආත්මාර්ථය නෙමෙයිද මේ කුණු ගොඩ නෙමෙයිද මේක වෙන්නේ මේ ඔව්. ආත්මාර්ථය අතෑරෙනවා. බලන්න දැන් ওই සීලේ නේද වැඩි <laughs> කොහෙන්ද එන්නේ දැන් ওই ගමන බලන්න එන්නේ කොහාටද කියලා ඈ අන්න බලන්න ඈ බලන්න මේ එන්නේ කොහාටද කියලා එතකොට බලන්න එහෙනම් අපිට මේ සත්‍ය මේ ජීවත් වෙන ගමන ජීවිතේදී එහෙනම් මේ ඔක්කොම සකස් වෙන්න ඕනේ නේද අර මුලින්ම ශිර- ශිරෝමි කි- ශි- මේ ශිරෝමි කිව්වේ අන්න ඒකයි ඒක නැතුව මේක යන්න බෑ ගස්කල් වගේ. ඒ හේතු සකස් වෙලා එන්න ඕනි. ඔබ ලිදක් ඔබ ලිදක් කපලා වතුර ගන්න ඕනි නම්, උල්පත් මතු කර ගන්න ඕනි නම් ඔබ උදළු මේ මේ මේව අරන් ඒ උපකරණ අරන් ගිහලා ලිඳ එතන උඩ ඉඳගෙන මෙතන ලිදක් කැපුවොත් වතුර හම්බුවේ හම්බුවේ හම්බුවේ කියලා හිතන් හිටියට වතුර හම්බ වෙනවද? ඔබට වතුර කවදාකවත් ඒ ලිදේ වතුර බොන්න පුළුවන්ද? බොන්න බෑ. එන ඔබ මේ ලිද කපන්න ඕනේ. ලිද හාරන්න ඕනේ. මේ ලිද හාරගෙන යනකොට තමයි ඔබ උල්පත ගාවට එනකන් කාරලා ඒ පස් අයින් කරලා තිබුණොත් තමයි ඊළඟ ඊළඟ උදළු පාරට ඒ උල්පත මතු වෙන්නේ. එහෙනම් ඔබ එතනට එනකන් ඇවිල්ලා ඉන්න ඕනේ. එහෙනම් මේ පණිවිඩය ඇහින්නේ අන්න එහෙම වෙච්ච අයට. කාටක්වත් ඇහෙන්නේ නැහැ. නැත්නම් නිකන් සද්දයක් ඇවිල්ලා ගිහිල්ලා විතරයි ඒ හැමෝටම. එහෙනම් මේක දැන් පේනවා නේද මේක එන ගමනක් තියෙනවානේ. ඒ ගමන එන්න වෙනවා. ඒ ආපු අයට තමයි මේක සකස් වෙන්නේ ඊගාවට මේක ඇහෙන්නේ. එහෙනම් ඒ ගමන එන්න කියන ඒ එන්න ඒ එන ගමනට ඔබට යමක් පෙන්වන්නයි මේ කරේ. හොඳයි. දැන් ඔබේ අතේ ඔබගේ කය කියන දැනත් මොනවද තියෙන්නේ? සතර මහා ධාතුනේ. මේ නේද? ආ ඔබගේ උස පළලක් තියනවා නම් ඔය කයේ ඒ ටික අන්න අවකාශ ධාතුවට අසුරු කරගෙන සකස් වෙච්ච තැනක් නේ. හරිනේ. ඉඩක් ගත්තා. තව කෙනෙක් ඉන්නවා. මම කියලා හිතන්න. මගෙත් මෙහිලා මෙතනක් තියෙන්නේ ඒ වගේම සතර මහා ධාතු. මෙතන අවකාශය ඇසුරු කරගෙන අන්න ඒක සකස් වුණා. ඔබයි මායි අත් දෙක අල්ල ගන්නවා. මේ අතද ඔබගේ අත දන්නවද මේ අරයාගේ අත මගේ අත දන්නවද ඔබගේ අත? අන්න බලන්න ධාතු ධාතු. ධාතු ධාතු. මේ දෙකට දෙක දන්නවද? මේ දෙකට දෙක කවදාකවත් දැනගත්තද? ධාතු ධාතු. දට බලන්න. දැන් මේ අපි දෙන අපි යන්නේ වෙන ගමනක් හොඳේ. අන්න ඔය වගේම හොඳට බලන්න. ඔය ඕකත් එක්ක හොඳට ගණන්. එහෙනම් ඔබයි මායි ඔබගේ අතයි මගේ අතයි කියලා වෙන් කරන්න පුළුවන්ද දැන් මේ දෙක? බැහැ. අන්න බලන්න. ඔබගේ මේ ඔබේ අත මේ මගේ අත කියලා වෙන් කරුවේ කොතෙන්ද? මේ දෙක දන්නේම නැති එකක් වෙන් කරේ කවුද? මේ කියන විඥාණය නේද? මේ කියන මායය හිත නේද? හිත බලන්න. අන්න බලන්න. මායාව. බලන්න. අපි දෙන්නව වෙන් කරේ කවුද? එහෙනම් මේ දෙක වෙන් කරේ කවුද? අන්න බලන්න. එකම ස්වභාවයක් නේද? අපි දැක්කා මේක වලල දැම්මහමත් ඒ අර ගහයි පොළොවයි මමයි අපි දෙන්නෙක් වුණාද එක්කෙනෙක් වුණාද අන්තිමට? එක්කෙනෙක්. මේ ස්වභාවය කියනකොට එහෙනම් මේ පටවි ආපෝ තේජෝ වායෝ මේ කියන ස්වභාවය එකම ස්වභාවයක් නේද? එතකොට බලනකොට. මෙතනක් තියෙන ඒ ස්වභාවයමයි. ආන්න දැන් ඔබ දැක්කද ඔබව සම්පූර්ණයෙන් මෙතනදී. එහෙනම් මේ ආන්න බලන්න. එතකොට හොඳට බලන්න මේ කතන්දරේ. එන ඔබේ අතයි මගේ අතයි කියලා වෙන් කරන්න බැරි වෙනකොට අනිත් අර එන ඔබයි මමයි කියලා දෙන් කරන්න පුළුවන්ද දැන්? අන්න බලන්න. ඔබයි මමයි දැන් දෙන්නෙත් අන්න බලන්න. අන්න බලන්න. අන්න බලන්න දැන් බලන්න. ඒ කියන්නේ ඔබයි මමයි වෙන් කරන්න බැරි වෙනවා නේ. දැන් එන ඔබයි මමයි වෙන් වෙච්ච තැන නේද දිත්තේ තිබුණේ. ඒ දිත්තේ හැදිච්ච තැන තමයි අවකාශය සකස් වුනේ. හරිනේ? ආන්න බලන්න. ඕක උනේ කොතනින්ද? අර දැන් මං ඉස්සල වෙන්නේ අන්න අර විඥානයේ තුල විඥානයේ නිසා විඥානයේ නිසා නේද? එහෙනම් විඥානයේ මායාවක් කිව්ව එක දැන් තේරෙනවද? දෙන්නෙක් හැදුවේ කොහොමද කියන එක. එකක්වත් පනවන්න බැරි තැනක දෙකක් හැදුවේ කොහොමද කියලා. මාව හැදුවා ඉස්සල්ලා. අන්න මට පේන ඔබවත් ඔබ ඔබ පේන මමත් කියලා දෙපෙත්තක් හැදුවා නේ දෙන්නෙක්ව. විඥාන මායාව දැක්කද? දැක්කද විඥාන මායාව කියලා දැන්. එහෙනම් හොඳයි. අපි උතිනුත් ඉස්සරහට යමු. දැන් බලන්න එහෙනම් හොඳට බලන්න. ඔන්න දැන් අපි එනවා චක්ක දේශනාවට. හරිද? ඔන්න චක්ක දේශනාවට. ඔන්න බලන්න. ඇහැ ඇහැ කියන තැන ඇල්ලුවොත් අහුවෙන්නේ මස් ගොඩක් නේද? මස් ගොඩක්. අන්න බලන්න. චක්කු ධාතු. එතන තියෙන සතර මහා භූත. චක්කු ධාතු ධාතුවක් තියෙන්නේ. සතර මහා භූතයන්ගෙන් හැදිච්ච ධාතුවක්. සුද්දාස්තක ගොඩක එකතුවක්. ගොඩක එකතුවක්. චක්කු ධාතු. ගැටෙන එකත් එහා පැත්තේ මේ ස්වභාවයෙන් එකක් නේද එහා පැත්තේ තියෙන්නේ. සතර මහා භූතයන්ගෙන් හැදිච්ච එකක්. ආන්න බලන්න. සතර මහා භූතයන්ගේ එක එක රැස්වීමක් තියෙන ගොඩක්. චක්කු ධාතු, රූප ධාතු. රූප ධාතු. ආන්න බලන්න. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ධාතු ධාතු ධාතු. හරියට මෙන්න මේ වගේ. ගස් දෙකක් තියෙනවා. මේ දෙක දන්නවද මේ දෙක පවත් මේ දෙකක් තියෙනවා කියලා මෙතන ගහක් තියෙනවා මෙතන ගහක් තියෙනවා අර ගහේ නම් හොඳට හැදිලා තියෙනවා මගේ ගහේ නම් අතු ඇදිලා නැහැ කියලා මේ දෙක දන්නවද නැහැ <laughs> අන්න ඒ වගේ තමයි ඇහැයි රූපයයි කණ්ණාඩියයි කණ්ණාඩියට කණ්ණාඩිය ඉදිරිපිට තියෙන වස්තු ටිකයි වගේ ආන්න බලන්න ගස් දෙකක් තියෙනවා වගේ එතන දැන් තේරුණානේ හරියට අනිමිත්තයි අපනිහිතයි මේ දෙක අතර මේ දෙකට දෙක හමු නොවන තැනක නිමිති තියනවාද අනිමිත්තයි මේ දෙකට දෙකට ප්‍රාර්ථනාවල් තියනවාද ආ මේ වගේ එකක් තමයි මට පේන්න ඕනේ කියලා <laughs> හරි ඈ මේක හොඳයි ලස්සනයි අර ගහන නියමයි මෙහෙමයි ඒ ප්‍රාර්ථනාව යනවන අපනිහිතයි මේ දෙක අතර කිසිම ආත්මීය සාරකින් සම්බන්ධයක් තියනවාද ශුන්‍යතයි ආන බලන්න දැන් බලන්න චක්කු ධාතු රූප ධාතු කියන කොටත් ඔය ස්වභාවයමයි අන්න බලන්න ධාතු ධාතු දැන් විඥාන ධාතුවර දැනගන්න දෙයක් ආවද මෙතන මෙහෙම එකක් තිබුණා අර මේකක් තිබුණා කියලා ඒකත් ධාතුවක් අන්න බලන්න ධාතු ධාතු ධාතු මේ තුන අතර තියෙන සම්බන්ධය මොකද අනිමිත්තයි අපනිහිතයි ශුන්‍යතයි දැන් ඔබට තේරුණාද එහෙනම් එතන විඥාන ධාතුවර දැනගන්න දෙයක් නැහැ දැනගත්ත දෙයක් ආන්න බලන්න. අනිමිත්තයි අපනිහිතයි ශුන්්‍යතයි. එහෙනම් එතනින් ලෝකයක් හැදුනද? නෑ නේද? ආන්න බලන්න. එතන හැදුන්නේ නෑ. හොඳට බලන්න. දැන් බලන්න. ඒ කියන්නේ පෙට්ටියට දැම්මා. අර බොඩිය. දැන් ඒ බොඩිය දැම්ම බව පෙට්ටිය දන්නවද? අර බොඩිය දන්නවද මාව පෙට්ටියක් ඇතුළට දැම්මද? දන්නේ. අර කය දන්නේ නෑනේ. අන්න ඒ වගේ. අන්න ඒ වගේ. ඒ ස්වභාවය. මේ කියන්නේ. හරි? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඊට පස්සේ බලන්න සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ඔය කිව්වේ මොකද්ද? කන කියන තැන ඇල්ලුවොත් තියෙන්නේ මොකද්ද? ධාතුවක් ධාතු නේද? කන මිරිකුවක් දැනෙන්නේ කොහටද? සෝත ධාතුවටද දැනෙන්නේ? ඒ කියන්නේ සෝත විඥාන ධාතුවට දැනෙන්නේ කාය විඥාන ධාතුව. කාය විඥානයේද දැනෙන්නේ විඥානය. කාය විඥානය. එහෙනම් කන කියන දැනත් ඇල්ලුවොත් අහුවෙන්නේ මස් ගොඩක්. එතන තියෙන්නේ සතර ධාතු. අර බලන්න සෝත ධාතු, සද්ද ධාතු. සද්දේ කියන එක මම ඉස්සෙල්ලා පෙන්නුවා නේද? ශක්තියක් කියලා. ඒක එන්නේ තරංගාකාරයකට කියලා. එහෙනම් එතන තියෙන්නේ මොනවාද? ධාතු නේද? සතර මහා ධාතු තමයි එතනත් තියෙන ධාතු ස්වභාවය. හරි එතනත් තියෙන්නේ සුද්ධාෂ්ටක වලින් ගොඩ නැගිච්ච ස්වභාවය. අන්න බලන්න. අන්න බලන්න දැන් භෞතික අභෞතික කියන ස්වභාවයන්ගෙන් ඔබට දකින්න පුළුවන් ලොකු කතාවක්. ඔබ මේ රහස දැනගත්තට පස්සේ එතනක් තියෙන්නේ අන්න බලන්න පටවියාපෝ තේජෝ වායෝ ඊර පර්ණගන්ධ රසෝජා කියන මෙන්න මේ සුද්දාස්තක ගොඩක එකතුවක්. ආන්න බලන්න. අංශු කියන්නේ ගොඩක එකතුවක්. අන්න බලන්න. එතකොට බලන්න මේ තරංග කියනකොටත් එහි වගේමයි. එතකොට බලන්න එහෙනම් අන්න සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. දැන් බලන්න කන කියන තැන තියෙන්නේ ධාතු. වදින්නෙත් ඇවිල්ලා කනේ ධාතු. ධාතු ධාතු. හරියට බෙරේකට තට්ටුවක් දානවා. බෙරේ දන්නවද? තට්ටුවක් දානවා කියලා කවුරුහරි සද්දයක් මේ කෙනෙක් ගහනවා කියලා. මේ එන සද්ද ගැන බෙරේ දන්නේ නැහැ. මේ අත් දෙක වැදෙනවා. මේ බලන්න. මේ මේ අත් දෙක වැදෙනකොට හරියට කනට ඇවිල්ලා සද්දේ වැදෙනවා. මේ ගොඩ නැගින සද්ද ගැන මේ දන්නවද? මේ දෙකවත්. මේ මේ දෙකටද දන්නේ නැහැ. අර සද්ද දන්නවද? අන්න බලන්න. සද්ද දන්නවද සද්දයක් ආව කියලා? සද්ද දන්නේ ඒ කියන්නේ බෆල් එකකින් සද්දයක් එනවා. දැන් බෆල් එක දන්නවද සද්දයක් එනවා කියලා? බෆල් එකට හම්බ වෙනවද සද්දයක්? නෑ. මයික් එකට ඇවිල්ලා වැදිනවා සද්දයක්. සද්ද අන්න සද්ද තරංග ටික. දැන් මයික් එක දන්නවා දන්න සෝත ධාතු සද්ද ධාතු. අන්න මේ වගේ උදාහරණයක්. මම මේ පොඩි උදාහරණයක්. හරිද? එතකොට බලන්න එහිනම් දැන් ගල් දෙකක් එකට තට්ටු කරනවා. මේ දෙක දන්නවද? මේ සද්දයක් හැදෙනවා කියන්නේ නෑ ආන්න බලන්න. සද්දද සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතුට දැන් දැන ගැනීමක් තියෙනවා. ආන්න බලන්න එතනක් තියෙන ධාතු ස්වභාවයක්. එතකොට බලන්න සද්ද ධාතු සෝත ධාතු සෝත විඥාන ධාතු එච්චරයි. එතනත් කිසිම දෙයක් දැනගන්න බෑ. ආන්න බලන්න එන මොකද තියෙන්නේ? අනිමිත්තයි අපනිතයි ශුන්්‍යතයි කියන ස්වභාවය. හරි ඊට පස්සේ බලන්න ගහන ධාතු ගන්ධ ධාතු ගහන විඥාන ධාතු ඔය කිව්වේ මොකද්ද 10 කියන තැන ඇල්ලුවොත් අහුවෙන්නේ මස් ගොඩක් සතර මහා මෙතන 10 කියන තැන පවතින්නේ සතර මහා ධාතු එතකොට ගන්ධ ධාතු කියන තැන බලන්න ගන්ධ ධාතු කියන තැනත් එතනක් තියෙන ධාතු ස්වභාවය. හරි? ධාතු ස්වභාවය. අන බලන්න ගහන ධාතු, ගන්ධ ධාතු, ධාතු ධාතු. ගහන විඤ්ඤාණ ධාතු. ඒක හරියට මලයි මලි සුවඳයි වගේ. මලට හම්බ වෙනවද මලේ සුවඳ? සුවඳට හම්බ වෙනවද මල? නැහැ. අන්න ඒ වගේ මම මේ පොඩි උපමාවක් දුන්නේ ඔබ එකෙන් ගන්න. ඒක බලන්න. අන්න ඒ වගේ ස්වභාවයක්. එහෙනම් මේ සුවඳ කියලා අපි දාගෙන තියෙන එක කවදාවත් නැහැට හම්බ වෙලා නෑ. අර අර සුවඳයි මේ සුවඳයි මේක ගඳයි කියන එක බලන්න කවදාවත් නැහැට හම්බ වෙච්ච කතන්දරයක් නෙවෙයි. හරි? ඒතකොට බලන්න මේ දෙකට දෙක හම්බ වෙලත් නෑ. ධාතු ධාතු. එතකොට ධාතු ධාතු ගහන ගහන විඥාන ධාතු කිනුට ගහන විඥාන ධාතුට දැන් මොකක්ද දැනගන්න තියෙන්නේ මොකක්වත් ගන්න බැරි වෙනවා එතනක් ධාතුවක් තියෙන්නේ හරි අර මං ධාතු ධාතු ගහන විඥාන ධාතු ඊට පස්සේ දිව දිව කියන දැනට පට්ටකින් ගන්නොත් එහෙම කොහටද දැනෙන්නේ කාය කාය කාය විඥානයේට නේ යන්න බලන්න බලන්න එහෙනම් ඒ කියන දැන එහෙනම් දිව කියන දැනක් තියෙන්නේ එතන සත්‍ය මහදාද එතන තියෙන්නේ ජීව්‍ය ධාතු, රස ධාතු. ජීව්‍ය විඥාන ධාතු කියනකොට ලුණු කැටේට ලුණු රස දැනෙනවද කවදාකවත්? ලුණු කැටේ දන්නවද රස මේකයි කියලා? රස ඒ ඒ ඒ ලුණු රස දන්නවද? ලුණු කැටය කැටයකින් තමයි මේක ආවේ කියලා. කැටේ යම් වෙලා තියෙන අන්න ඒ වගේ. හරි මේ කියන්නේ හොඳට අහගන්න. හොඳට බලන්න. අන්න ඒ වගේ ඒ වගේ ස්වභාවය. ඒ කියන්නේ ලුණු කැටේට ලුණු රස කවදාකවත් හම්බ වෙනවා බලන්න. ඒ වගේ ස්වභාවයක් එන්නේ ඒ වගේ තමයි දිවයි රසයයි කියනකොට. අන්න බලන්න. දිවට කවදාකවත් ඒක හම්බ වෙන්නේ හරි. අන්න ඒකට ඒ ගැන දැනීමක් නැහැ. හරි. ඊගාට බලන්න ජීව විඥාන ධාතුවට එහෙනම් ගන්න දෙයක් තියෙනවා. දිවට දිවට රස දැනෙන්න ඕනේ. එහෙනම් දිවට ලෙවල් එකක් ජීව විඥාන ධාතුවට හම්බ වෙනවානේ. අන්න බලන්න. එහෙනම් බලන්න ධාතු අනවන ජීව ධාතු, රස ධාතු, ජීව විඥාන ධාතු කියනකොට එතනක් ගන්න ධාතු ධාතු ධාතු. දැන් බලන්න ඊගාවට. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. අන්න බලන්න. දැන් බලන්න කය. වම් අතින් දකුණු අත අල්ලනවා. බලන්න කෝටු දෙකක් එකට ගැටුණා වගේ. නේද? හරිද? ඔබ පොළොව උඩ හිට ගන්නවා. ඔබ පොළොව උඩ හිටගත්ත බව අපි මේ උදාහරණයකට මේක ගන්නේ. පොළොව දන්නවද කකුල දන්නවද? පොළොව දන්නෙත් නැහැ කකුල දන්නේ. ආන්න බලන්න. ආන්න බලන්න. මේ උදාහරණ ටිකෙන් අපි ඔහොම යා. ආන්න බලන්න. ඒ දෙක දන්නේ නැහැ. මම මේ පොළොවක ගැටෙනවා කියලා කකුල දන්නවද පොළොව දන්නවද? අන්න බලන්න ධාතු ධාතු. ඕක දෙකක් <laughs> ගැටෙනවා වගේ. වම් අතින් දකුණු අත අල්ලනවා. වම් අතින් කකුල අල්ලනවා. ආන්න බලන්න. මේ බලන්න කෝටු දෙකක් එකට ගැටුණා වගේ. එකට මේ කෝටු දෙක දන්නවා. ආන්න බලන්න. මේ මස් ගොඩ මෙලෝ දෙයක් දන්නේ නෑ. ඒකෝල බලන්න. එහෙම දන්නවනම් ඔයගලන්ට මස් කන්න බෑ කවදාවත්. මස් කපන්න බෑ ඒක දඟලන්න ගන්නවා කපන්න එපා කියලා. තේරුණාද? එකට එකට දැනෙනවනම් අන්න බලන්න. එතකොට බලන්න එහෙනම් එහෙනම් බලන්න හොඳට අන්න බලන්න කාය ධාතු පොට්ටබ්බ ධාතු විඥාන ධාතු කියනකොට ආන්න එතනත් ගන්න දෙයක් නෑ. එහෙනම් බලන්න බාහිර ස්පර්ශ වෙන්නේ ওই පහෙන්. ඇහැ කන නාසය දිව කය කියන පහෙන්. ඔය පහට මුකුත්ම ලෝකයක් සකස් වුණාද? හොඳට බලන්න. ඔය පහට මුකුත්ම ලෝකයක් කිසිවක් සකස් වෙන්නේ නැතිනම් දැන් බලන්න ඔය පහ හරහා මනක් හැදුනද? ඔය පහෙන් ගත්ත දත්ත වලින් මනක් හැදුනද? මම අහන ප්‍රශ්නේ ටිකක් සියුම්. ඒ කියන්නේ මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු කියන තැන. ට බලන්න ඔතනට යන්නේ මෙතනින්නේ දත්ත ටික. මේ පහහරහන යන්න ඕනේ. ඒතකොට මේ පහහරහෙන් ගෝලෝකයක් හැදුරිම නැත්තම් මේ පහෙන් කවදාක මන මන ආයතනයක් හටගෙන තියනවාද? එහෙනම් මනෝ ධාතු ධම්ම ධාතු කියනකොට බලන්න එතනක් ධාතු. මනෝ ධාතු ධම්ම ධාතු. සිතුවිල්ලක් මේ පහෙන් යන්න දෙයට එකක් ගියාද? අන්න බලන්න මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු කියන තැනදී මනෝ විඥාන ධාතු දැනගන්න දෙයක් හම්බුණාද මේ පහ හරහා කවදාකවත් හොඳට බලන්න හොඳට බලන්න ඔන්න ඔතන තියෙනවා සියුම් ගැටයක් ඇත්තටම අපිට ලෝකයේ නිර්මාණය වුණේ කොහොමද අවිද්‍යා පත්‍ය සංඛාරා වලින් මිසක් ඇහෙන් කනෙන් නැහෙන් මේ කියන තැන් වලින් දෙයට ගිහිල්ලා නෙමෙයිනේ අවිද්‍යා පත්‍ය සංඛාරා වලින් තමයි අපිට ලෝකයක් හැදුනේ තේරුණාද අන්න දැන් බලන්න එහෙනම් ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන හයම හිස් ගෙවල් හයක් සසර වසන අතුරාවටම. නමුත් එහෙනම් මේ ගොඩ නැගිච්ච එක ගොඩ නැගුණේ කොහින්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ආන්න හරි. එතකොට බලන්න දැන් මේ ගොඩ නැගිච්ච එකත් බලන්න. ගැටිච්ච එකට අදාළ එකක්ද හදාගත්තේ මන? නෑ. ඒක නෙමෙයි නම් ප්‍රධාන මනක් හැදිලා නැහැ නේද කවදාකවත් අන්න ඒකයි මම ඉස්සෙල්ලා පෙන්නුවේ මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු කියලා ගැටිච් එකට අදාළ එකක්ම නෙමෙයිනේ අදාළ එකක් නෙමෙයිනේ හදාගත්තේ කෘතිය එහෙනම් ඒකට අදාළ එකක් නෙමෙයිනේ එහෙනම් ඒකෙන් මනක් හැදුන්නේ නැහැ කියන එකයි මම මෙතන පෙන්නුවේ හරි ඒ කියන්නේ ආයතන හයම හිස් ගෙවල් හයක් ඇත්තටම දැන් අපි හම්බු වෙච්ච තැනත් අරන් බලමු හම්බු වෙච්ච තැනෙත් ගන්න කියලා මේ මන ආයතනය තුල ගොඩ නැගිච්ච එකේ ගන්න කියලා දෙයක් තියනවාද? සාරවත් දෙයක්. පුටුවක් කියලා හැදුණා නම් අම්මා කියලා හැදුණා ඒ එකක්වත් අපිට එකක්වත් අල්ලන්නවත් හොල්ලන්නවත් මොකක්වත් කරන්න පුළුවන්ද? විනාශ කරන්නවත් පුළුවන්ද? අන්න බලන්න එහෙනම් ආත්මීසාරයෙන් ගන්න බැරි වෙනකොට එතන ශුන්‍යයි කියලා ගන්නකොටත් අන්න ඔබට මෙතනින් දකින්න පුළුවන් මන මන මනෝදම් මොකද? මනෝධාතු ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියලා එතන ගන්න දෙයක් නැහැ. එතන ශුන්‍යයි. ආන්න බලන්න ආයතන 6ම දැන් ඔබ දැක්කා. හැබැයි ඕක බලන්න ඕනේ එළියෙන් නෙවෙයි. ඔබ ඕක බලන්න ඕනේ ඇතුලේ. අන්න දැන් ඔබ ඔබේ කය ගැන ධාතු ධාතු ධාතු විභංගය ඔබ බලනවා. කොහොමද බලන්නේ? ඔන්න බලන්න. දැන් මේ ඔබට මම පෙන්වුවේ ඉස්සල්ලා මේ පොඩ්ඩක් මේක විස්තර කරන්න. මේ කියන්නේ මොකද්ද කියන එක. දැන් ওই විස්තර කරපු එකෙන් ඔබ අරගෙන මේ ඔබ ඇතුලෙන් මේක බලන්න ඕනි. එළියෙන් නෙමෙයි. ඇතුලෙන් බලන්න. අන්න එතකොට ඔබට මේකේ රහස තේරෙනවා. හරියටම මේක ඇතුලෙන් ඔබ මේකත් බැලුවොත් ඔබට මහා කැටයක් ගැලවේ. ඒ කියන්නේ ඔබ ඔතනින් නිදහස් වෙන්න පුළුවන්. හරිද? හොද්දට බලන්න එහෙනම් ගැටේ දැන් අපිට එහෙම. ඔන්න ඔබ දැන් දැක්කා ඇහැ කියන තැන තියෙන හරියට කණ්ණාඩියක් වගේ එහෙම නැත්නම් ඇහැ කියන තැන ධාතුවක්. ඒ ධාතුවට කවදාකවත් කවදාකවත් තව ධාතුවක් හම්බු වෙලා තිබුණාද? ඇහැ කියන තැන තියෙන මස් ගොඩක්. හරි හොඳට බලන්න. දැන් ඔන්න ඔබ ඔබේ මාංශ චක්කුවෙන් ඔබේ කය දිහා බලන්න. ඔන්න දැන් තමයි අපි මේක පටන් ගත්තේ. මේක එළියෙන් බලන්න එපා. මේක ඇතුලෙන් බලන්න. මේක බලනකොට බලන්න මොකද්ද වෙන්නේ කියලා. හරි මේක හරියටම ඔබ බැලුවොත් ඔබට පරන්දරේ ගැටේ ලියා ගන්න පුළුවන්. ඔබ කෙලින්ම අටලොස් ওই තියෙන්නේ බලන්න. ඕ බලන්න 6 6 තුනක් තිබුණේ. චක්කු ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, අනබල චක්කු ධාතු, සෝත ධාතු, ගහන ධාතු, ජීවහා ධාතු, ජීවහා ධාතු, කාය ධාතු, කාය ආනයි. මනෝ ධාතු කියලා මෙන්න 6යි. හරි 6යි. අනිත් පැත්තෙන් අන බලන්න රූප ධාතු නේද? රූප ධාතු, සද්ද ධාතු, අනරයි. රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, අනරයි. පොට්ටම්බ ධාතු, අන්න ධම්ම ධාතු කියන ධම්ම ධාතු. හරි. ඊට පස්සේ අනිත් පැත්තෙන් චක්කු ධාතු, සෝත ධාතු, ආ රයිට් ගහන ගහන ධාතු අන චක්කු විඥාන ධාතු සෝත විඥාන ධාතු ගහන විඥාන ධාතු ජීවහ විඥාන ධාතු කාය විඥාන ධාතු ආන මනෝ විඥාන ධාතු මනෝ විඥාන ධාතු හයේ කොටවල් තුනයි 18යි 18 ධාතුව අන්න 18 ධාතුවක් ඔතන තියෙන්නේ ඔක්කොම ධාතු 18 ධාතුවක් ඔතන තියෙනවා හරි එහෙනම් දැන් අපි බලමු මල්ලිදේව මහරහතන් වහන්සේ ඔක හරියටම දේශනා කරලා තියෙන නිසානේ උන්වහන්සේත් ওই දේශනාව යන අතරතුරේදී උන්වහන්සේ අරිහත් භාවයටපත් වෙනවා. අන්න හරි. ඒ වගේම 69ක් අරිහත් භාවයට ඒ ඊගා මොහොතේපත් උනේ ඔය ඔය දේශනාවේ. එහෙනම් බලන්න ඔබටත් ඒ වාසනාව තියෙනවා. බොහොම සෝතාවදානී ඔබ ඔබේ විදර්ශනාව මේ මොහොතේ කරගන්න. හරි? එහෙනම් අපි මේක ගෙනියමු. හොඳයි. එහෙනම් ඔබ ඔබ ඇතුළට යන්න දැන්. එහෙනම් මේක කරන්නේ ඇතුළෙන්. මේක එළියෙන් නෙමෙයි කරන්නේ. ඔබ ඔබව හොයන ගමන. හොඳට බලන්න. ඔබේ ඇහෙන් මාංශ චක්කුවෙන් ඔබේ කය දිහා බලන්න. ඔන්න දැන් බලනවා. අන්න බලන්න. චක්කු ධාතු. ඔන්න කණ්ණාඩියක් වගේ ඇහැ. ඇහැ කණ්ණාඩියක්මයි. හොඳට බලන්න. චක්කු ධාතු. රූප ධාතු. රූප ධාතු කියනකොට ඔබේ කය. ඇහැයි ඔබේ කයයි. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු. දැන් මොකද්ද ඔබට දැනගන්න පුළුවන්? මොකද්ද ඔබට දැනගන්න පුළුවන්? ඇහැ කණ්ණාඩියක්ම නම් ඇහැ කණ්ණාඩියක්ම වගේ වෙනකොට අන්න බලන්න දැන් දැන් මෙතනින් කය පැනවෙනවා. ඔබ මේ පරීක්ෂණය කරලා තියෙනවනේ ඉස්සල්ලා. ඇහැ කණ්ණාඩියක්ම කියලා ඇහැ කණ්ණාඩියක්ම කරලා ගන්න. අන්න බලන්න චක්කුල බලන්න. එතන කිසිවක් පනවන්න බැරි වෙනකොට අන්න බලන්න ඔබ ඇහෙන් නිදහස්. ඇහැතිචිති ඔබ ඇහි පිරිනුවන් පාලා. ඊනම් ඒ පිළිබඳව හිතක් පහළ වෙන්න බෑ නේද දැන් මේ මොහොතේ. අන්න තපස් නොවෙච්ච මොහොතක්. හොඳට බලන්න මේක හරි ගැඹුරුයි මේක ඔබ කරන්න ඕන දෙයක් මේක කරලා කරලා එනකොට තමයි ඔබට මේක තේරෙන්නේ. ඊට පස්සේ බලන්න සද්ද ධාතු, සෝත ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කියනකොට ඔබ ආස්වාස කරන තේ අන්න බලන්න. ඔබ ආස්වාස කරන සත්‍ය ඔබට ඇහෙනවා. ඔබ කතා කරන සත්‍ය ඔබට ඇහෙනවා. හොඳට බලන්න. අන්න එතනට ඔබ තියන්න. දැන් බලන්න කන කියන තැන තියෙන්නේ හරියට කණ්ණාඩියක් වගේ හරියට මයික් එකක් වගේ. හරිද? අන්න උදාහරණේ. අන්න බලන්න. සෝත ධාතු සද්ද සෝත ධාතු සද්ද ධාතු. අන්න අර ස්වභාවය උතන්ට ගන්න දැන්. කන ධාතුවක් වෙච්ච වෙලාවට හරියට බෆල් එකයි සත්‍යයි වගේ. හොඳට බලන්න. අන්නේ ස්වභාවයෙන්ම උතන බලන්න. බලනකොට අන්න බලන්න සෝත විඥාන ධාතුවට මොකද්ද ගන්න පුළුවන් කියලා. හොඳට බලන්න. කනට අරයා කතා කරනවා මෙයා කතා කරනවා කියලා ඔය එකක්වත් හම්බ වෙනවා. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කියන තැන බලන්න මොකද්ද ඔබට උතන පනවන්න පුළුවන් කියලා. හරි? ඒ බවටමපත් වෙන්න නයි ධාතුවක් කියනකොට මයික් එකක්ම තමයි කන. වෙන මොකක්වත් නෙමෙයි. මයික් එකක්ම වෙලා කන. හරි? අන්න බලන්න. මේ මයික් එක ඒ වෙන්නම ඕනේ. ඇයි උතන ධාතුවක් දැන් ওই මස්කොඩ දන්නවද? ඒක තමයි ඔබ නිර්වින්දනය කරපු වෙලාවේ උදාහරණේ තමයි ওই තියෙන්නේ. ඔබ නිර්වින්දනය කරපු වෙලාවේ හරියට අටලොස් ධාතුව බලනවා වගේ තමයි. ඇහැට පෙන්නනවා. මොන බාන ඔබ මේ මොහොතේ නිර්වින්දනය කරලා හිතුවොත් ඔබ ඔබට ඇහැට පෙන්නනෝ ඉදිරියේ තියෙන දේවල් ඔබට හම් අන්න ඒ අත්දැකීම ඔතනට එන්න ඕනේ. ඇහැ ඒ මොහොතටම එන්න ඕනේ. අන්න බලන්න විඥාන ධාතුවට දැනගන්න දෙයක් නැහැ. කන නිර්වින්දනය කරපුණලා තියෙන වෙලාවක කන හැටියට ගන්න. මැරිච්ච වෙලාවක තියෙන කන හැටියට. ඒක ඕක මස් ගොඩක් විතරයි. ඒ ධාතුමයි මේ මොහොතෙත් තියෙන්නේ. ඒ ධාතු ස්වභාවයමයි මේ මොහොතෙත් තියෙන්නේ. අර ගහේ තියෙන ධාතු ස්වභාවයමයි ඔතන තියෙන්නේ. අන්න ඒ වගේ ගන්න. ඒ වගේම ගන්න. ස්වභාවම ගන්න. අන්න බලන සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කියනකොට එතන ගන්න දෙයක් තියෙනවද? අන්න බලන්න. අන්න කන තීචිත කනේ පිරිනවන් පාන්න පුළුවන් ඔබට. ඒ කියන්නේ ඔබ ඔබේ ඔබේ හඬ, ඔබේ ඔබේ ආස්වාස් සද්දේ ඔන්න උතන්ට ඔබ හිත තියනවා අන්නර විදියට කන හදාලා. අන්න බලන්න උතන ගැඹුර. ඊට පස්සේ බලන්න ඔබේ කයේ සුවඳ, ගඳ සුවඳ ඔය ඔබේ නහය බලන්න. දැන් නහය කියන දැන මොකද්ද තියෙන්නේ? දැන් බලන්න හොඳට බලන්න. දැන් ඔතනට මනෝවිඤ්ඤාණය සම්බන්ධ වෙලා නැහැ. ඔය තියෙන්නේ පියෝ තැන. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන ස්වභාවය ඔය තියෙන්නේ. හොඳට බලන්න. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන තැන තමයි ඔය තියෙන්නේ. අන බලන්න ඇහැ රූප අන බලන්න ඒ කන සද්ද සෝත විඤ්ඤාණය කියන තැන ඔය තියෙන්නේ. නාසයේ ගඳ සුවඳ ගහන විඤ්ඤාණය කියන තැන ඔය තියෙන්නේ. ඔය කතා කරන්නේ යන්නේ තැන. ඔතන මනෝවිඤ්ඤාණය දැන් නැහැ හරි? හොඳට බලන්න. ඒතකොට බලන්න. ගන්ධ ධාතු, සෝත ධාතු, ගහන ධාතු, ගන්ධ ධාතු, ගහන විඤ්ඤාණ ධාතු කියන තැනට ආනබන නහය නහය කියන තැන ධාතුවක් දැන්. දැන් ඔබේ හරියට අර මලයි මලේ සුවඳයි. හරි මලට මලේ සුවඳ කවදාකවත් දැනුණාද අන්න ඒ වගේ ඒ විදිහටම නහය ගත්ත වැටිය අනබාන ගහන විඥාන ධාතුරි දැන් මොකද්ද දැනගන්න තියෙන්නේ එහෙනම් ඔබේ කය දිහා දැන් බලන්න. එහෙනම් බලන්න ඔබට ඇහෙන් ඔබේ කය හම්බුනේ නෑ. ඔන්න එකක්. හොඳට බලන්න. ඔබේ කය කියලා ඔබේ මගේ සද්දි කියලා එකක් ඔබට උතන මුණ ගැහෙනවද කියලා බලන්න. ඔන්න හොඳට බලන්න මේ ඔබ ඔබ ඔබ ඔබ අරිය පරීක්ෂණය යන්නේ. හරිද? ඊට පස්සේ බලන්න ඔබේ සුවඳ කියලා එකක් ඔබට හම්බ වෙන්න බෑ අනිත් සුවඳක් දැනගන්න. කවදාවත් ඔබේ හඬ දැනගෙන තියෙන්න බෑ අනිත් හඬක් කියලා වෙන් කරගන්න. ඔබේ රූපය කියලා දැනගත්ත තැන තමයි ඔබට අනිත් රූප ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. අනුමාන ඔබට ඔබේ රූපය හම්බුන්නේ නැහැ. ඔබට ඔබේ සද්ද හම්බුන්නේ නැහැ කනෙන්. ඔබට ඔබේ ඔබේ ගඳ සුවඳ හම්බුන්නේ ඔබේ නහයෙන්. හොඳට බලන්න. ජීව්‍ය ධාතු, රස ධාතු, ජීව්‍ය විඤ්ඤාණ ධාතු. දැන් බලන්න උතන. උතන බලනකොට දැන් මොකද තේරෙන්නේ? හොඳට බලන්න ආන්න බලන්න තිව කියන තැන තියෙන්නේ මස් ගොඩක්. හරියට අර ලුණු කැටයයි ලුණු රසයයි වගේ. ආන්නේ ස්වභාවය. එන බලන්න ජීවය විඥාන ධාතු කියන තැනට දැනගන්න පුළුවන් වුණාද කියලා. ඒ කියන්නේ ඔබේ කටේ කෙල රසය. කොහොම ගන්න? ඔබේ කටේ කෙල රසය ඔබේ දිවෙන් බලන්න දිවට දැනෙනවාද කියලා. අන්න ඒකයි මේ කිව්වේ. එහෙනම් ඔබේ රසය කියලා එහෙනම් ඔබට පුළුවන් නැත්නම් ඔබට ඔබේ කය දිවෙන් දිවෙන් බලන්න. දිව ගාලා බලන්න. බලන්න ඒක දිව කියන දිවටද ඒක ඒ රසය කියන එක හම්බ වෙන්නේ කියලා. හොඳට බලන්න. එහෙනම් දිවට යමක් හම්බ වෙනවද බලන්න. හරි ඒක හරිය ලුණුයි ලුණු කැටයයි වගේ. ලුණු කැටයයි ලුණු රසයි වගේ කියන එක. අන්නේ උපමාව. එන හොඳට බලන්න. දැන් එහෙන බලන්න ජීව ධාතු රස ජීව විඥාන ධාතු කියනකොට ජීව විඥානේ <laughs> මොකක්ද දැනගන්න ඕනේ? මොකක්ද ඕනේ? අද බලන්න ධාතු ධාතු ධාතු. දැන් මේ ඔබව පරිශ එන බලන්න රසයකින් මේ මගේ රසය කියලා ඔබට ගන්න පුළුවන් උනේ නෑ. හම්බු වෙන්නේ නෑ. හම්බු වෙනවද කියලා බලන්න. හරි. වෙනවද කියලා බලන්න. ඒකට බලන්න ඊගාවට කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු කියනකොට අන්න ඔබට පුළුවන් අති කකුල අල්ලන්න. මේ කය ස්පර්ශ කරලා බලන අති. අතටද මේ අතට දැනෙනවද මේක? අන්න බලන්න. අත අතට දැනෙනවද මේ අත දන්නවද කකුල අල්ලපු බව කකුල දන්නවද අත අල්ලපු බව ඈ අන්න බලන්න අත දන්නවද අනිත් අත අල්ලපු බව අන්න එතනින් ගන්න කෝටු දෙකක් වගේ ගල් දෙකක් එකට ගැටුණා වගේ අන්නේ ස්වභාවයෙන් ගන්නකොට බලන්න අන්න බලන්න කාය ධාතු පොට්ටප ධාතු කාය විඥාන ධාතු කියන තැනට අන්න උතන්ට ගන්න. හරි. දැන් බලන්න ඊගාට. හැබැයි උතන තියෙන පොඩි ගැටයකුත් පස්සේ මම ගැන කියන්න. හරි. ඔය කාය කාය ගැන කතා කරනකොට. ඉස්සල්ලාම අර හතර නිරෝධ කරගන්න බලන්න. ඊට පස්සේ මන කියන තැනට ගන්න. දැන් බලන්න මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන තැනට ආන්න බලන්න මේ ඈ කියලා එකක් ඔය හිතින් පණවන්න පුළුවන්ද එළියේ? දකින්න පුළුවන්ද? ඔබ වැළුවනේ ඊජිප්තේරේ දා ගිහිල්ලා නේද? මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ මනෝ විඥාන ධාතු කියන දැනදී ඔබට පුළුවන් ද බලන්න ඔබ <laughs> කියලා ඔය එකක්වත් දකින්න ඇහැ කනක් නාසයක් දිවක් කයක් කියන එක අන්න බලන්න. එහෙම එකක් ඔතන පණව ගන්න බැරි වුණොත් ඔබ දැක්ක හිත සකස් වෙන්නේ නැහැ කියලා. අන්න ඒ ස්වභාවයෙන් බලන්න ඔතන. හරි අන්න ඒ ස්වභාවයෙන් ඔබට බලනකොට ඔබට දැනෙනවා ගත් ඒතන සකස් නාම රූප සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උතන මනට දැනගන්න දෙයක් ගන්න බැරි වෙනවා. ඔබ මෙතනට මෙතන ඉදිරිපිට තියෙන දේවල් ගැන ඔබට දුන්නනේ පරීක්ෂණයක්. මෙතන කියන්න පුළුවන්ද කියලා අහන්න බලන්න. එහෙනම් මනට පුළුවන්ද මේ ආයතන පහ ගැන හෝ මේ කය ගැන හෝ කිසිවක් ගැන කතා කරන්න. ආන්න බලන්න. මන විඥාන ධාතු කියලා ගන්න තැන ආන්න එතන ගන්න දෙයක් නැහැ. හොඳයි. දැන් බලන්න එහෙනම් ඔය හය කියන්නේ මොකක්ද? ඔය හයෙන් ලෝකයක් පැනවුන්නේ නැහැ දැන් දැන් ඔබ හිත ගන්නවා. ඔබට එක්සර්සයිස් එකක් කරන්න පුළුවන්. ඔන්න දැන් බලන්න. ඔබ ඔය අවබෝධය තුල බලන්න ඔබට ඔබ කියලා ගන්න තැනක් ඔතන පනව ගන්න බැරි වුණා. ඔබට ඔබ හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඇහෙන් මේ කයක් කියලා ඔබට පනවන්න බැරි වුණා. ඊට පස්සේ මේ කයක් කියන එකක්. එතකොට බලන්න කනෙන් සද්දෙන් ඔබට පනවන්න බැරි වුණා. කනින් ඔබට පනවන්න බැරි වුණා මගේ සද්ද කියලා එකක්. අන්න බලන්න. ඔබට වෙන් කරගන්න වෙන් කරන්න ඒ කියන්නේ ගන්න බැරි වුණා මගේ සද්ද කියලා එකක්. ඊට පස්සේ දිවෙන් ඔබට පනවන්න බැරි වුණා මගේ රසය කියලා. ඔබට නහයෙන් පනවන්න බැරි වුණා මගේ ගඳ සුවඳ කියලා. හොඳට බලන්න. ඊට පස්සේ කයෙන් පනවන්න බැරි වුණා මේ මගේ කය කියලා. ඔන්න බලන්න බාහිර ස්පර්ශ කරන්න පුළුවන් ඉන්ද්‍රියෝ ඒ ආයතන වලට එකකටවත් ඒ කියන එකක්වත් හම්බ වුණේ නැහැ. එහෙනම් බලන්න ඒ ස්වභාවයට එකක්වත් හම්බ වුණේ මනට බැරි වුණා මෙතන මගේ ඔබේ කයක් කියලා එකක් පනවන්න. අන්න බලන්න දැන් බලන්න ඔබ මේ ඔබ කෝ දැන්. ඔය හයෙන්නේ ඔබ හම්බ වෙන්න ඕනේ. ඔබ කෝ දැන්. ඔබ කෝ දැන්. මම කියලා හිතන් හිටපු මං කියලා වෙන් කරපු රූපේනේ වෙන් කරේ. මේ මම අර අරයා කියලා. කෝ දැන්? අන්න බලන්න අටලොස් ධාතුවේම මිදුණා ඔබ. දැන් බලන්න ඔන්න දැන් බලන්න ඔබ හිටගත්තා. දැන් හිට ගන්නවා කියන තැනදී ඔබට දැන් බලන්න එහෙනම් ඔය හයට හම්බුන් නැත්තම් හොඳට බලන්න. ඔය අයට හම්බුන් නැත්තම් සතර ඉරියව් කියලා එකක් පනවන්න පුළුවන්ද දැන් උතන? හිට ගන්නවා ඉඳ ගන්නවා යන හැලවෙනවා නිදා ගන්නවා මේ එකක්වත් දැන් ඔතන තින් පනවන්න පුළුවන්ද දැන් බලන්න දැන් බලන්න ඔන්න ඔය අවබෝධය තුල දැන් ඔබ කරන ක්‍රියාවන් ටික බලන්නකො දැන් බලන්න ඔබ ඔබ හිතන්න දැන් මෙහෙම අපි අපි දැනට මෙහෙම ගන්නකො ඔබ හිත ගන්නවා හිත ගන්නකොට ඔබ ඔය හිත ගත්ත බව දැන් මොකෙන්ද කියන්න වෙන්නේ මොකෙන්ද හිත කොහෙද මොකද්ද හිත ගත්තේ පොළොව උඩ ගහක් තියෙනවා ඊ ස්වභාවය නෙවෙයිද දැන් ඔය? ඒ ස්වභාවය. අන්න බල ඔබ පොළොව උඩ හිට ගත්ත කියනකොට අර පොළොව උඩ ගහක් తీර ස්වභාවයම නෙවෙයිද? ඔව් ඒ ස්වභාවය. ඒ ස්වභාවයමයි. දැන් ඔතනින් සතර ඉරියව් ඔබට පනවන්න පනවන්න පුළුවන්ද දැන්? ඇවිදිනවා කියන එකත් දැන් පනවන. ඔන්න ඔය අවබෝධය තුල දැන් ඔබ බලන්න ඔතන ඉඳලා වෙන කතන්දර ටික ඔබ කුස්සියට යනවා කියලා ගිය තැන මෙච්චර කාලයක් කුටියට යනවා කියලා ගිය තැන ඔතන ඉඳලා බලන්න මොකද්ද වෙන්නේ කියලා තත්ත තත්ත විපස්සති තත්ත තත්ත විපස්සති යන කෙනෙක් එන කෙනෙක් ඉන්න කෙනෙක් ඔන්න දැන් බලන්න කතන්දරේ දැන් බලන්න ඔතන කතන්දරේ දැන් බලන්න කකුල ගෙනියනවා කියන තැනම ධාතු විපරිණාමයක් විතරයි කකුලක් කකුලක් කතා කරන්න දෙයක් ඔබට විපරිණාමයක්. එතන එතන එතන එතන ධාතු විපරිණාමයක්. ඔබ බලන්න නුවණින් හොඳට. හොඳට බලන්න. එතන එතන මේ නුවණින් මේක ප්‍රඥාවෙන් අවදි කරන්න. පොළොව උඩ කකුල තියනවා කියන තැන බලන්න. මොකද්ද එතන තියෙන්නේ? ආයිත් මොකද්ද එතන තියෙන්නේ? හරියට අතයි අත අතින් අත ඇල්ලුවා වගේ තැන. අන්න බලන්න. දැන් ඔය එහෙනම් එහෙම එකක් දැන් පලවන්න පුළුවන්ද? ඒ මොහොතට ඒ මොහොතට ඒ මොහොතට එතන එතන ධාතු විපරිණාමයක් විතරයි හොඳට බලන්න. එහෙනම් තියෙන පොළොව ඉදින කතන්දරයක්වත් හොඳට බලන්න. තියෙන කකුලක් ගෙනියන කතන්දරයක්වත් දැන් උතන තියෙනවද? නෑ. බලන්න. ඒක ටිකක් ගැඹුරුයි. කොහොඳට විදර්ශනා කරන්න. හොඳට විදර්ශනා කරන්න. එහෙනම් ඔබ දකින්නේ මොකද්ද? අන්න අර අපි මුලින් දැකපු ධාතුන්ගේ ස්වභාවයම නේද ওই දකින්නේ ධාතු විපරිණාමයන් විතරයි නේද උතන දැන් තියෙන්නේ. ඒ ඒ එතනම නිරුද්ධ වෙනවා. විපරිණාමයක්. කෙලේ දැන් නිස්සත්තු නිෂ්ජීව ශුන්‍යෝ නේද දැන් එතන එතකොට. යන කෙනෙක් එන කෙනෙක් ඉඳ ගන්න කෙනෙක් හිට ගන්න කෙනෙක් දැන් කොහෙද ඉන්නේ? දැන් මොකද්ද කරන්න තියෙන්නේ? බලන්න ඇහැ ඔන්න බලන්න විඥාණයට යමක් දැනගන්න නම් ඇහැ රූප චක්කු විඥානේ තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලා යන්න ඕනේනේ. ඔතන ඇහැ ඔතන නිරුද්ධ වෙනකොට දැන් විඥාණයට දැනගන්න දෙයක් තියෙනවද? මම ඒකත් එතන එතන නිරුද්ධ වෙනව නේද? ඒ කියන්නේ මේ ඇහැ යනකොටම ඔන්න බලන්න මේ දැන් ඇහැ තමයි මේ දැන් රූපේ සකස් වුනේ. ඒක අන්න එතන චක්කු විඥානේ ස්පර්ශය වේදනා සංඥා සංකාර විඥාන හටගත්ත එතන නිරුද්ධයි නේද දැන්? මෙතන විරුද්ධ වෙනකොට එතනත් විරුද්ධයි. ආයි මෙතන විරුද්ධ වෙනකොට එතනත් විරුද්ධයි. මොකද දකින්නවා නේද? එතන එතන අන්න එතන එතන නිරුද්ධ නිරෝධය කියන තැන දැන් ඔබට මොකද්ද මනවන්න පුළුවන්? මොකක් පනවන්න පුළුවන්? මේක නිරුද්ධ වෙනකොට අතන නිරුද්ධ වෙනවා නේද? මේක නිරුද්ධ වෙනකොට අතන නිරුද්ධ වෙනවා නේද? බලන්න. එතන එතන එතන එතන නිරෝධයක් නේද තියෙන්නේ. දැන් යන එන කතා දැන් මෙච්ච දැන් බලන්න ඔබට ලෝකේ හම්බුනේ යනවා එනවා කියලා උපාදාය රූපී උසේ මනට සිතට නේද? එතකොට ඔය එතකොට බලන්න තියෙන්නේ ඇවිල්ලා තියෙන්නේ ඔක්කොම හිත නේද හෙට මෙහෙට. ඕ බලන්න හතර ඉරියව පවත්වන්න පුළුවන්ද පනවන්න පුළුවන්ද හිතට එතකොට හොඳට බලන්නකෝ හතර ඉරියව්වෙම නිදහස් නේ ඉතින් ඕක දැකලා නේද ආනන්ද තෙරුන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් උනේ. අතර ඉරියව්වෙම මිදිලා නේද? ඇලවෙන කෙනාගින්නේ ඇලවෙන අතරමඟදී නේද උනේ? ඇලවෙච්ච එකක් නෑ නේද එතනින් යහට? ඇලවෙච්ච කෙනාගෙන් නිදහස් වුණා නේද? ඔව්. දැක්කද? එහෙනම් දැන් ඔබට කුස්සියට යන්න බැරිද ඔය අවබෝධය තුල? ඒ ඔක්කොම කන බොන ඔක්කොම ටික කරන්න බැරිද? සිද්ධිය උතන තියෙනවා. ඔය අවබෝධය තුල. අන්න බලන්න. එහෙනම් කණ්ණාඩියේ ඉස්සරහට ගිහලා කොණ්ඩේ පීරගෙන ඒ වැඩේ කරගෙන කණ්ණාඩියේ දිදින්න නැතුව යන්න පුළුවන් නේද? අවබෝධය තුල. අන්න බලන්න. ওই ටික තේරුම් නැද්ද? අපි බලමු අනිත් අයටත් දීලා. කාටක්වත් ඕකේ ප්‍රශ්නයක් දැන් තියනවාද? ගැටලුවක් තියනවාද? කාටක්වත් තේරිච්ච නැති දැනක් තියනවාද? හරි ලොකු කතන්දරයක්. ලොකු කතාවක් ලෙහෙදේ. ලොකු කතාවක්. ඔබ බලන්න ඔබට ඔතන එහෙනම් බලන්න ඕක දැකපු කෙනා අටලොස් ධාතුවේම නිදහස් කියන්නේ ආයතන සියල්ලංගෙම නිදහස්. අන්න එතන අන්න බලන්න ධාතු කියලා එකක් පනවන්න බෑ. ඒක ඇයි බලන්න. අන්න අර සියල්ලංගෙම නිදහස් වෙච්ච තැන ආන්න බලන්න අර සියලු ධාතුන්ගේ නිදහස්. අන්න පටවි න පටවි න ආපෝ න තේජෝ න වායෝ ආන්න බලන්න. මෙතන නිදහස් වෙච්ච තැන. ඈ විඥානයේ නිදහස් වෙච්ච තැන නාම රූප සකස් නොවන තැන අන්න දැක්කද විඥානයේ සකස් නොවන තැන දැන් තේරුණාද මේ කතන්දරේ කොච්චර කොච්චර එහාට අපිට යන්න පුළුවන්ද නේද එතකොට බලන්න එහෙනම් මේ තව තව බලන්න ඔතන ඔතන ඔබ බලන්න මොකද්ද ඔතන ඔය කිව්වේ කියලා එහෙනම් ඈ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං අන්න බලන්න. එත් ආපෝච පඨවි තේජෝ වායෝ නකාදති. එත් දීගංච රසංච අනුන්තුල සුභාසුභ. දැන් බලන්න දුර ළඟ දිග මුට මේ එකක්ක් පනවන්න පුළුවන්ද? එච්ච නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන ඉත්තේ තරුපරුජ්ජති කියලා පෙන්වුව නේද? ඈ ඒ කියන්නේ ප්‍රඥාවෙන් දකින්නකොට විඥාණයෙන් දකින්න බැරි දෙයක්. අන්න බලන්න විඥාණයෙන් මේක දකින්න පුළුවන් ප්‍රඥාවෙන්. ආදාක්කා විඥාණයට ඕක දකින්න බෑ. ඈ එතකොට බලන්න මේ පට ව්‍යාපෝ තේජෝ වායු මේකක්ක පණවන්න බෑ. අන්න බලන්න සුද්දාෂ්ටක චරිතය සම්පූර්ණයෙන්ම නතර වෙච්ච තැනක් ඔය කියන්නේ. හරි? අන්න බලන්න. මේ සුද්දාෂ්ටක කියලා පණවන්න බෑ. සතර මහ භූත පණවන්න බෑ කියන තැනම බලන්න. එතන අවිනිබ්බෝග රූප කියන එක පණවෙන්නේ නැහැ. පණවෙන්නේ නැති වෙනකොට න පට වි න අපො න චේජෝ. ආන්න බලන්න. ආන් රයිට්. එතකොට බලන්න නාම සකස් වෙන්නේ නැහැ. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නම් විඥානයේ නිරු විඥානයේ නිරුද්ධ වෙනවා කියන්නේ. ආන බලන්න. ආන මේ ස්වභාවය ගැන කතා කරන තැන මොන තරම් ගැඹුරක්ද තියෙන්නේ කියලා. අන බලන්න ඔන්න ඔය ස්වභාවයේදී බලන්න දැන් බලන්න එතකොට අන්න ක්‍රියාසිට කියන තැනට එනවා දැන් ඕක. අන්න ක්‍රියාසිට පරිහරණයට එන කෙනා කෙනා කෙනාගෙන් මිදෙන. අන්න බලන්න නිස්සත්තු ඩිස්ටියුෂන්. එන ඔබ දකිනවා මේ මෙච්චර කාලයක් හිටපු දෘෂ්ටි ටික අන්න කැඩිලා යනවා. මම කියලා ගත්ත තැන ඇත්තම සිද්ධිය ඔබ දකිනවා. ආන්න බලන්න. ඉතින් ඔන්න දැන් ඔය ඔය කතන්දරේ එහෙනම් බලන්න දැන් මොනවද ප්‍රශ්න තියෙන්නේ? තව එහාට යන්න පුළුවන් අඩු. ඉතින් මේ ටික ගේන්න ඔබට මේ ඇත්තටම ධාතු කියන්නේ මොකද්ද? ධාතු වලින් මොකද්ද මේ මොකද්ද මේ ධාතු කියන තැන තියෙන්නේ? අපිට පේනවනේ මේ කතන්දර. එහෙනම් කෙනේ පුද්ගලයේ සත්‍යයේ කියන තැනම නේද දෘෂ්ටිය. අන්න සක්කාය දිට්ඨිය. මේක දුරු වෙච්ච තැනම බලන්න විපල්ලාස 12 12න් 8ක් ඉවරයි. සංයෝජන ධර්ම 10න් 3ක් ඉවරයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. ඔය ඔය දස සංයෝජන කියන තැන කියන්නේ විපල්ලාස 12ක්. මොකද්ද විපල්ලාස 12? ඔන්න බලන්න. අවිද්‍යාව නිසා ගොඩ නැගිලා තිබුණා අසුබේ සුබයි කියලා. ඒ අසුබේ සුබයි කියන එක ගොඩ නැගිලා තිබුණා තුන් ආකාරයකට. එකක් දිට්ඨියකින් එකක් සංඥාවකින් එකක් චිත්තයකින්. සක්කාය දිට්ඨි සක්කාය චිත්ත සක්කාය සංඥා කියන තුන් ආකාරයකට ඔක ගොඩ නැගිලා තිබුණා. අන්න බලන්න. ඊට පස්සේ දුක තියෙනම තැන. හරි? දුක තියෙනම තැන සැපයි කියලා. අන්න විපල්ලාසයක්. විපල්ලාසයක් කියන්නේ විකෘතියක් නිර්මාණය වෙලා තිබුණා දුක තියෙනම තැන සැපයි කියලා. අන්න ඒක තමයි දුක් දුක්ඛේ ලෝකෝ පටිච්චිතා කියලා පෙන්වන්නේ. මේ දුක මතමයි මේ ලෝකේ පවතින්නේ. එතන සැපක් හම්බ වෙන තැනම බලන්න අන්න ඒක විපල්ලාසයක්. ඒක සකස් වෙලා තිබුණ සක්කාය දිට්ඨි සක්කාය සංඥා සක්කාය චිත්ත කියලා තුන් ආකාරයකට. ඊට පස්සේ බලන්න අනිච්ච වෙන තැනක නිත්‍යයි කියලා ගත්තා. අර එදා පෙන්වුවේ කොස් පොල් කොස් Uh, පොලොස් කොස් වර්කා කියන තැන මෙතන මේ මම කියලා එකම රූපයක් තියනවා කිය මේ ඔක්කොම බලන්න අනිත්‍ය තැනක නිට්යයි කියලා ගත්තා කුසුමාවතී නිට්ය වුණා නේද නිශාන්ත නිට්ය වුණා අවුරුදු 50ක් හිටපු නිශාන්ත එක්කෙනෙක් ඔන්න බලන්න එක කයත් තිබිච්ච එක හැත් තිබිච්ච එක කනත් තිබිච්ච එක ඔක්කොම ඔක්කොම එකක් වෙච්ච අන්න බලන්න අන්න බලන්න අනිත්‍ය තැනක නිට්යයි කියලා ගන්න තැනම තියෙන විපල්ලාසයක් මේක මේක එක විකෘතියක්. අන්න ඒක තිබුණා සක්කාය දිට්ඨි සක්කාය සංඥා සක්කාය චිත්ත කියන තුන් ආකාරයකට. ඊට පස්සේ බලන්න ආත්මයක් පනවන්න බැරි තැනක අනාත්ම ස්වභාවයක ආත්ම කියලා අරගෙන තිබුණා. නේද? ආත්මයක් කියලා අරගෙන තිබුණා. අනාත්ම ස්වභාවයක ආත්මයක් කියලා අරන් තිබුණා. ඒකත් අරන් තිබුණා තුන් ආකාරයකට සකස් වෙලා තිබුණා. සක්කාය දිට්ඨි සක්කාය සංඥා සක්කාය චිත්ත කියලා. බලන්න හතර වරක් තුන 12යි. දොළොස් ආකාරයක විපල්ලාශයක් කියන්නේ පෘථග්ජනයා කියන මේ ධර්මයේ අවබෝධ නොවෙච්ච. ඊතර දස සංයෝජනම තිබිච්ච තැන. අන්න බලන්න සෝවාන් වෙනකොට මේ ඥානයේ පහළ වෙලා මේ ඥානයේ පහළ වෙලා සම්මා දිට්ඨියට එනකොට ඇහැ ඇරෙනකොට අන්න සත්‍ය ඥාන පහළ වෙනකොට චක්කු උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි වෙනකොට මෙන්න මේ සංයෝජන ධර්ම තුනක් කැඩෙනකොට අටක් අන්නර විපල්ලාස අටක් දුරු වෙලා යනවා අන්න බලන්න. සක්කාය අන්න අර අසුබේ සුබ කියන සක්කාය දිට්ඨිය දුරු වෙලා යනවා. අන්න ඒ සක්කාය දිට්ඨිය ඉවරයි. අසුබේ සුබ කියන එක. දුකේ සැප කියන තැන. අන්න බලන්න. ඒ විපල් එතන සක්කාය දිට්ඨි සක්කාය සක්කාය දිට්ඨිය එතන දුරු වෙලා යනවා. එතනදී. ඊට පස්සේ බලන්න අනිත් එක තමයි අනිච්චේ අනිච්චේ නිච්ච කියන විපල්ලාසය. අනිච්චේ නිච්චේ කියන විපල්ලාසේ සක්කාය දිට්ඨි සක්කාය සංඥා සක්කාය චිත්ත කියන තුනම දුර වෙලා යනවා සම්මා දිට්ඨියට එනකොට ආන බලන්න ඊට පස්සේ අන බලන්න අනාත්ම ස්වභාවයක ආත්ම කියලා ගන්න සක්කාය දිට්ඨි සක්කාය සංඥා සක්කාය චිත්ත තුනම දුරුයි අන බලන්න මේ දෙකේ ඒ හයම ඉවරයි සම්මා දිට්ඨියට එනකොට බලන්න අර දෙකෙන් අසුබේ සුබ කියන තැනයි දුකේ සැප කියන තැනයි අන්න බලන්න එතන සක්කාය දිට්ඨිය විතරක් දුරු වුණාම 8ක් ඉවරයි 8ක් <laughs> ඉවරයි. ඒ කියන්නේ බලන්න 12න් 8ක් ඉවර වුණා කියන්නේ ලොකු කුණු ලෝඩ් එකක් ඉවරයි. තාද කෙලිස් ප්‍රමාණයකට දුර වෙලා යන ඇහක් තමයි ඇරුනේ. අන්න අර දහම් මැස. අන්න අර ප්‍රඥා චක්සුවේ පහළවීම. අන්න බලන්න. ඊට පස්සේ බලන්න මෙහෙම යනකොට අන්න මේක තව ටිකක් තව ටිකක් අඩු වෙලා ගිලා අනාගාමි ස්වභාවයට එනකොට මොකද වෙන්නේ? අන්න අර අසුභේ සුභ කියන අන්න අර සක්කාය සංඥාවත් දුර වෙලා යනවා. දුකේ සැප කියන අන්න අර සක්කාය සක්කාය සංඥාවත් දුරු වෙලා යනවා. අන්න බලන්න එහෙනම් අරියතුන් වහන්සේ කියන අන්න බලන්න අරියතුන් වහන්සේ කියන තැනට එනකොට මාර්ගයේ ඉන්නකොට අන්න එතන දැන් පවතින අනාගාමී සබයන් පස්සේ මොකද? අන්න අර අසුභී සුභ කියන සක්කාය චිත්තය පවතිනවා. අන්න බලන්න ඊට පස්සේ දුකේ සැප කියන සක්කාය චිත්තය පවතිනවා. අන්න ඒ නිසා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම ගත්ත මම කියලා ගත්ත දෘෂ්ටිය. සක්කාය සංඥා කියන්නේ මම කියන ගත්ත හැඟීම. සක්කාය චිත්තය කියන්නේ මම කියන දැනීම. අන්න අර දැනීම කියන තැන තමයි අන්න අර අසුචිත්තක් තියෙන තැන. හරිනේ. දැන් මම හිතනවා හරි පෑදිලි කියලා මේ සිද්ධිය. තා පොඩ්ඩක් මම උතන තා පොඩ්ඩක් ගැඹුරට යන්නම්. හරි? මොකද දැන් ඔබ ඔබ ඇවිදිනවා යනවා එනවා කනවා බොනවා ඔය ඔක්කොම කරනවා කියලා ගත්ත දැන මොකද ඉතින් සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. එතකොට බලන්න සතර සතිපට්ඨානෙට එනකොට මොකද කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන එක නෙන්නේ. එන බලන අටලොස් ධාතුවේ මිදිච්ච තැන. ඔතන සතර සතිපට්ඨානෙ තියෙනවා. කොහොමද ඔබ දකින්නේ? ඔතන තියෙන සතරෝගය තරණය වෙන හැටි. වෑයම් නොකරමින්ද, පිහිටා නොසිටමින්ද කොහොමද සතරෝගය තරණය වෙන්නේ කියන කතන්දරෙත් ඔතන තියෙනවා. ඔය අවබෝධය තුළ. හරිද? එහෙනම් අන්න බලන්න. අසුභේ සුභ විපල්යාසය කියන එක දුර වෙලා යනකොට ඒක දුර වෙලා යන්නේ මොකෙන්ද? අන්න කායානුපස්සනාවෙන්. කායානුපස්සනාවෙන් තමයි අසුභී සුභගින විපල්ලාසී දුර වෙලා හරිද? ඒ කියන්නේ මෙන්න මේ ආයතන ආයතන වල කලකිරින්න ගන්නවා. මේ ආයතන වල ඇත්ත ස්වභාවය දකින්න ගන්නවා. ඒ කියන්නේ රූපකා ඒ කියන්නේ චක්කුකාය රූපකාය සෝතකාය සද්දකාය මේ කියන කායන් 12ෙම ඇත්ත දකින්න ගන්නවා. ඇත්ත දකින්න ගන්නකොට මොකද දුර වෙන්නේ? කබලින්කාර ආහාරවල ආහාර ගැන තියෙන තෘෂ්ණාව තමයි දුර වෙලා යන්නේ. හරිද එතකොට දුර වෙලා යන්නේ මොකද්ද බලන්න ඔතනනේ කාමයේ තියෙන්නේ හරිද අන්න බලන්න කාම උපාදානයේ තමයි දුර වෙන්නේ හරිද මම ටිකක් කියන්න අන්න බලන්න එහෙනම් මොකද්ද දුර වෙලා යන ඕගය කාම ඕගය තමයි දුර වෙන්නේ හරිද කාම ඕගය තමයි දුර වෙන්නේ අන්න බලන්න එහෙනම් බලන්න ඔබ මේ ආයතන 12ෙන්ම මිදෙන තැනදී අන්න බලන්න කායानुපස්සනාව වැඩෙන තැනදී කාම ඕගිය තමයි තරණය වෙන්නේ. හොඳට බලන්න මේ කතන්දරේ. හරි? එතකොට බලන්න අන බලන්න දුකේ සැප සංඥාව. එහෙම නැත්නම් දුකේ මේ සුබයි කියලා ගන්න සුඛ සංඥාව. මේ විපල්ලාසය. හරිද? මේක මේක බලන්න දුර වෙන්නේ මොකෙන්ද? දැන් බලන්න සැප දුක් කියන තැන ඉන්නේ වේදනාවත් එක්ක නේද? සැප දුක් කියන තැන ඉන්නේ වේදනාවත් එක්ක. දැන් බලන්න මේ ලෝකයේම දුක්ඛේ ලෝකෝ පටිච්චිදා කියනකොට දුක මතම නම් තියෙන්නේ. වේදනාව කියන තැන බලන්න සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා තුනක් පනවන්න පුළුවන්. <laughs> හොඳට බලන්න. හොඳයි. මම දැන් ඕක ඕක තව ටිකක් දැන් මෙතනින් පෙන්නන්න. ඔබ දැන් මෙච්චර වෙලා මේ මේ අපේ සාකච්ඡාවට එකතු වෙලා ඉන්නකොට ඔබ ඔය ඉන්න ඉරියව්ව වෙනස් කරාද නැද්ද? මේ ඉන්නකොට. ඔබ ඉඳගත්තේ මුලින්ම සැපයි කියන ඉරියව්වෙන්. පහසුම ඉරියව්වෙන් ඕක කොයි කී සැරයක් වෙනස් කරාද ඕක? ඇයි ඕක වෙනස් කරේ? වෙනස් කරාද නැද්ද? වෙනස් කරා. ඇයි වෙනස් කරන්න උනේ? ඇයි වෙනස් කරන්න උනේ? ඔබ මුලින්ම ඉඳගත්තේ සැපයිම කියන සැපයි කියලා. ඔව්. ඉන්න ඉරියව්වනේ ඔබ ගත්තේ මුලින්ම. එහෙනම් ඔව්. ඒකට වෙනස් කරන්න උනේ ටිකක් කියලා යනකොට ඒ ඉරියව්ව අපහසුයි නේ. ඒ කියන්නේ දුකයි නේද? ඔව්. එහෙනම් බලන්න ඔබ මුලින්ම සැපයි කියලා ඉඳගත්ත ඉරියව්වේ ඇත්තම ස්වභාවය මොකද්ද? දුකයි නේද? ඇයි ඔබට මේ දුකාවේ? මේ කයේ ස්වභාවයේ විපරිණාමය වෙන ස්වභාවයක් නේද? අන්‍ය ස්වභාවයකටපත් වෙන නිසා නේද? ඔබට මේ දුකාවේ දැන්. කවුරුටවත් මේ විදිහට ඉන්න බැරි. අන්න බලන්න. මේක විපරිණාමයටපත් වෙන්නේ නැත්තම් එකම විදියට නම් තියෙන්නේ. එහෙනම් ඔබට දුකක් දැනෙන්න විදියක් නැහැ නේද? මේක වෙනස් නොවුනද? අන්න බලන්න. ටිකක් එහෙනම් ඒ විනාශ වෙනවා ඒ දුකයි කියලා දැනෙන්නේ කොහටද? හිතට නේද? හැබැයි ඔබ මුලින්ම ඔය ඔය විදියට ඉන්දුවෙත් ඔය හිතම නේද? කකුල් ටික නවලා මෙහෙම ඉඳ ගන්න මේක තමයි සැපම කියලා. ඔව්. ඔව් බෝ රවට්ටලා නැද්ද? රවට්ටලා. අන්න බලන්න. ඔබ මුලාවටපත් වෙලා නේද එහෙනම් ඉඳගෙන තියෙන්නේ දුකම ගෙන දෙන තැනක සැපයි කියලා ඔබ රැවටිලාම නේද මුලින් ඉඳගත්තේ සැප සැපම ඉරියව්ව කියලා. ඔව්. අන්න බලන්න. එහෙනම් රැවටීම කියලා කියන්නේ සැපද දුකද? දුකක් නේද? දුකමයි. දුක. එහෙනම් දුක එහෙනම් බලන්න දුකෙන්ම නම් මේ සැපත් වෙන්නේ දුක කියන එක කොහොමවත් දුකයිනේ. හරිද? එහෙනම් ඔබ රැවටීමකට ලක් වෙලා හිටපු දැන මේ සැපයි කියලා පෙන්නපු දැන යට තියෙන්නේ දුක නේද? ඔබ ඒක දැක්කේ නැති මුලාවටපත් වෙලා හිටපු නිසානේ. ආන්න බලන්න ඔබ දැන් මේ දකිනවා මේ මොහොතේ ඔබ මුලාවටපත් වෙලා හිටපු නිසායි මේ මේක සැපයි කියලා මේක ගත්ති කියනකොටම අන්න බලන්න ඒ සැපයි කියලා පෙන්නේ හිතනේ ওই විදිහට ඉන්ද්‍රිය සැපයි කියලා අන්න බලන්න එහෙනම් ඒ ඒක ඒ හිත රවට්ටනවා කියලා නොදන්නා නොදන්නාකමම නේද අවිද්‍යාව කියන්නේ හොඳට බලන්න අහන්න බලන්න එහෙනම් බලන්න දැන් බලන්න එහෙනම් හොඳට බලන්න දැන් එහෙනම් රැවටි මෝ මුලාව කියන තැන තියෙන්නේ මෝහය මෝහය කියන තැන තියෙන්නේ රැවටීම රැවටීම කියන්නේ සැපද දුකද දුකක් නේද දුක එහෙනම් බලන්න මෝහය කියන තැනම තියෙන්නේ දුකක් අර සැපයි කියලා ගත්ත තැන ඇත්තටම තියෙන දුකක් නේද? දුකක්. දුක කොහොමද දුකයිනේ? ආන්න බලන්න. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වනා නේද? සැප දුකක් ලෙසත් දුක හුලක් ලෙසත් උපේක්ෂාව අනිච්ච ලෙසත් දකින්න කියලා. ඒක තමයි ඔබ මේ මොහොතේ දැක්කේ. අන්න බලන්න සැප දුක්ඛං දුක දුක්ඛං අදුක්ඛම සුඛ දුක්ඛං කියන්නේ ඔන්න උතන්ට. එහෙනම් දුක කියන තැන එකයි නේද තියෙන්නේ? දුක විතරයි. දුක විතරයි. ඕක දැක්කේ කවුද? ඔබ මේ ප්‍රඥාවෙන් මේ ඥානේ ඔබ මේ ධර්මයේ තුල හැසිරෙන නිසා නේද ඔබ ඔබ දකින්නේ දැන් ওই විදියට. ඔව්. එහෙනම් ආරි එහෙනම් ඔන්න ඕක නේද බුදු පියාණන් වහන්සේ පැනෙව්වේ ආර්යවරු දුකයි ලෝකයා සැපයි කියන තැන ආර්යවරු දකින්නේ දුකක් හැටියට කියලා. එහෙනම් ඔබ දැක්කද ඒ ඇහින් ආර්යවරු දකින්න ඇහින් දැක්කද දැන් මේ මොහොතේ? එහෙනම් බලන්න ඔබ මෙච්චර කාලයක් දැන් ඔන්න බලන්න දුක කියන තැන නම් වේදනාව කියන තැන නම් දුක නම් තියෙන්නේ. ඔබ දුකට කැමතිද අකමැතිද? අකමැති නම් වේදනාපච්චය තණ්හා කියලා ඒකට කැමති වෙයිද ඔබ කවදාකවත්? ඒකට ඇලෙයිද? ඔබ ආස කරයිද ඒකට? ආන්න බලන්න. එහෙනම් ඔබ දකිනවා මෙච්චර කාලයක් ඇහැ කන නාසය දිව කය මන මේ ආයතන හරහා ගොඩ නැගිලා ආස්වාදයක් කියලා ආපු තැන සැපක් නෙමෙයි තියෙන්නේ දුකක් කියලා. එහෙනම් ආස්වාදයේ සැපක් නෙමෙයි ආස්වාදයේ දුකක් ලෙස ඔබ දකිනවා අන්න බලන්න ආස්වාදයේ දුකක් වෙනකොට වේදනාපච්චය තණ්හා කියලා යනවාද දැන්? පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙනවාද? වෙන්න බෑනේ. ආන්න එතකොට එහෙනම් තණ්හාපච්චය උපාදාන කියලා ආ තණ්හාපච්චය උපාදාන වෙන්නේ නැහැ. අනිවාර්ය උපාදානපච්චය භව කියලා යන්නේ නැහැ එහෙනම්. එහෙනම් අන්න බලන්න භව කියලා සහජාත පුනර්භව කියලා දෙආකාරයකට කර්ම රැස් වෙන්නේ කර්ම රැස්ුන් නැත්තම් භවපච්චය අනබන් භවච්චය ಜಾති කියලා දුක්ඛ ස්කන්ධයක් උරුම කරන්න ඔබයි මෞකසකටවත් කොහෙටවත් යන්නේ දැන් ඔබ දැක්කද? දැන් ඔබ ගැහුවේ කොතනටද? අර ගේ හදන වඩුවව නේද හරියට අඳුරගත්තේ? ඔව් තණ්හාවට. අන්න හරි. ඒ එතනට නේද ගැහුවේ? ඔව්. වඩුවට දැන් ගේ හදන්න පුළුවන්ද? බැටන් එක අරන් ගිහිල්ලා ආයේ ගේන්න පුළුවන්ද අවිද්‍යාවට එනකම්? ගේන්න බෑ නේද? බෑ. අන්න බලන්න අන්න බලන්න දැන් බලන්න එහෙනම් බලන්න එහෙනම් වේද එහෙනම් බලන්න මේ දුක් දුකේ සැප කියන විපල්ලාසය දුර වෙලා යන්නේ මොකද? ඔන්න ඔතන දකින්නට එන ඔබ දකින්න මොකද? ඔබ ඔබ වඩන්නේ මොකද? වේදනානුපස්සනාව වැඩෙන්නේ. අර බලන්න වේදනානුපස්සනාව වැඩෙනකොට වැඩෙනවා කියන්නේ ඔබ ඔතන ඇවිල්ලා ඉන්නේ. ඔබට ඕක දැනෙනවා කියන්නේ වේදනානුපස්සනාව වැඩෙනවා. හරිද? අන්න බලන්න. එහෙනම් කකුලක් ගෙනියන කතාවෙන් නිදහස් නේද? ඔබ පොළවේ කකුල තියෙන එකත් නිදහස් නේද? වේදනාව වේදනාවක් ඇටියෙ එතන එතන නිරුද්ධ වෙලා යනවා දැනෙනවා නේද ඔබට? කියනවා නේද සිද්ධිය? අන්න බලන්න. අන්න බලන්න. දැන් බලන්න එහෙනම් ඕකෙ විදින්නේ මොකද්ද? කකුල තියෙනවා කි වේදනාවක් දැනෙන්න නම් වේදනාවට එන්නේ වේදනාව හැදෙන මොකද්ද හේතුව? ස්පර්ශය නේද? එහෙනම් ඔබ විදින්නේ ස්පර්ශ ආහාරින් නේද දැන් ඔය? අන්න බලන්න ස්පර්ශ ආහාරය තමයි ওই ඔය ඒ කියන්නේ ස්පර්ශ ආහාරය පිළිබඳ තියෙන තෘෂ්ණාව තමයි නැතිර වෙලා යන්නේ. එහෙනම් දැන් මේ බලන්න කබලින්කාර ආහාර ස්පර්ශ ආහාර ඔය කිව්වේ මොකක්ද දැන් කතා කරන්නේ? සතර ආහාරය නේද ඔය තියෙන්නේ. මේ කතා කරගෙන යන්නේ දැන්. එහෙනම් බලන්න කාය අනුපස්සන, වේදනා අනුපස්සන, චිත්ත අනුපස්සන, ධම්ම අනුපස්සන කියන දන මොකද්ද තියෙන්නේ කියලා බලන්නකො. සතර සතර ආහාර කියන එක නේද? ඈ අපි තාම කතා කරන්නේ. එහෙනම් බලන්න දැන් වේදනාවෙන් එහාට වේදනාපච්චය තණ්හා වෙන්නේ නැත්නම් තණ්හාපච්චය උපාදාන වෙන්නේ නැත්නම් උපාදානපච්චය භව කියලා වෙන්නේ නැත්නම් මොනෝගේද දැන් සිදෙන්නේ? භවෝගේ නේද? ඔව්. එහෙනම් වේදනානුපස්සනාවෙන් භවෝගේ තරණය වෙනවා. අනවාන දැන් මේ සිද්ධිය එකක් වැඩෙනකොට අනිත් වැඩෙනකොට අන්න බලන්න ඕක තරණය වෙන්නේ. ඕගේ තරණය වෙනවා. වෑයම් කරමින්ද නැහැ. පීඩා සිටින්ද නැහැ. කර්ම වලන්නේ. හරිද? අර අර ඕගේ තරණය වෙනවා. එතකොට බලන්න ඊගාවට මම මේ ටිකක් කෙටියෙන් කියන්නේ අනිච්චේ නිච්ච සංඥාව කියනකොට මොකද දන්නව මොකක්ද දෙන්නේ කියලා. අන්න බලන්න අනිච්චේ නිච්ච විපල්ලාසය දුරු වෙනකොට ඒක දුරු වෙන්නේ මොකක් නිසාද? අන්න බලන්න. එතන වැඩෙන්නේ මොකද්ද? චිත්තානුපස්සනාව. හරිද? ඒ කියන්නේ චිත්තානුපස්සනාව තමයි එතනට එන්නේ. එතකොට බලන්න චිත්තානුපස්සනාවෙන් මොකද්ද දුරු වෙන්නේ? විඥානාහාරය. අන්න බලන්න විඥාන ආහාරය කියන්නේ අනිච්චේ නිච්ච විපල්ලාසේ දුරු වෙනවා කියලා කියන්නේ අන්න බලන්න එතන විඥාන ආහාරය තමයි දුරු වෙන්නේ. ඒ කියන්නේ ඔබ විඥානයේ පිරිසිඳ දැක්කා කියන එක. සිත පිරිසිඳ දැනගත්තා කියන තැන. ආන්න බලන්න. සිත පිරිසිඳ දැනගන්නකොට බලන්න චිත්තානුපස්සනාව වැඩෙන්නේ. හරිද? අන්න බලන්න. එහෙනම් බලන්න මොකද දැන් දෘෂ්ටි ඔක්කොම තිබුණේ ඔතන නේද? දෘෂ්ටි ටික. ඈ එහෙනම් අන්න බලන්න. ditthi upadane duru වෙනකොට දිට්ඨි යෝගයේ තමයි තරණය වෙන්නේ. දෘෂ්ටි යෝගය. අනවයි දිට්ඨි යෝගයේ තරණය වෙන්නේ. ආන බලන්න. ඔන්න ඔතනදි බලන්න අර මාන හුල තමයි කිවිල යන්නේ. හරිද? මාන්නේ තමයි කිවෙන්නේ. අන්න ඔතන වැඩෙන්නේ මොකද්ද? අනිච්චානුපස්සනාව. හරිද? අර මුලදිම කායානුපස්සනාව ඔස්සේ වැඩෙන්නේ මොකද්ද? අසුභානුපස්සනාව. හරිද? ඊට පස්සේ වේදනානුපස්සනාවේ වැඩෙන්නේ මොකක්ද? දුක්ඛානුපස්සනාව. ඒතකොට බලන්න චිත්තානුපස්සනාව වැඩෙන්නේ අනිච්චානුපස්සනාව. අන බලන්න අවසානයේට අනත්තේ අත්ත කියන විපල්ලාසය දැන් ඔය දුර වෙලා යනකොට අන්න බලන්න සක්කාය දිට්ඨිය දුර වෙනකොට ඕක දුර වෙනවා. ඒතකොට බලන්න අනත්තේ අත්ත කියන විපල්ලාසය දුර වෙනකොට ආන්න බලන්න මොකද දුර වෙන්නේ? මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතන ආහාරය. ඒතකොට මනෝ සංචේතන ආහාරය දුර වෙනකොට ආන්න බලන්න එතන මොකද අවිජ්ජා ඕගේ තමයි සිදෙන්නේ. ආන්න බලන්න අවිජ්ජා ඕගේ තමයි සිදෙන්නේ. ඒ කියන්නේ මෝහය. මෝහ හුල තමයි ගිවිල යන්නේ. ආන්න බලන්න ඔතන වැටෙන්නේ මොකද අනත්තානුපස්සනාව. අනත්තානුපස්සනාව. එහෙනම් බලන්න. දැන් මේ කතාව සතරෝගී කියන තැන ඔබ දැක්කනේ. එහෙනම් ඔබ සතර සතිපට්ඨානෙන් ඔබ වඩනවා කියලා කියන්නේ සතරෝගී තරණය කරනවා කියන එකයි. ආන්න බලන්න. දැන් බලන්න ඔතන කෙනෙක් පුද්ගලයේද දැන් ඔතනින් ඔබ ওই අවබෝධය තුල යනකොට දැන් කෙනෙක් පුද්ගලයේද? එන වෑයම් කරමින්ද පීඨා සිටින්ද දැන් යන්නේ මම යනවා මම නිවන් දකින්නවද දැන් ආන්න බලන්න යල්ලන්ගේ මනවන ඔබ දකින්න නිස්සත්තු දිස් ජීව ශුන්‍යෝ කියන මෙන්න මේ ධර්මතාවය ආන්න බලන්න එහෙනම් විශාල කතාවක් මේ ධාතු පරයයන් අපි ආව නේද ලෝකය දැකලා ලෝකය කොහෙද යන්නේ බුදු පියාණන් වහන්සේ මොකද්ද පෙන්වුවේ එහෙනම් මේ ධාතු පරියාය කියන්නේ සම්පූර්ණ නිවන් මාර්ගයමනේ. සියල්ල අවබෝධ කරගෙන යන්න පුළුවන් ගමන. මෙන්න මේ මුළු ලෝකෙම දකින්න, විශ්වෙම දකින්න පුළුවන් තැනක් නේ. එහෙනම් බලන්න ආන්න බලන්න. එහෙනම් අන්ත වලට වැටෙන්නේ නැති මහා පුරුෂයෙක් දැන් උතනින් එනවා නේද එළියට. ওই ඥානය තුල. කිසිම අන්තයකට අභ්‍යන්තර බාහිර. අන්න බලන්න. කායයකට නොයැටෙන මහා පුරුෂයා එන තැන ඔබට පේනවද? අන්න තණ්හාව දුරු කරලා එන කෙනා පේනවද දැන්? ඈ තණ්හාව කියන සිබ්බණියකින් මිදිලා එළියට එන කෙනා පේනවද? ආ ඒ කවුරුවත් නෙමෙයි ඒ ඔබ. ඒ ඔබ කිසි කෙනෙක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාංචිකයේදී දකින්නේ නැති උන්වහන්සේගේ ශාසනයේ අවසානයේ සෝකා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් භාවයට පත් වෙන අය. එසැකේම ඔබේ ඔබ එතන ඔබේ මොන දකින්න. ඉසැකේ. එහෙනම් මම හිතනවා අපි හොඳ මොනවා හරි ප්‍රශ්නයක් තියනවාද? හරිද? මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා. ඕන දෙයක් අහන්න. ඔබට හිතන්න, ඔබට විදර්ශනා කරන්න, ඔබට ගොඩාක් දේවල් ඔබ මේක මේ ඔක්කොම වචන කාගේද මායයගේ. එහෙනම් මේකේ තියෙන ගැඹුර තියෙන්නේ එතනින් එහාට. මේ වචන වලින් කියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අර උපමා වුණත් පෙන්වන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මේ උපමාව කරේ තියන් යන්න එපා. ඒක අර හරියට අසුචි වලට වැටිච්ච එක අසුචි වලින් ඉනිමගක් හදලා ගොඩ වෙලා ඉනිමග කරේ තියන් යනවා වගේ වැඩක්. එහෙම නෙමෙයි. අසුචි අසුචිමයි. චුට්ටක් තිබුණත් අසුචි අසුචිමයි. එහෙනම් මේ ඔක්කොම වචන නිර්මාණය වෙන්නේ මායාවේ ලෝකේ. වචන වලින් එහා තිබුණා ගොඩක් දෙයක්. ඒක ඔබට හැම කල්යාණ මිත්‍රයෙක්ම පෙන්වලා දීලා දිනවා. ඒ උන්නාසීලගේ කාගේවත් අඩුපාඩුවක් නෑ. ඔබේමයි අඩුපාඩුව. ඔබ ඒකම දකින්න. මගේ අඩු මෙතන අඩුපාඩුවක් නිසාමයි මේක මට දැනින් පේන්නේ නැත්තේ, දේරෙන්නේ නැත්තේ. එහෙනම් කල්යන හැමදාම බැලුවේ කොහොම හරි ඔබව ගොඩ දාන්න. උන්නාසීලා ඔබ සීලු දෙනාටම ඒ කෝණේ පෙන්නනවා. නමුත් ඔබට ග්‍රහණය කරගන්න ඒ ශක්තිය ඔබට ඔබගේ අත්තිවාරමේ තියෙන දුර්වලකමක් නිසා ඔබට ඒ ඒ දෙන එක දරා ගන්න බෑ. ඒ ඒ පෙන්නන එක. එහෙනම් ඔබට එතනින් පේන්නේ නැති. ඉතින් මම හිතනවා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න. අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට මම තව ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔබට වෙන කා ගැනවත් හොයන්න <laughs> දෙයක් තිබිලා තියෙනවද කවදාකවත්? ඔබට ඔබවත් හම්බු නොවෙච්ච තැනක ඔබට ඔබවත් හම්බු නොවන තැනක මොකා ගැනද මොක මොන දේ ගැනද ඔබට හොයන්න තියෙන්නේ ඔබට බලන්න ඕන. අන්න බලන්න ඔබට කාගෙනවත් හොයන්න තියනවා. එහෙනම් දැන් අර පිරිතයෝ කුම්බාණ්ඩයෝ <laughs> එතකොට නිරේට වැටෙන කට්ටිය අර එක්කෙනෙක් ගැනවත් අපිට හොයන්න ඕනේ. ඔබ දැක්කා නේද? ඔබට වෙන තැනක ඔබට දැන් කාවද හොයන්න පුළුවන්. ඔබට ඔබ හමු නොවෙනවා කියන තැනදීම ඔබ නිදහස් නැද්ද උතන? නිදහස්. මේක ප්‍රඥාවටම ග්‍රහණය වෙන එකක් මිසක් වෙන මොකක්වත් නෙමෙයි. එහෙනම් බලන්න විඥානය කියන තැන තියෙන අඳුරමයි. අන්න බලන්න අවිද්‍යාව අඳුරමයි තියෙන්නේ විඥානය කියන තැන. අන්න බලන්න ප්‍රඥාව කියන තැන තමයි ආලෝකය. ඔබ දැක්ක හතරවෙනි මානෙ, සිව්වෙනි මානෙ බුදු පියාණන් වහන්සේ පෙන්නපු. අර ඔබ දැක්ක එක. අන්න බලන්න ආලෝක පදාර්ථය ගැන. හතරවෙනි පදාර්ථය ආලෝකය කියලා පෙන්නපු තැන. ඒ මොකද්ද පෙන්වුවේ? ඒ මොකද වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාව තමයි මේ වෙන්නේ හතරවෙනි මානෙ. ඒ මානෙට එනකොට අර බලන්න අර තියෙන ඔක්කොම දුර ඔක්කොම ගෙවිලා ඔක්කොම ගැලවෙනව නේද දැන්. ඔබට දුරක් පනවන්න බැරි වෙනවා. ඔබ දකිනවා ප්‍රඥාව තුළ දිත්‍යයක් සකස් කරන්න බැරි වෙනවා. අන්න දිත්‍යයක් නැහැ කියන්නේ දුරක් නැහැ කියන්නේ දුරක් පනවන්න බෑ කියන දැනම උස දිග පළන ත්‍රිමාණයකට මොකද වෙන්නේ කියලා බලන්න. ආන්න බලන්න. සියල්ලන් එහෙනම් බලන්න අතීත වර්තමාන අනාගත දුර ළඟ හීන ප්‍රනීත ඝන අනබන ඝන මෘදු අභ්‍යන්තර බාහිර මේ සියල්ලන්ගෙන් ඔබ මිදෙනවා සියලු අන්ත වලින් ඔබ මිදෙනවා 11 ආකාරයෙන් ඔබ මිදිච්ච තැන බලන්න ආන්න බලන්න එතන මොකද්ද තියෙන්නේ එතන එතන එතන නිරෝධය එහෙනම් මම හිතනවා මේ මේ මේ අදට ප්‍රමාණවත් කියලා කාටක ප්‍රශ්නයක් නැත්තම් එහෙමද මෙනින් වහන්සේ එතකොට හොඳට පැහැදිලි. එහෙනම් අදට එහෙමනම් අපි එහෙනම් මං හිතනවා ඔබ යමක් බලාපොරොත්තුෙන් ආවනම් මං හිතනවා ඔබ ඔබ හිතමු පැත්ත නෙමෙයි වුණේ වෙන කොහෙද ලොකු ගමනක් ගියා නේද ඔබ දැක්ක ධර්මයේ තුලින් බුදු පියාණන් වහන්සේ කියන ඒ ලෝක විදූ කියන මහා විද්‍යාඥයා කවුද කියන්නේ ඈ එහෙනම් උන්වහන්සේමයි දන්නේ අපි දන්නේ නැහැ උන්වහන්සේමයි දැනගත්තේ නාන්සේ දැනගත්ත දෙයින් අපිට දේශනා කළේ බොහෝම චුට්ටයි. මොකද අපිට දරා ගන්නවත් බැහැ. එහෙනම් බලන්න නාන්සේම තමයි දන්නේ. එහෙනම් ඔබ ධර්මයේ දකින්න දකින්න නාන්සේම තමයි දකින්නේ. අන්‍යයා ධර්මයෙන් බුදුන් දකින්න. එයා තමයි කවදා හරි මේ ගමන ඉවර කරන්නේ. හරි? එහෙනම් එහෙනම් සීල දෙනාටම එහෙනම් ඔබට මම අවසානයේ තව එක දෙයක් එක එක එක එකක් පෙන්වන්න. සචේතනකරණීය සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පෙන්වනවා ධම්මෝ ධම්මේ අபிසන්දෙන්ති ධම්මෝ ධම්මෝ පරිපූර්ණේති අපාරාපාරා ගමනේ යাতি කියලා. ධර්මියෝමයි ධර්මියෝ පුරවන්නේ. ධර්මියෝමයි ධර්මියෝ පවත්තන්නේ. ධර්මියෝමයි ධර්මියෝ රැගෙන යන්නේ කොහට? පරතරට. කොහට පරතරට? සංසාරිනා සංසාරෙට. නිවරට නම් නිවනට. එන බලන්න කෙනෙක් පුද්ගලයෙක් යනවා මේ ධර්මියෝම ධර්මියෝ පවත්තන සිතුවීමක් විතරයි. ඉතින් එච්චරයි. එහෙමනම් සියලු දෙනාටම මේ ධර්ම